හොඳ හැ සුපුරුදු පරිදි තමන්ට තියෙන ප්‍රශ්න ශ්‍රී සද්ධර්මය ගැන. ශ්‍රී සද්ධර්මය ගැන අපි අහලා තියෙනවා. ඒක අපිට තේරුණාද කියන එකයි ප්‍රශ්නේ. මම තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරේ මිනිසුන් අවබෝධ කරගන්න. පොත්වල ලියන නෙමෙයි. ඒ නිසා තමයි මාගදී භාෂාවේ අද අක්ෂර නැත්තේ. උනාද භාවිතා කරන්නේ මාගදී භාෂාව. පාලි කියලා අපි අද කියන්නේ ඒක. ඒ භාෂාවට අක්ෂර නැහැ. ඒක තමයි විශ්ව භාෂාව කියන්නේ. ඒක ආවේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා. ව්‍යාභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ කතා කළේ ඒ භාෂාව. ඒක තමයි දිගටම ගියේ. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය තියෙන අවබෝධ කරගන්න. එහෙනම් අද මෙච්චර දැන් ජීවිතේ මෙච්චර කාලයක් අහපු ධර්මය ඇති. ධර්මපද මතක ඇති. එතකොට යම් දෙයක් අවබෝධ කරගන්න නොහැකි වුණා නම් ඇත්තටම අවබෝධ කරගත්තා නම් අද <clears throat> යම් මාර්ගඵලයකනේ. නේද? ඒක නව බොදුනේ නැහැ. අවබෝධය නැති වෙන්නේ ගොඩක් හේතු තියෙනවා. ඒක නිසා දැන් අපි ප්‍රශ්න කතා කරගෙන යනකොට ඔය ගොඩක් දේවල් හැඟවිච්ච ධර්මයේ එළියට ගන්න පුළුවන්. ධර්මයේ මතුවෙන්නේ ආර්ය ශ්‍රාවකින්ගේ මනස. ඒක නිසා තේරෙන ගැටලුව අහන්න ලෝකය ගැන ලෝකයෙන් එතර වීම ගැන හරි ආකාරව කතා කරගන්න. දැන් ඔබතුමා කිව්වා ආභාසර බ්‍රහ්ම ලෝක ගැන. දැන් සාමාන්‍ය පොතක ආටිකල්ස් එක කියවම දන්නව ලෝකේ නැති වෙලා ගිහලා ආපහු පැවතෙනකොට ඉස්ලාම ආභාසල් බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මය තමයි මේ ලෝකෙට ඉස්ලාම වැඩලා ඊට පස්සේ තමයි පෘථිවි ජීවීන්ගේ හටගැනීම ඇති වෙන්නේ කියලා. අග්ගඤ්ඤ සූත්‍රය තමයි ඒක තියෙන්නේ. දැන් මට තිබ්බ ගැටලුවක් තමයි මේක මගේ නොදැනුවත්කම හින්දා වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ දැන් අපේ සංසාරේ කොච්චර දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ ගමන් කරනවද කියලා. ඒක අපිට හොයන්න බෑ කියලා. නේ? ඉතින් ඒ ඒ වගේම ඒක උපමා කරලා තියෙනවා දේශනා කරද්දී අපිට මේ ලෝකේ මව වෙච්ච නැති ගෑණුවෙක් කෙනෙක් නැහැ, පියෙක් වෙච්ච නැති පිරිමියෙක් කෙනෙක් නැහැ, අක්ක වෙච්ච නැති නංගි කෙනෙක් වෙච්ච නැති අයියා මල්ලි කෙනෙක් වෙච්ච නැති කෙනෙක් නැහැ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝම අපිට කවදරි කොහෙදරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කියලා නේ. ඉතින් දැන් මට තිබ්බ ගැටලුව <laughs> තමයි මම දැනගෙන දුනත් කමින්ද වෙලදී. දැන් ඔක පස්සේ පස්සට ගිහිල්ලා දැන් අපි දැන් කිමු දැන් කවදා හරි කොතනක හරි මේ ජීවිය හටගන්න නැතිනේ. ඒකේ කෙලවර බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැද්ද? <coughs> බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අහන්න එපා කියලා යම් ධර්ම කාරණා කොටසක්. ඒක ප්‍රධානම දෙයක් තමයි. <laughs> හේතුව තමයි ඒක බුද්ධ ඥානයට විතරයි ගෝචර. ඒක නිසා ඇත්තටම බුදුරෙයෙකුටවත් ඒක තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ තරම් කාලයක් අපි මේ සංසාරේ ඇවිල්ලා තියෙනවා. මොකද <clears throat> එක් අවස්ථාවකදී මේ භික්ෂු පිරිසක් බුදුහාඳුරන්ගෙන් බණ අහද්දී ඒ බුදුහාඳුරෝ හිතවලු මේ භික්ෂු පිරිසට මේ ඉන්න ආසනයම අරහත්ත්වයටපත් වෙන මම බණ කියන මේ වෙලාවේ කියලා. ඒ කියන හැබැයි මේ භික්ෂු පිරිසට තිබ්බලු මේ අතීත භවයන් සිහි කරන්න පුළුවන් ඥානය පහළ වෙලා. ඒ වෙලාවේ ඇහුවන භික්ෂු පිරිසකින් උඹලා හොරු වෙලා මේ සංසාරේ හොරු බවට පත් වෙලා රජවරු අතින් හිස් කැපුම් ලැබලා ගලාගෙන ගිය ලේද මේ මහා සමුද්‍රයේ ලේද වැඩි කියලා මෙනෙහි කරලා බලන්න කියලා. එතකොට අයගොල්ලෝ මෙනෙහි කරලා බලද්දි දැක්කලු ඒක මහා සමුද්‍රයේ තියෙන වතුරටත් වඩා වැඩි කියලා. නිකන් හිතලා බලන්න කොයි කාලයක් තිස්සේ ඉඳලාද මේ එන්නේ කියලා. තව කෙනෙක් ඇහුවට පස්සේ බුදුහාඳුර දීපු උත්තරේ තමයි ඔබ මේ තාක්කල් දීපු මව්කිරි ප්‍රමාණය මේ සප්තමහා සාගර ජලයටත් වඩා වැඩි කියලා. එතන නිකන් හිතලා බලන්න දරුවේ කිරි බොයන ලීටර 10ක් අම්මගේ. ඉන්දියන් සාගරේ විතරක් ලීටර 10 වගේක් තියෙනවා. දැන් ගැලවිල ගන්න පුළුවන්. ඔන්න ඔය තරම අනාදිමත් සංසාරයක ඉඳලා අපි මේ එන්නේ. මේ ප්‍රශ්නෙට මම අරුතක් එකතු කරන්න. මොකද ඕක හොයන්න බෑ අපිට. කොතනද මුල කියන එක. මුලක් නැහැ. අපි කොච්චර ගියත් මුල හොයන්න හම්බෙන්නේ නැහැ. අද මේ ලෝකේ බුදුරු කී දහස් කීනමක් වැඩි ඉඳලා තියෙනවා. කෝටි ගාණක් බුදුරු. බුදු කෙනෙක්ගෙන් බුදු කෙනෙකුට තියෙන කාලේ දවස් 2යි නෙමෙයිනේ. නේද? කල්පලක්ෂය කරා. නේද? ඒතර ඒ කාලවල ඔක්කොම පහු කරගෙන එතනට ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න බුදුවරු කෝටි ගණක් මේ ලෝකේ පහල වෙලා තියෙනවා නම් මේ විශ්වයේ කොච්චර වයසක්ද කියලා. විනාශ වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති. ඒක තමයි ධර්මතාවය. විශ්වයටත් ওই ධර්මතාවයම තමයි. අන්න ඒක තමයි අපි දකින්න ඕනේ. ඇතුළත් පිටත් දෙකම ඕක තමයි තියෙන්නේ. උදා වෙනවා. පවතිනවා. වැය වෙනවා. උද්‍යාවේ දකින්නවා කියන්නේ ඕක. පටිච්ච සමුප්පාදයේදී උද්‍යාවේ දකින්නවා කියන්නේ ඕක. හරිද? එතකොට මේ අතුලයි පිටයි දෙකම එකයි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතන මම අරුතක් එකතු කරන්නම් කියලා කිව්වේ. <coughs> දැන් හිතලා බලන්න. ඔය අතීත සංසාරයත් තිස්සේ මෙහෙට එද්දී අපි යම් යම් දේවල් කරගත්තා. පින්කම්, පව්කම් හැම එකම කරගත්තා. ඔන්න ඔය කරපු ටික ගෙවල ඉවර කරන්න හිතුවත් ඔය කරපු පාප කර්ම පුණ්‍ය කර්ම ටික ගෙවල ඉවර කරන්න හිතුවත් අද ඉඳලා කිසිම කර්මයක් කරන්නේ අර ටික ගෙවන්න හදනවා. තව ආත්ම කෝටි කීයක් යයිද? අර ටික ගෙවල ඉවර කරන්න. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. හොඳට අවබෝධ කරගන්න මේ ලෝකේ සුබ දේවල් තියෙනවා. ගොඩාක් මිනිස්සු කියනවා මේ බුද්දිසම් කියලා කියන්නේ ਸਰව අසුබවාදී ආගමක් කියලා. නෑ. ඒක වැරදියට අල්ලගත්ත මිනිස්සු තමයි මේක අසුබයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න මේ අසුබ භාවනා දේශනා කළේ නෑ. අසුබ භාවනා දේශනා කළේ ආරක්ෂා වෙන්න. කාමයෙන් ආරක්ෂා වෙන්න අසුභානා දේශනා කළේ. ඒ හැරෙන්න මේ අසුභානා කළා කියන නිවන් දකින්න බෑ කාටවත්. මේ විසුද්ධිය ලබන්නේ මේ නිවන නිවන කියලා කියන්නේ තනිකර චිත්ත පාරිශුද්ධිය. මේ මේ මේ අපිට අද ඇති වෙලා තියෙන විඥානය. අපි අද හැමෝටම තියෙන විඥානයක්. ඒ විඥානය කියලා කියන්නේ ආගන්තුකේන උපගිලිටේන උපගිලිට්ටා. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිතකට තමයි අපි ওই විඥානය කියලා කියන්නේ. නමුත් රහතන් වහන්සේලාට හෝ තථාගතයන් වහන්සේලා දින පාරිසුද්ධ චිත්තයක්. පිරිසිදු සිතක් උන්වහන්සේලාට තියෙනවා. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක්කු විඥානං ආදී වශයෙන් ওই විදිහට මේක අටක් විතර ඉස්සරහට ගිහිල්ලා අර හිත දූෂණය වෙනවා. හිත හිතට අර බැඳෙනවා. කහට බැඳෙනවා හිතේ. එතකොට තමයි අර විඥානය කියන එක පහළ වෙන්නේ. එතකොට අපි ඇහැඬ රූපයක් දැකපු ගමන් අපිට පාරිසුදු චිත්තයක් නෙමෙයි පහළ වෙන්නේ. අපිට කෙලින්ම පහළ වෙන්නේ මොකද්ද? විඥානය. මොකද අපි ඒකට අර චිත්ත ස්වභාවය ඉක්මවා ගිහිල්ලා මනෝ මානසං හදයන් පණ්ඩලං මේ බැඳගෙන මේක මගේ මේ අතුරු කරගෙන ඔය තණ්හාවෙන් පෙළීලා තමයි අපි ඒ දේ ග්‍රහණය කරගන්නේ. එතකොට ඔන්න ඔය දේ අපි අවබෝධ කරගන්නවා. මේ පිරිස මේ මේ එතකොට නිවන කියලා කියන්නේ වෙන මේ නිවම් පුරය කියලා එකක් නැහැ. ඈ නිවම් පුරය නිවනට ගිය අය එහෙම කිසිම දෙයක් නැහැ මෙතන. නිවන කියලා කියන්නේ මොකද්ද? ඒ චිත්ත පාරිශුද්ධිය. Taman ඒ චිත්ත පාරිශුද්ධියටපත් වුණාට පස්සේ ඊළඟ භවයක් අල්ලන්නේ නැහැ. ඊළඟ භවයක් අල්ලන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඊළඟට යාට උප්පත්තියක් ඔන්න ඕකට තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ සර්ව අසුභවාදී ආගමක් විදිහට මේක අරගෙන තියෙන හේතුව තමයි මේක මේ අසුභේ කතා කරන මේ එකක්වත් වැඩ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා සුභ දේවල් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ ලස්සන දේවල් ඕන තරම් තියෙනවා. ඕද නැද්ද? තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා තියෙනවා කියන. අපේ මිනිස්සු කියන නෑ අසුබයි ඔක්කොම අසුබ එහෙම එකක් නෑ. සුබ දේවල් නැත්තම් මේ මිනිස්සු මෙරි මෙරි උපදීද? ඇත්තටම සුබ දේවල් නැද්ද ජීවිතේ? ඕනේ තරම් සැප කියන જાතයෙන් විඳලා නැද්ද ජීවිතේ? ඕනේ තරම් විඳලා. ඒක කවුරු හරි කිව්වොත් නෑ සැප කියලා જાතියක් නෑ ඔය ඔක්කොම දුකයි කියලා. ඒක බොරුවක්. තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා නෑ ඔක්කොම ඔක්කොම දුක. උන්වහන්සේ කියන්නේ මේ සැපාස්ස හැංගිච්ච දුකක් තියෙනවා. ඒ තමයි උඹලට සැප නැති වුනහම එන දුක. දැන් දිව්‍ය ලෝකෙට ගිය කෙනෙකුට තියෙන දුක මොකක්ද? දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ තන්නේ කරම නිකන් හිතලා බලන්නකො මෙහි ඉන්න දැන් මේ මේ රටේ ඉන්න රජිනගේ තත්ත්වය හිතලා බලන්න. ඒ වගේ කෝටි ගුණයක් ඉක්මවා ගිය සැපන්නේ තියෙන්නේ දිව්‍ය ලෝකෙක. මේ දාස දෙවි කෙනෙකුට උනා. හ්ම්? එතකොට ඒගොල්ලන්ට තියෙන දුක මොකක්ද? ඒගොල්ලන්ටත් ඔය දුක කියන දුක උරුමයි. මොකද හේතුව? චුත වෙන්න අවුරුදු ගානකට ඉස්සෙල්ලා දන්නවා චුත වෙලා කොහෙද උපදින්නේ කියලා. ඒත්ම දැ දුක් වෙන්න. ඈ නේද? දිව්‍ය ලෝකේ ආහාර ගන්න බැරුණොත් චුත වෙනවා. ඔය කිද්දා කිද්දා කිද්දෝපදේශික කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඔය කිද්දෝපදේශික කියලා දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නේ ක්‍රීඩාවෙන්මයි හැමතිස්සෙම. ඒගොල්ලෝ හරි කැමති ක්‍රීඩා කරන්න. ඉතින් සමහර දෙවිවරුන්ට අමතක වෙනවා ඒ ක්‍රීඩා කරන ගමන් අර දිව්‍ය ඕජස වළඳන්න. ඒ අමතක වෙලා මොකද වෙන්නේ? දිව ශරීරේ පවත්වා ගන්න බැරුව එතනින් ඒකව චුත වෙනවා. එහෙම දේවල් දිවවල වෙනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ පෙන්눔 කරන හදන්නේ සුපදේ සුපයි අසුපදේ අසුපයි මේ සුපදේවලුත් තියෙනවා අසුපදේවලුත් තියෙනවා. සුබදේවල් නැත්තම් මිනිස්සු මේ ලෝකේ සැරිසරන්නේ හැබැයි මේ ලෝකේ සම්පූර්ණයෙන්ම සුබන සම්පූර්ණයෙන්ම සුබනම් කවුරුත් නිවන් දකින්න උත්සාහ කරන්නේත් නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? සුභ අසුභ මිශ්‍රණයක්. එතන අපි අවබෝධ කරන්න ඕනේ මොකද්ද මේ සුබ මොකද්ද මේ අසුබ මෙන්න මේක හරියට අවබෝධ කර ගැනීම තමයි ඇත්තටම නිවනට යන මාර්ගය කියලා කියන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ ඔන්න ඔතනට එන්න. අපි ඕනම දෙයක මේ නෑ දුක මේක මේ මේ මේ එහෙම නෙමෙයි. ඒක අවබෝධ කරගන්න. එතන බුදුහාමුදුරුවෝ දුක්ඛාරය සත්‍ය කියලා එකක් දේශනා කළානේ. ඔය දුක්ඛාර සත්‍ය තියෙන්නේ මොකද? නැති කරන්නද? දැන් චතුරාර්ය සත්‍ය කියලා එකක් අහලා තියෙනවනේ අපි හැමෝම. ඔය චතුරාර්ය සත්‍ය වලින් හරිද අපි කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. මුළු චතුරාර්ය සත්‍යෙම තියෙන අවබෝධ කරන්න නෙමෙයි. ඔය දුක් දුක කියන එක නැති කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මාර්ගඵලයකට එන්නේ නැතුව නම් බෑ. නෑ මං අහන්නේ දුක කියන එක නැති කරන්න පුළුවන්. කියන්නේ දුක කියන එක තියෙන නැති කරන්නද? බුදුහාඳුරෝ දේශනා කරපු දුක දැන් අප දැන් මේක නිකන් හදවත වගේනේ. තථාගත ශාසනයේ තියෙන හදවත වගේ චතුරාර්ය සත්‍ය. මාර්ගය. එතකොට දැන් දුක කියලා දෙයක් අහලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් දේශනා කළා. ඕක තියෙන්නේ මොකටද? නැති කරන්නද? නැත්තම් අවබෝධ කරගන්න. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. දුක්ඛම් බයත්තේන කියලා උන්වහන්සේ දේශනා කරනවා. දුක්ඛම් බයත්තේන දුක දකින්න කියනවා බය අර්ථයෙන්. අන්න එතකොට තමයි දුක කියන එක දැනෙන්නේ. අපි හිතමු මෙතන අම්මා කෙනෙක් ඉන්නවා. හරි? එතකොට ඒ අම්මට දැන් දැනුණොත් එහෙම තමන්ගේ දරුවා වාහනේ කැපෙනවා කියලා. ඒ අම්මා එක මොහොතක් මෙතන ඉඳීද? අපි හිතමු දැන් දරුවා පාර පයින් යනවා අම්මා මෙතන ඉඳලා බලන් ඉන්නවා දැන් වාහනයක් එනවා අරේ ඉඳලා. හරි? ඒ වෙලාවෙ ඉඳී දානේ මගේ මේ හොද්ද මෙලි පේන මේක පොඩ්ඩ හැදි ගාලාම ගිහිල්ලා ළමයා පේර ගන්නවද? අන්න දුක්ඛම් භයත් වෙන කිව්වේ ඒකයි දුක කියන එක භයාර්ථයෙන් දකින්න. දුක කියන එක භයාර්ථයෙන් දැක්කට පස්සේ මොකද වෙන්නේ? ටක් ගාලා ඒකට උත්තර හොයන්න හදනවා. දුක කියන එක බයාර්ථයෙන් දැක්කා. අපි මං කියන්නේ ඒකයි. අපි මේ වචන මාලාවක් අහලා තියෙනවා. හරි ධර්මයේ ඇතුළට යන්න පුළුවන් නම් අන්න එතනයි නිවන තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එල්ලෙසම පවතිනවා. අනුගමනය කරන්න අයයි නැත්නම් නැත්නම් දැන් අපිට මේ කියපු දේ අපේ කනට වැටලා තියෙන දැන් දාම් පාසල වලින් පන්සල වලින් අර මේ අපි හද අපි අපේ මිනිස්සු හරියට ගිරව් වගේ බන අහනවා ඈ දුක්ඛ සත්‍ය කිව්වොත් දුක්ඛ සත්‍ය ආ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා ඔක්කොම කියලා ඉවරයි නමුත් දුක්ඛ සත්‍ය මොකටද උන්වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ මොකටද කියලා කිව්වා. ඇත්තටම චතුරාර්ය සත්‍ය ගත්තම තමන්ගේ ජීවිතේන ඕනෙම ප්‍රශ්නයකට චතුරාර්ය සත්‍ය දාන්න ඇතුළට. ටංගාල ප්‍රශ්නෙට උත්තරේ හෙව්වේ. මොකද අපේ මිනිස්සු හදන්නේ දුක කියන එක නැති කරන්න. දුක නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් මොකද්ද? දුකට හේතුව. අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මෙන්න මේ දුකට හේතුවක් තියෙන ඔන්න ඔය දුකට තියෙන හේතුව හොයාගන්න. දැන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට ඒක දුකසහගත දෙයක් නම් ඔබ කරන්න ඕනේ ඒ දුකසහගත දේ නැති කරගන්න බෑ කවදක්වත්. බලන්න ඕනේ මොකද්ද? දුකට හේතුව. ඔබ බෞද්ධයෙක් නම් ඔබ තමයි මේ හරි බෞද්ධයෙක් නම් ඔබ තමයි මේ ලෝකේ ස්පිරිචුවලි උඩ ඉන්නෙත් ෆිසිකලි උඩ ඉන්නෙත්. හරි බෞද්ධයෙක් නම් ඇයි? ඔබට ප්‍රශ්න තියෙන්න විදිහක් නැහැ. ඔබගේ ෆැමිලි ජීවිතේ ප්‍රශ්නයක් ආපු ගමන් මොකද වෙන්නේ? දන්න උත්තර හොයාගන්න. ඈ? අපි අපි අපේ හැම මිනිස්සෙක්ම නැති කරන්න හදන්නේ දුක නෙමෙයිද? හැම මිනිස්සෙක්ම නැති කරන්න හදන්නේ දුක. නමුත් තථාගතයන් වහන්සේ කිව්වේ ඔය දුක පස්සේ පන්නන්න එපා. දුක කියන එක අවබෝධ කරපළ. උඹලට දුකක් තියෙන බව ඉස්සෙල්ලා තේරුම් ගනින්න. ඔන්න කිව්වා බුදුහාමුදුරුවෝ මුලින්ම. එතකොට උන්වහන්සේ මේ බුද්ධ රාජ්‍යයට පත් වෙන්න ඉස්සෙල්ලා හිටියේ කොහොමද? නේද? රාජකුමාරයෙක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිකා හදාගෙන නේද? ඈ මහා විශාල විදියට සැප සම්පත් භුක්ති විඳපු කෙනෙක්. නමුත් උන්වහන්සේ මොකද්ද දැක්කේ? උන්වහන්සේ අර දියගෙඩියට යනකොට උන්වහන්සේ එකක් දැක්කා. මොකද්ද මහල්ලෙක් දැක්කා. හැබැයි එතකන් උන්වහන්සේ මහල්ල දැකලා හිටියේ නැහැ. එතකොට උන්වහන්සේ මොකද්ද එතන කළේ? ඔන්න ඔතනයි අපි අවබෝධ කරන්න ඔන්න ඕකයි අපි ගන්න ඕනේ. උන්වහන්සේ මොකද එතන කළේ? මහල්ලෙක් දැක්කා. දැකලා මොකද උන්වහන්සේ හිතුවේ? උන්වහන්සේ පෙර නිමිති දැක්කා. දැන් පෙර නිමිති කියලා අපි මොනවද හිතන්නේ? අපි අහලා දිනවා ඕක ඇහුවේ අපි මං හිතන්නේ මේ අපිට ආයෙත් අවුරුදු 4 විතර 4 පෙර නිමිති. නේද? මහල්ලෙක් ලෙඩෙක් මල මිනිහක් පැවිදිරුවා. තාම මතකයි මටත් දාම් පාසලේ ඉගෙන ගත්ත මේ එක වසරේ ඕක. නමුත් මොකද්ද පෙර නිමිත්තක් කියලා කියන්නේ? ඔබ පෙර නිමිති දකින්නවද? ඔබ පෙර නිමිති දකින්න නැත්නම් ඔබ කොහොමද නිවනට යන්නේ? තථාගතයන් වහන්සේ යමක් හොයලා දුන්නා. අද අපිට හොයන්න දෙයක් ඉතුරුලා නැහැ ඒක නිසා. උන්වහන්සේ දුක කියලා එකක් අපිට පෙන්වලා දුන්නා. මෙන්න බලපල්ල උඹලට තියෙන දුක. කියලා මහා විශාල දුක්ඛන්දරාවක් අපිට පෙන්වලා තියෙනවා. අසුබයක් නෙමෙයි පෙන්වලා තියෙන දුක. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීමක් සිද්ධ වුණොත් ඒක ලොකු දුකක්. අම්මා මැරුණොත් එහෙම. තමන්ගේ දරුවා මැරුණොත් එහෙම හිතලා බලන්න. ඒකෙන් කියන්නේ මේ දරුවා මැරෙන ආගමක් මේක. හරිද? මේ මැරෙන එකක් ගැනමයි කතා කරන්නේ. එහෙම එකක් නැහැ. උන්වහන්සේ කියන්නේ අද උඹ බොහෝම සන්තෝෂෙන් ඉන්නවා. නමුත් තව බොහොම ටික වෙලාවකින් ඔබගේ දරුවා ඔය මොහොකින් එකකින් පල්ලට වැල්ල බෙල්ල කල්ල මැරලා ගියොත් ඔබට අත්තර ඉරනම් මොකක්ද? ඔන්න ඔතනයි අපි අවබෝධ කරන. මම කියන්නේ ඒක හැමතිස්සෙම ධර්මය කියන එක අවබෝධ කරන. අවබෝධයෙන් ධර්මය ශ්‍රවණය කරන. ධර්ම අහන්න එපා බණපි 100ක්. ඔබට අවබෝධ කරන්න බැරි මොකද තථාගතයන් වහන්සේ සූත්‍ර 84000ක් දේශනා කළා කියලා සඳහන් වෙනවා. ඔය 84000ම දේශනා කළේ එක පුද්ගලයෙකුටද? ඔබ හරියට අවබෝධ කරනවා නම් ඔබට අවබෝධ කරන්න අවශ්‍ය වෙන එක සූත්‍රයක් විතරයි. මොකද තථාගතයන් වහන්සේ යම් සූත්‍රයක් දේශනා කළා නම් ඒ හැම සූත්‍රයක්ම නිවන් මූලිකයි. මොකද තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙන්නේ නිවන ගැන තේරුම් කළ දෙන්න මිසක් වෙන දේවල් ගැන කතා කරන්න නෙමෙයි. මොකද වෙන දේවල් ගැන කතා කරන්න බෝධිසත්වරු මේ ලෝකෙට පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ මේ අර ඒ දුෂ්කර වූ ඒ නිවන් මඟ මිනිසුන්ට පෙන්වලා දෙන්න. මෙතනින් එළියට පැන ගන්න කියලා. එතකොට අපි අර පැවිදිරුවට මේ මහල්ලෙක් ගැන කතා කළාම ඔබ අද ඉඳලා දකින්න මොකද්ද? පෙර නිමිති. එතන උන්වහන්සේ දැක්ක උන්වහන්සේ මෙන්න මේ தත්ත්වයටපත් වුණොත් මොකද වෙන්නේ? දැන් අද ඔබ හිතලා බලන්න. තරුණ කෙනෙක් නම් බොහොම ශක්තිමත් කොන්ද හොඳට කෙලින් තියෙන බොහොම ශක්තිමත් හම රන්වන් පාටයි නේද බොහොම ප්‍රෞඩත්වයෙන් ඉන්න මම තරුණ කෙනෙක් කියලා ඔබට පුළුවන් නම් අර පාර යන ආච්චි හෝ ආතා මෙහෙම එන මිටි ගගා කොන්ද කුදු කරගෙන ඒ යන කෙනාව ඔබ තුලින් දකින්න ඔබට බය හිතෙන එතකොට ඔබ මහල්ලෝ දැකලම නැද්ද? දැකලා තියෙනවා. හැබැයි ඔබ පෙර නිමිති දැකලා තියෙනවද? නැහැ. ඔබ පෙර නිමිති දැක්කනම් අද ඔබ මෙතන ඉන්නේ නැහැ. ඔබ දුවනවා. ආස දෙතන්ට යන්න. දැකලා තියෙනව නේද මේ මෙහි ඉන්න සමහර ආච්චිලා සමහරලාන මේව පාත් මෙන්න මේ ගානට පාත් වෙලා සුදු. Tamanට ඒ தත්ත්වය උදා වෙනවා කියලා දැනෙන්නේ. එහෙනම් අපිට දුක අවබෝධ වෙලා නැහැ නේද? නිකන් හිතලා බලන්න. එහෙම දුක අවබෝධ අර අර අතන මං කිව්වේ ළමයා පාර පයින්නවා. වාහනේ එනවා. එතකොට ඊළඟ මොහොතේදී මොකද්ද කරන්නේ? කොහොමද එතනට දුවනව නේද? එතනින් ඒක බේරගන්න. අන්න ඔබ ඇත්තටම බය වුණා. එහෙනම් දුක කියන එක බයාර්ථයෙන් දකින්න. ඒක තමයි ඔබට තියෙන පළවෙනිම ගැළවීම. දුක්ඛම් බයත්තේන. එතකොට දුක කියන එක ඔන්න බලන්න. එතකොට මහල්ලාව දැක්කා. මහල්ලාව දැකපු ගමන් අවබෝධ වුණා මට මේ தත්ත්වය උදා වුණා. ගියේ නෑ වියන් කෙලියට යන්න බෑ. දැන් දැන් ඉතින් අර මයින්ඩ් එක ඕගාලා කතා කරනවා. මම මෙතනට මම මෙච්චර සැපින් දම දන්නේ නැහැ මම මේ தත්තෙට මුදා වුණොත් එම්මට. ඊළඟ පාරනකොට දැක්කා ලෙඩෙක්. කෙනෙක් ආරෝහලට ගිහිල්ලා තියනවා. පෙර නිමිත්තක් දැකලා නැද්ද? දකින්න. පෙර නිමිති වශයෙන් දකින්න. මේ ශරීරයේ අපි අද කොච්චර මේ ශරීරයට ඇලුම් කළා මේ ශරීරේ රෝග මහ විශාල ගානකට නිදානයක් වෙලායි තියෙන්නේ. ඒ රෝග වලින් අද ඔබට යන්නම් හතරක් පහක් හැදෙන්නේ නැති. මේ ශරීරයේ තියෙන රෝග ටික තථාගතයන් වහන්සේ එක්තරා දේශනාවක දේශනා කරනවා. ඇහුවොත් පුදුම වෙයි. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්කන්දිකා සූලා විසූචිකා කුට්ටං ගන්නෝ කාසෝ සිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තම් මදුමේහෝ වංසා පිලකා බගන්දලා වාත සමුට්ටාන ආබාධා චිත්ත සමුට්ටාන ආබාධා සෙම්ම සමුට්ටාන ආබාධා උතුපරිණාමජ ආබාධා විසම පරිහාරජ ආබාධා ඕපක්කමික ආබාධා කම්ම විපාකජ ආබාධා සීතං උන්නං ජීගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති ඉදීමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා අන්න බුදුහාමුදුරෝ ආදීනව සංඥාව මේ ශරීරයේ තියෙන ආදීනවයන් පෙන්වලා දෙනවා අද අපි මහා ඇලුම් කරගෙන ඉන්න මේ ශරීරේ දැන් ඔය කියපු ටිකෙන් එක පහක් හැදෙන්නේ මෙච්චරක නමුත් අමතක කරන්න එපා මේ මහ පොළොව මොන ඇටේ දැම්මත් ඒක පැල ගන්නවා. මේ ඇටවලට මේ මහ පොළොව නිදානයක්. ඒ වගේ තමයි ඔබගේ ශරීරයත්. ඔය කියන රෙඩ රෝගවලට නිදානයක් වෙච්ච තැනක් කොයි වෙලේ ඒකට මොන බීජයක් ඒද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කිව්වේ සීදී නසා ගන්න කියලා. අපෝ මේ ශරීරේ මට නම් එපා මේක නම් හරිම ආදීනමයි මට නම් එපා කියලා. නැහැ. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න. එතකොට කවදාකවත් අප්තිනේ හිතෙන්නේ නැහැ. අද ඔය චිකේ ජරා ඊයා ඊයා කී කිය ඔය උපාසකම්මලා මේ ශරීරය ගැන මෙනෙහි කරන අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා කිය. නේද? ඈ? බුදුහාමුදුරුවෝ චිකේ කියලා කිව්ව දේවල්. නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද? ඇස් ඇති පුරුෂයෙක්. සතිපට්ඨාන සූත්‍රයේ උන්වහන්සේ කියන්නේ හරිද? දාන්න පුරවපු මල්ලා. හ්ම් අතට අරගෙන මේ වී මේ මුම් මේ මෑ කියලා වෙන් කරන්නේ යම්සේද මේ ශරීරය මේ කොටස් වලට වෙන් කරලා බලන්න. ඉතින් බුදුහාඳුරෝ මේ ඇයි එහෙනම් මේක දහජරාවක් නම් ඇයි උන්වහන්සේ අර අර මේ මෑ මේ මුම් මේ වී කියලා කිව්වේ? එහෙම නැත්නම් කියන්නේ මේ බලු බෙටි මේ හා බෙටි මේ හරබ් බෙටි ඈ නේද? බෙටි මල්ලක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙක් කියලා කියනවා නේද? නේද? මං කියන්නේ ඒකයි. මේක හරියට අවබෝධ ගන්න. උන්වහන්සේ කිව්වේ මේක වෙන් කරලා බලන්න. මේ ඔබට පේන රූපයක් අරගෙන කෙස් ටික ගලවලා බලන්න. මොකෙන්ද? හිතින්. ඒ ඔබ වැඩිපුරම ආස කරන රූපයක් අරගෙන ඔය රූපේ කෙස් ටික ගලවලා බලන්න. තච පංචකය කියලා එකක් තියෙනවා. කාය, කේසා, ලෝම, නකා, දන්තා, තචෝ. ඔන්න ඔය පහ. කේසා කියන්නේ මොනවද? කෙස්. ලෝම, ලොම්. නකා, නියපොතු. දන්තා, දත්. තචෝ, හම. ඔන්න ඔය පහෙන් තමයි මේ මුළු ශරීරයම වහගෙන ඉන්නේ. එළියට පේන්නේ ඔන්න තච පංචකේ අයින් කළොත් මිනිස්සෙක්ගෙන් ඔබ ඇත්තට මේ පුද්ගලයාට ආස කරයිද? කෙස් ටික ගලවලා බලන්න සම්පූර්ණ මොළුවේ. එක එක ගලවන්න. කෙස් ටික ගලවලා බලන් ඉන්න එක දිහා. දැන් ඊළඟට ප්‍රශ්නයක් ඇයි අපි එහෙම කරන්නේ? මොකද එකගේ කෙස් ගලව ගලව බලන්න. දැන් එහෙම හිතන්නේ. දැන් ඔබට ධර්මය අවබෝධ වෙන නම් ඔබට ඒක හිතෙන්න ඕනේ. ඇයි මේ කෙස් ගලවන්නේ? ඇයි දත් ගලවන්නේ? ඇයි හැම ගලවලා බලන්නේ? මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි අපි අපිට තියෙන දුකට හේතුව. මොකද්ද දැන් දුකට හේතුව? දුකට හේතුව උන්වහන්සේ හොයාගත්තද අපිට හොයන්න දෙයක් ඉතුරු කරලා නැහැ උන්වහන්සේ. දුකට හේතුව තෘෂ්ණාව කියලා හොයාගත්ත තණ්හාව. එතකොට තණ්හාව කියන එක වැඩිපුරම තියෙන්නේ අපේ මොකකටද? අපි ගාව තියෙන මොහකටද තණ්හා වැඩිපුරම තියෙන්නේ? නෑ අපි ගාව තියෙන වස්තු ගත්තොත් වැඩිපුරම තණ්හාව තියෙන මොන වස්තුවටද? තමයි සිරුර තමන්ට මට. මෙහෙම කියමු. තේරුම් ගන්න හරි ලේසි. ඇඟිල්ලකට විස බීජයක් යනවා. ડොක්ටර් කියනවා ඇඟිල්ල කපන්න නැතුව බේරගන්න නම් මිලියනයක් ඕනේ. දැන් අර තමන් මෙච්චර කල් ආසාවෙන් කාටවත් නොදී ඈ ගබඩා කරගෙන හිටපු සල්ලි ටික දැන් එළියට එනවද නැද්ද? මොකටද? ඇඟිල්ල බේරගන්න. ડોක්ටර් කියනවා මේ මේක උඩු දුවලා. මෙතනින් කපන්න වෙනවා. ඒක බේර ගන්න නම් ඇනිල්ල කපන්න ඕනේ. දැන් සල්ලි ගාව ගන්න බෑ. ඇයි? ඒක බේර මේ ටික බේර ගන්න නම් ඇනිල්ල කපන්න ඕනේ. ඔබ කැමති වෙනවද නැද්ද? ඔබ ඇඟිල්ල දෙනවා අත බේර ගන්න. බලන්න අපි කොච්චර ආසද කියලා මේ සිදුවට. ඊට පස්සේ ඩොක්ටර් කිව්වොත් මේක තවත් උඩ දුවලා මෙතනින් කපන්න වෙනවා මේක බේරගන්න නම් මෙතනින් කපන්න ඕනේ මේ ටික දෙක නේද අපි කොච්චර ආසද මෙතන බෝම්බයක් තියෙනවා කිව්වොත් ඔබ මොකද්ද මුලින්ම අරගෙන දුවන්නේ මං කියන අමුදරුව ගැන නෙමෙයි මම නේද නෑ ඔබ ඔබ මොකක්ද අරගෙන දුවන්නේ? මගේ ශරීර කූඩු. ඔබ අරගෙන දුවන්නේ ඔබගේ ශරීර කූඩු. වෙන මොකුත් නෑ මේ ටීවී එක අරන් දුවද අනේ 3000ක් දීලා ගත්ත LCD එකක් කියලා. කෙලීම් අරන් දුවන්නේ මොකද්ද? තමන්ව මෙන්න මේක අරගෙන දුවන්නේ. ඒක නිසා තමයි පින්වතුනි අපි මැරිලා. අපි දන්නේ අපි මැරිච්ච බව. අහලා තියෙනව නේද? ගෙවල් වලට එනවා කියලා මැරිච්ච උදවිය. අපි මැරිලත් අපි දන්නේ නැහැ අපි මැරිච්ච බව. ඒ තරම් තද අල්මක් අපි මේ ශරීර කූඩුවටත් මේ ලෝකයටත් තියෙනවා. ඔන්න ඔය චන්දරාගය නිසා තමයි අපි මේ භවයේ සැරිසරන්නේ. මේ භවයේ සැරිසැරීමට හේතු ඔන්න ඔය චන්දරාගය. අපේ අවසාන චිත්තයත් එක්ක බැඳිලා තියෙන චන්දරාගය. අපි නිදාගෙන ඉන්නකොට අපි හීන දකිනවා. අපි ඇහැරනකල් අපි දන්නේ නැහැ අපි දකින්නේ හීන කියලා. දන්නවද? නැහැ. අපි දකින්නේ හීනක් කියලා දන්නේ නැහැ අපි ඇහැරනකම්. නේද? සමහරවිට බය වෙනවා නේ මේ ඈ කියලා. නේද? ඒ වගේ තමයි. ඔබ මැරුණට පස්සේ ඔබ දන්නේ නැහැ ඔබ මැරුණා කියලාවත්. ඔබ ඒ තරම් ඇල්මක තමයි ඉන්නේ මේ දේවල්. ඔබ ඇවිල්ලා නිති නිති නිති පරිදි දේවල් කරනවා. දරුවව අල්ලනවා. අහුවෙන්නේ නැහැ. දරුවා ලෙඩ වෙනවා. ඇයි ඔබ විස කරයි? බලන්න අපි කොච්චර චන්ද රාගයකද ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඔය චන්ද රාගයේ වැඩිපුරම තියෙන දේ තමයි මේ ශරීරය. ඔන්න ඒක නිසා තමයි බුදුහාමුදුරු කිව්වේ මේ මිනිස්සු මෙච්චර ආදරයෙන් සලකන ශරීරය දිහා මේ ඇත්ත ඇති සැටියෙන් බලන්න. ඒ හැරෙන්න මේ බුදුහාමුදුරුව කවදාක්වත් කිව්වේ නැහැ මේක මහ ජරා ගොඩක් මේක එහෙම එකක් කිව්වේ නැහැ. අපිට උදව්වට කිව්වා අපි මෙච්චර ආදරෙන් මේ සලකන මේ ශරීරය ගේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට හරි. මම මේ ප්‍රශ්නේ අහන්න. මම රත්තරන් ටිකක් දාලා දෙනවා උරේක. ඒ වගේ මං අසූචි ටිකක් දාලා දෙනවා උරේක. මොකද්ද අරන් ළඟ තියාගෙන බදාගෙන ඉන්න ආස? රත්තරන් ටික. අසූචි ටික බදාගෙන ඉන්න ආසද? නමුත් මම මොකක් කර පැකට් එකක් දෙනවා. මම පැකට් එකක් දීලා මම කියනවා මේක මේ ලෝකේ තියෙන හරිම වටින දෙයක්. ඉතින් ඔබ ළඟ තුරුම් කරගෙන ඉන්නවා. ඔබ කවුරුර ඇහුවොත් එහෙම මට පොඩ්ඩක් දෙනවද? දෙයිද? කවදාකවත් දෙන්නේ එයි ඔබ දන්නවා මේක ගොඩාක් වටින දෙයක් කියලා. ඒ වටින දෙයක් නිසා ඔබ මේකට පුදුම විදිහට අලුම් කරනවා. ඇයි ඔබට ඒක වටිනවා? නමුත් යම් කිසි පුද්ගලයෙක් දවසක ඇවිල්ලා පෙන්නනවා මම මේ අවුරුදු 10ක් තිස්සේ වටිනාකම තුරු කරගෙන ඉඳලා තියෙන අසුචි ගොඩක් කියලා. එදාට ඔබට ඒක තේරුණා නම් මේ මිනිස්සයා කියන දේ ඔය ඔතන කරන්නේ. අතාරින. අන්න ඒකටයි බුදුහාමුදුරුවෝ මේවා කිව්වේ. නැත්නම් බුදුහාමුදුරන්ට කිසිම ඕනාවක් තිබ්බ නැහැ රූපයන්ට නිග්‍රහ කරමින් ඇවිදින්න. ඒක ජීවිත අනිත්‍ය බව තේරුම් ගන්න දේශනා කරේ ඒක තමයි. ඔව් ජීවිතයේ තියෙන මේ මේ මේ මෙච්චර ඇලුම් කරන දේ ඇලුම් කරන්න තරම් ලොකු දෙයක් නෙමෙයි බව. තෙන්නන්න. ඔය උන්වහන්සේට ශරීරයක් තිබ්බේ නැද්ද? උන්වහන්සේලා කෑවේ නැද්ද? බිව්වේ නැද්ද? නෑවේ නැද්ද? ඇන්දේ නැද්ද? ඔක්කොම කළා. අපිත් ඕනේ කරන්නේ. නමුත් අපි ඊට වඩා වෙන දෙයක් කරනවා. මොකක්ද? අපි බොහොම ආදරෙන් තණ්හාවෙන් ආසාවෙන් මේ ශරීරය පෝෂණය කරනවා. උන්වහන්සේලා ආහාර වළඳන්නේ ශරීරේ පවත්වාගෙන යන්න විතරයි. අපි ආහාර වළඳන්නේ මොකටද? මේ ශරීරේ පුෂ්ටිමත් ලස්සනට තියාගන්න. මේකයි වෙනස. ඇයි? අපිට මේක වටිනවා. මේක මේක වටිනවා වටිනවා වටිනවා කියලා අපිට දැනෙන්න දැනෙන්න අපි මේකට ඇලුම් කරනවා. නිකන් හිතන්න අපි ගොඩාක් මේ ජීවිතේ ආදරය කරපු කෙනෙක්. ගෙන් අපිට තෑග්ගක් ලැබෙනවා තැපෑලේ. ආවෙද මාලයක්. දැන් අපි ওই මාලෙට කොච්චර ආසද? ඉතින් ওই මාලේ තුරුල් කරගෙන ඉතින් ඔක දෙන්නේ නැහැ කවුරු හරි කිව්වොත් මේ මට මේ වෙඩින් එකට යන්න දෙනවද ඔක? මේක නම් දෙන්න යන්න තියෙනවා මේ මේ මේක සමහරට ඉමිටේෂන් එකක් වෙන්නේ නැති. අපි මේක තියාගෙන අපි කියන මෙන්න නියම රත්තල මේක දාගෙන යන්න මේක නම් දෙන්න බෑ. දැන් මේකට පුදුම ආදරයක් නේද තියෙන්නේ. දැන් මේ ආදරෙන් ඉන්න දේ ඔබට තව කෙනෙක් ඇවිල්ලා කියනවා එදා ඔයාව සන්තෝෂ කරන්න මමයි ඕකෙව්වේ. ඒ පුද්ගලයා නෙමෙයි. අන්න එතකොට මොකද වෙන්නේ අරකට? දැක්කා. දැන් අර ආසාව නැහැ නේද? දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මාලේ පොඩ්ඩක් දෙනවද? ආ මේක තියාගන්න මට අයියා. කියනවද නැද්ද? අන්න චන්දරාගය නැති වුණා නේද? මේ චන්දරාගය තමයි භයානකම ආයුධය අපි ගාව තියෙන. ওই ආයුධෙන් අපි අපිව කොටා ගන්නවා. අපිව තුවාල කර ගන්නවා, කපා ගන්නවා. අපි අපායට අරගෙන යනවා. කවුද අපි අපායට අරන් යන්නේ? යම රජුරුවද? යමයෝද? නෑ අපි. අපි කරන දේවල් චන්දරාගයෙන් බැඳිලා මත් වෙලා චන්දරාගයෙන් කරන දේවල් නිසා තමයි අපි අපාය යන්නේ. අපි දිව්‍ය ලෝකයට අරන් යනවා. පෙරේතයෝ කරනවා. සත්තු කරනවා. බල්ලෝ බලල්ලෝ නරි ඔය જાතියටපත් කරනවා. චන්දරාගය. තථාගතයන් වහන්සේට දිවිච්ච මහා අනුකම්පාව නිසා උන්වහන්සේ මොකද කිව්වේ? ඔන්න ඔය චන්දරාගය නැති කරගන්න කියලා කියනවා. ඒතර ඒ චන්දරාගය නැති කරගන්න තමයි උන්වහන්සේ කිව්වේ බල මේ මේ ශරීරයට පුදුම ඇල්මක් තියෙන්නේ. මේ ශරීරයට තියෙන ඇල්ම නැති කරගන්න මේක තියෙන ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. අන්න ඒක නිසායි උන්වහන්සේ ඔය අසුබය කියන එක දේශනා කළේ. මේ ශරීරයේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. අට්ටි දැන් ඔය අහලා තියෙනව නේද ඇටසැකිල්ල දිහා බලාගෙන කරන භාවනාව පිළිකුල් භාවනාව ඔව් පිළිකුල් භාවනාව කියලා එහෙම කියන්නේ එක එක જાති භාවනා කියලා කියන්නේ පිළිකුල් භාවනාව ඉතින් මම දන්නේ නැහැ මේ පිළිකුල් භාවනාව කියන එක තථාගතයන් වහන්සේ මොන සූත්‍රයේ දේශනා කළේ කියලා පිළිකුල් භාවනාව කියන්නේ ආර්යයන්ට විශේෂ 이르දි හතරක් තියෙනවා. ඒ 이르දි හතරෙන් එක 이르දියක් තමයි ලෝක සත්වයා අප්‍රිය කරන දේ ආර්යයන්ට අප්‍රිය නැහැ. එතකොට දැන් ලෝක සත්‍යය පිළිකුල් කරන දේ ආර්යයන්ට පිළිකුල්. දැන් මෙතන මොන හරි අසුචි පිටක් තිබුණොත් ලෝක සත්‍යය පිළිකුල් කරනවා මේකනේ. නේද? නමුත් ආර්යයන් වහන්සේලාට ඒක පිළිකුලක් නැහැ. පිළිකුලක් නැහැ කියන්නේ ඕකරන් කනවා කියන එක නෙමෙයි. පිළිකුලක් නැහැ ඒක. එතකොට මෙතන මෙතන අසුචි පිටක් තියෙනවා අතන බත්ති ගන්නක් තියෙනවා. ඒතර ආර්යයන් වහන්සේට මේ දෙකම පේන්නේ මොනවද? පටවි ධාතුවක් විදියට. උන්වහන්සේ මේ දෙකම ගන්න පටවි ධාතුවක් විදියට. නමුත් අපිට තමයි මේක තියෙන ගන්ධයත් අරගෙන ආපෝ මේක ගඳයි අරක සුවඳයි. ඈ අපි කටගරි කරගෙන කැටගරයිස් කරගන්න ඔක්කොම ටික ටික ටික අරගෙන. එතකොට එනම පිළිකුල් භාවනාවක් නෙමෙයි ඔය. තියෙන්නේ. ඔය අට්ටික සංඥාව කියන්නේ මොකද්ද? බලන්න මේ ධර්මයේ සංගවිච්ච දැන් අට්ටික සංඥාව කියන්නේ මොකක්ද? ගිරිමානන්ද සූත්‍රයේ ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියනවා කතමා චානන්ද සබ්බ සංකාරයේහි අනිච්ච සංඥා. මොකද්ද ආනන්ද? සියලු සංස්කාරයන්ගේ අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අට්ටි යති හරායති jigucchati ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේහි අට්ඨියති හරායති jigucchati ඔන්න ඔතන අට්ඨියති කියලා බුදුහාමුදුරුවෝ කියනවා මොකක්ද එතන කියන අට්ඨියති එතකොට මේ සියලු සංස්කාර ඇට සැකිල්ලක් කරගෙන ඒක දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියන්නේ මම පොඩිතරම් මුලාවක දින්නේ ඇට සැකිල්ල දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි කී කී ඉන්නේ. ඒකද මේ සතාගතයන් වහන්සේගේ ධර්මය. ඒකද අපි අවබෝධ කරන්න ඕනේ. නෑ. මේ චිත්ත පාරිශුද්ධිය ගන්න මේ අට සැකිල්ල දිහා බලාගෙන පොත චිත්ත පාරිශුද්ධිය ගන්න. ඒක නෙමෙයි වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අට්ටි යති කියන්නේ ඇට වගේ. හරයක් නෑ. මස්ලේ නැතියට බලුලෙව කන්නේ කුස්පිරුමත් ඵලයක් නොලබන්නේ. මස්ලේ නැති ඔය බල්ලන්ට ඇට හරක් කටු එහෙම ගෙනත් දෙන්නේ කන්න කියලා. මස් තියනවද ඒකේ? නෑ. ලේ තියනවද ඒකේ? ඒත් නෑ මේ විච හර මේ කටුනේ ගෙනත් දෙන්නේ. අර හපන්න දෙන්නේ. එතකොට බල්ලා මොකද කරන්නේ? අර ඇටේ අරගෙන හපනවා. ඒ හපන්න හපන්න හපන්න හපන්න උගෙම විදුරු මස් වලින් ලේ ගලන්න ගන්නවා. ඒ ලේ රහ උට දැනෙනවා. ඌ නවත්තනවද මේක හපන එක? නැහැ. ඌ කොහොම හරි හපලා බලනවා. හපනවා හපනවා හපනවා හපනවා. නමුත් උට ඵලයක් ලැබෙනවද? ඌගේ බඩ පිරෙනවද? ඔබත් එහෙමයි. ඔබ මේ සංස්කාර වඩනවා වඩනවා වඩනවා වඩනවා වඩනවා. ඔබ ලබපු ඵලයක් තියෙනවා. ඔබ ඵලයක් ලබයිද? ඒත් නෑ. අපිට අපි කරන්න අර බල්ල මස් කට්ට කනවා වගේ. කොයි වෙලේ හරි ලැබෙයි කියලා. ඈ? එතකොට මේගේ සතුට වෙනුණා මේගේ ගන්නවා. ආයෙත් නෑ ඒකත් නෑ. ඒකත් එපා වෙලා. තව එකක් ගන්නවා. මේක හරි නෑ අරක හරි කියලා කියලා. ඉතින් ඒකත් ෆේල් වුණාම අරක හරි කියලා හිතලා ඒක ගන්නවා. අපි ජීවිතේ ෆේල් වෙච්ච වාර ගන්නනේ වැඩි හැමතිස්සෙම. හැම දෙයක්ම අපි ෆේල් වෙනවා. අපි පටන් ගන්න හැම එකක්ම ෆේල් වෙනවා. හරිද? ඔය ෆේලියර්ස් වලට තමයි ඔය උතන්ට එන්නේ. බුදුහාමුදුරුවෝ සංස්කාර කියන එක උපමා කළේ කෙසෙල් වනයේකට ඇතුල් වෙන අරටුවක් හොයන්න ගිය මිනිහෙක්. නිකන් හිතලා බලන්න. මෙන්න මේ වගේ ධර්ම කාරණා Taman ඔරුවට වැටුණොත් තමන් වෙන ලෝකෙක අතරමං වෙනවා. ඔබ හිතන්න පටන් ගන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා මේවෙන් ඔබගේ ගිහි ජීවිතේට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කැමති නැද්ද සෝතාපන්න වෙච්ච කෙනෙක් කතාවද බදින්න? ඔබ හැමෝම. ඇයි? කිසිම කරදරයක් නැහැ ජීවිතයක් ගත කරන්න. කොච්චර දැහැමි ජීවිතයක් ගත කළ හැකිද? බත් ටිකක් වියලා දෙන්න පුළුවන් නම් ඒකෙන් පොඩි පිනක් හම් වෙනවා. තමන්ගේ ස්වාමියාට කොහොමවත් බත් කියලා දෙන්න බෑ. තමන්ගේ බිරිඳට කොහොමවත් සලකන්නේ නැහැ. එතකොට ඒ දෙන්නෙන් එක්කෙනෙක් කවුරුද සෝතාපන්න කෙනෙක් නම් තමන් කොච්චර වාසනාවන්තද ඒක පැත්ත. මිනිස්සු බයයි වනහන්න. රහත්ේ කියලා. එහෙම රහත් වෙන්න පුළුවන් නම් ඔය කියන මානසික මට්ටමින් බන අහලා මෙරියයි. නේද? අසුබේ වඩන්න එපා කියනවා. අසුබේ වඩන්න එපා. ඇයි? මේ මේ ගිහි ජීවිතේ එපා වෙයි කියනවා. එහෙනම් මේ ලෝකෙ ගිහි ජීවිතේ එපා වෙන්න උන අතර අග්‍රස්ථානයේ ඉන්නෝනේ මේ රටවල ඉන්නේ දොස්තරලා නේද? දොස්තර කෙනෙක් ඉන්නේ ඉතල මිනි කීයක් අපනවද? හ්ම්? අපි මේ අසුබේ කතා කරනවා විතරයි. ඒ මිනිස්සු අසුබේ ඇද්ද කියලා දකින්නේ නැද්ද? ඈ? කේස් ගලවල බලන්නේ නැද්ද? හම ගලවල බලන්නේ නැද්ද? ඔය ඔක්කොම ටික දකින්නවනේ. එහෙනම් ඔය නිවන් දකින්න බැරි අය ඔක්කොට. ඒක නෙමෙයි. එතකොට එහෙනම් බලන්න අර කෙසල් වනයේකට ඇතුල් වෙච්ච මිනිස්සයා මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න. ඒක මිනිස්සෙකුට ඕන වෙනවා අරටුවක් තියෙන අරටුවක් තියෙන ගහක් හොයන්න. ඒ අරටුව ගෙදර අරගෙන එන්න. අරටුව කියන්නේ හොඳ දෙන්නේ. හරේනේ. නේද? මෙයා කැලේ ඇවිදගෙන යනකොට මෙයා දකිනවා දිග ගස් තියෙන වනාන්තරයක්. තන්නේ කෙලින්. තන්නේ කෙලින් උස ගස් තියෙනවා. බලනකොට මේ ඇතුළුනේ කෙසෙල් වනයේකට. කෙසෙල් තන්නේ කෙලින් ගිහිල්ලා තියෙනවා. මෙයා මොකද අරටුවක් නේ මෙයාට ඕනේ. හරයක් ඕනේ හොයාගන්න. මෙයා එක ගහක් දානවා බිම. යාලා පතුරු ගහනවා, පතුරු ගහනවා, පතුරු ගහනවා, පතුරු ගහනවා, පතුරු ගහනවා. හරයක් හම්බ වෙයිද? ඇයි? කෙසෙල් ගහට හරයක් නැහැ. හැබැයි එතෙන්දි එයා මොකද තීරණය කරන්නේ? ඕ මේ ගහේ අරටුවක් නැහැ. එයා මොකද තීරණය කළේ? මේ ගහේ අරටුවක් නැහැ. එයා හැවත් ඔබ. තීරණය කළේ මොකද්ද? මේ ගහේ අරටුවක් නැහැ. ඊළඟ ගහ කපනවා. පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා බලනකොට ඒකෙත් නැහැ. ඔබ මොකද්ද තීරණය කරන්නේ? මේකෙත් නැහැ. ඊළඟ එකේ නම් ඩෙෆිනිට්ලි තියෙනවා. නේද? කපනවා. ඒකෙත් නෑ. ඔබ කවදාකවත් සෑහීමකටපත් වෙනවද? අර මස් කට්ට කන බලුරාලයි. ඔබයි අතර. අර කෙසල් අරටුව හොයන අර මිනිස්සයයි ඔබයි අතර කිසිම වෙනසක් තියනවද? ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔබ ඉන්නේ මුලාවක කියලා. අන්න අට්ටි යති. ඇට වගේ කිසිම හරයක් නැහැ. මේ සංස්කාර. ඔන්න ඔතනින් ගිහිල්ලා බලන්නකො නිවන් දකින්නද කියලා. මිනිස්සුන්ට සැකිල්ල දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි කියන කාලය අරගෙන මේ සියලු සංස්කාර ඇට වගේ කිසිම ගත යුතු හරයක් නැහැ. මේ සංස්කාර වල කිසිම හරයක් නැහැ කියලා. තමන් මෙනෙහි කරන්න පටන් ගත්තොත් තමන් නිවනට මූලික වෙලා නෙමෙයි යන්නේ. අට්ටි යති හරායති jigucchati jigu වගේ. අහලා තියෙන නේද ගු කියලා වචනයක් ලංකාවේ. ඔය ඇවිල්ලා තියෙන්නේ පාලියේ. ඉවත දමන දෙයක් වගේ. භාවිතයට ගත යුතු දෙයක් නෙමෙයි. සංස්කාර. හැමතිස්සෙම කල්පනා කරන්නේ ඔබ කරන කරන කරන කරන හැම වැඩක්ම ඔබ හොයන්නේ අරටුවක්. නමුත් ඔය අරටුව ඔබට කවදාකවත් හම්බ වෙන්නේ පතුරු ගානකම් ඔබ සතුටින්. ඊට පස්සේ ඔබ වහවහා දැනගන්නවා මේකෙත් අරටුවක් නැහැ කියලා. කසාද බඳින්න ඉස්සෙල්ලා කෙනෙක් කසාද බඳින්න කොච්චර ආසද? නේද? ඇයි? තනිකඩ කියන ගහ ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා බැලුවා අරටුවක් නැහැ. එහෙනම් හිතුවා අනික් ගහේ නම් අනිවාර්යෙන් ඇති. හවුද නැද්ද? ඒ ගහ බිම දාගෙන පතුරු ගහනකොට ගහ අරිටත් වඩා ඉක්මනට පතුරු ගහ ගන්න පුළුවන්. ටක් ගාලා වෝද වෙනවා මොකද්ද? ඒකෙත් එන්න එකක් නැහැ කියලා. ඊට පස්සේ හිතනවා දරුණෙක් ආවනන් අපිට අන්න ඊළඟ ගහට ගියා නේද ඒ ගහ පතුරු ගහනකොට අර දරුවා දෙන දෙන අවුරුදු 18 19 20 ගියාට පස්සේ ඒ දරුවා දෙන වද ටික දැක්කාම ඒ ගහත් එහෙමමයි ඉතින් ඔය ගස් පතුරු ගහ මරණයට අපි ලං බොහෝම කාලයකට පස්සේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔය ගස් පතුරු ගහන්න අපි යොදා ගන්නවා. මී හරක් කියලා කියන්න ඕනේ. අර කකුල් හතරේ උන්ට නෙමෙයි අපිට. ඇයි? මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් ලැබිලා ඔබ ආයි මනුස්ස ජීවිතයක උපදින්න පුළුවන්. නමුත් අබුද්ධෝත්පාදක කාලෙක ඔබට මේ සද්ධර්මය අහන්න හම් වෙන්නේ බලන්න පොඩ්ඩි සම්භාවිතාවක්ද මේ දැන් තියෙන්නේ කියලා. මනුස්ස ජීවිතයක් ගන්න පොඩි තරම් අමාරුද? සුගතිගාමි වෙන්නේ කොච්චරයිද? බොහොම සුළු පිරිසක්. වැඩි හරියක් ගිහිලා දුගතිගාමි වෙන්නේ අපායවල වල තිරිසන් යෝනිය තිරිසන් යෝනිය කොච්චර ඉන්නවද සත්තු? මහමෝද ඉන්න මාළු ගන්න ගන්න ඉවර කරන්න පුළුවන් නේද? මේ පොළොවේ ඉන්න කූමි ගන්න. ඔය ඔක්කොම තිරිසන් යෝනිය උපත ලැබුවායි. මෙච්චරක් මේ වැලි හවුරක් ගත්තාම මෙච්චරක් මිනිස්සු මිනිස්සු සුගතිගාමි වෙනවා මිනිස්සු. මේ මහල් පොළොවේ තියෙන අනික් වැලි ගැට ගන්නට දුගතිගාමී වෙනවා. ඉතින් අද ඔබට ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක්. ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා මේ ධර්මයේ ප්‍රචාරය කරනවා. ඔබට ධර්මය අහන්න ලැබෙනවා. ඔබ මේක අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ අන්තිම කේල් ගහත් ඔබ පතුරු ගන්නවා. පතුරු ගහලා තව තැනක් අල්ල ගන්නවා. එයි ඔබට තාම චන්ද රාගය තියෙනවා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඕන්න ඔය කියන චක්‍රයට මොකද්ද පටි ඉච්ච සම උප්පාද පටි කියලා කියන්නේ බැඳීමට චන්ද රාගයෙන් බැඳීම නිසා හටගන්නා උත්පාද උත්පාද වෙනවා කියලා කියන්නේ ඒක උත්පාද වෙනවා කියන එකට අර්ථයක් ගත්තොත් උපදිනවම කියන්න බෑ උදා වෙනවා වගේ වචනයක් උත්පාද කියලා කියන්නේ දුක් ගාල වෙන එකක් නෙමෙයි උදා වෙනවා හිරු උදා වෙනවා හිරු උපදිනව නෙමෙයි හිරු උදා වෙනවා හිරු වැය වෙනවා බස යනවා ඒ වගේ. චන්ද රාගයෙන් ඇලීම නිසා. ඔබ තීරණය කරන්න. මේ ගිහි වත්තේ ඉඳගෙන නිවන් දකින්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. ඔබ අනාගාමී වෙනකන් ඔබට අමුසැමියන් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. වැදගත් වෙන්නේ ධර්මයේ දැන ගැනීම නෙමෙයි අවබෝධය. අමතක කරන්න එපා මෙන්න මේ දේ. මම ගොඩක් වෙලාවට කියනවා මේක. මම ධර්මය දන්නවා. නමුත් කිසිම වැදගත් කමක් නැහැ ඒකේ. මට අද අවුරුදු 20ක් ඉස්සරහට එක දිගට බණ කියන්න පුළුවන් වුණත් ඔබට එක ධර්ම පදයක් හරියාකාරව අවබෝධ වුණා නම් මොකද්ද වටින්නේ? අන්න ඒ දේ. බණ කියන එක නෙමෙයි. අස්සජී මහරහතන් වහන්සේ. අහලා තියෙනව නේද? උපතිස්ස කියන පරිබ්‍රාජකයව හම් වෙනකොට ඒ කියන්නේ අපේ මහා සාරිපුත්‍රයන් වහන්සේ ගිහි කාලේ. උපතිස්ස විරිවැජි අහනවා මේ ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. බොහොම ශාන්තයි. ඔබ වහන්සේ කාගාවද පැවිදිලායි. ගෞතමයන් වහන්සේ ගහ. බුදුන් වහන්සේ ගහ. උන්වහන්සේ මොන වගේ ධර්මයක් දේශනා කරා? මම එහෙම කියන්න දන්නේ මං අලුතින් මේ ළඟදි මහන්න උනේ. ධර්මයක් එහෙම කියන්න දන්නේ මම පුංචි දෙයක් කියන්නම් උන්වහන්සේගේ ධර්මයේ තියෙන. "යේ ධම්මා හේතුප්පබව තේ සංහේතු සතාගතෝ ආහ. තේ සම්ත්‍යෝ නිරෝධෝ එවං වාදී මහා යමක් නිසා යමක් හටගත්තා නම් හේතුව නැතිවීමෙන් ඵලය නිරුද්ධ විය. ආන් මේ වගේ ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කරන්නේ කියලා විතරයි උන්වහන්සේ දැනගෙන හිටියේ. කියන්න. නමුත් උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක් නේද? එහෙනම් මේ අරහත්ත්වයටපත් වෙන ධර්මය දැනගන්න ඕනේ. අනේ ධර්මය අවබෝධ කරගන්න. මේ චන්ද රාගය නැති කරගන්න. ඒකට තමයි මේ හැම එකක්ම දේශනා කළේ. අසුබේ කියයි. හ්ම් දෙතිස් කුණම කියයි නේද? දස සංඥා කියයි. ඔය සූත්‍ර 84000 දේශනා කළා නම් ඔය කියපු 84000ම දේශනා කළේ එක එක පුද්ගලයාගේ මොකක් නැති කරන්නද? ඡන්ද රාගය නැති කරන්න. එහෙම එනකොට සංසාරයේ තමන් එක් රස කරගෙන ආපු ඒ දේවල් බලපානවද දැන් එකපාරටම රහතන් වහන්සේ නමක් වෙන්න බෑනේ අවබෝධ කරගෙන. එතකොට මේ මොනරි සංසාරයගෙන ආපු දේවල් එක් රස කරගෙන දැන් ඒකත් ඇත්තට බලපානවද? ඔව්. අපි මෙහෙම කියමුකෝ. ඔබට බුදු වෙන්න ඕනේ. අපි හිතමු. දැන් ලංකාවේ බෝධිසත්වරු ඉන්නවනේ දැන් පඳුරකට පැන් ගම 100ක් විතර විසන බෝධිසත්වරු ලංකාවේ. ඇයි? කොන්ද පණ නැහැ. කල් දානවා. දැන් හැමෝම බලන් ඉන්නේ කාගේ ආහසනේ බුදු වෙන්නද? මේ මේ මේ රහත් වෙන්නද? මෛත්‍රී බුදුහාඳුර. අර කට්ටිය මම මේ ගැන ඔක්කොම නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේලාත් ලෝකේ වැඩි ඉන්නවා. right? නමුත් මම මේ කතා කරන්නේ තමන් බෝධිසත්වයායයි කියාගෙන බැනර් ගහගෙන වැඩ කරන පිරිසක් ලංකාවේ මේ වෙලා ඉන්න කියලා දන්නවනේ. ඒගොල්ලෝ අරිටත් එහාට කල් දානවා. හරි වෙන්න ඕනේ ඔක නෙමෙයි. ඔබ නිවන් දැන් බෝධිසත්වයන් වහන්සේ නමක් මොකක්ද? දැන් බුද්ධ කියන වචනේ මේ ලෝකෙට ආවේ කොයි කාලෙද? බුදුවරයෙක් පහළ වුණා. එතකන් කොහෙද බුද්ධ කියන වචනේ? බුදු වෙනවා කියන වචනේ කොහෙද ලෝකෙට? අර්ථයක් තියෙද ඕකේ. බුද්ධ කියලා වචන තිබ්බයි කියමුකෝ කොහෙන් ගන්නේ පොතක තිබිච්ච වචනය. ඔගේ අර්ථය කියන මේ බුද්ධ කවුද සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවද කිසිම කෙනෙක්ද? පහළ වෙනකන් දන්නේ නැහැ. හරි එහෙනම් මම මේ බුදු මම බුදු වෙනවා මම බුදු වෙනවා කියකද ඔය බෝධිසත්වරු ඉන්නේ. බුදුනාට පස්සේ මම බුදුනා කියලා කිව්වේ නැත්නම් කවුරුත් දන්නේ නැහැ. බුදු වුණා කියලා. නෑ නෑ මම මේ කියන්නේ ඒක නෙමෙයි. මේක අවබෝධ කරගන්න මම මේ කියන්න හදන්නේ. දැන් බුදුවරයන් වහන්සේලා ලෝකේ නැති කාලයක් තියෙනවා. අබුද්ධෝත්පාද කාලය කියන්නේ ඒවයි. ඔන්න ඔය කාලේ මිනිස්සු බුද්ධ කියන වචනේ තේරුම දන්නවද? නෑ. දැන් බුදුවරයෙක් ලෝකේ පහළලා නැහැ නේ තාම. නිහිස් කාලයක්. ධර්මයක් අධර්මයක් නැති කාලයක්. බුද්ධ කියන වචනේ ලෝකේ නැහැ. හරි? එතකොට ඒ කාලෙටින්නේ ඔය ඒ කාලෙදි පහළ වෙනවනේ ඔය කියන බෝධිසත්වයන් වහන්සේලා. හවුද නැද්ද? ඔව්. එතකොට ඒ පහළ වෙන බෝධිසත්වයන් වහන්සේලා එන්නේ මම බුදු වෙනවා කියගෙනද? නෑ. මම බුදු වෙනවා කියගෙන නේද? ඉතින් බුද්ධ කියලා වචන තේරුම දන්නේ නැත්නම් මම කොහොමද ඒගොල්ලෝ කියන්නේ මම බුදු වෙනවා කියන්නේ? ඒගොල්ලෝ ඉන්නේ මම බුදු වෙනවා කියගෙන නෙමෙයි. මම සත්‍ය සොයා යනවා. මම සත්‍ය සොයා ගන්නවා. ඔබත් සත්‍ය සොයාගන්න. ඒ සත්‍ය සොයාගන්න දැන් ඔබට සත්‍ය හම් වෙලා තියෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ සංසාරේ මෙච්චර කාලයක් මේක කම්ප්ලීට් කරපු කෙනෙක්ද කියලා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? එහෙම හිතාගෙන try කරන්න. පහත් වෙන්න බැරි වුණත් ඒ බුද්ධකාරක ධර්ම ටික හරි පිරෙයි. කෙනෙකුට රහත් වෙන්න අනිවාර්යයෙන්ම බුද්ධකාරක ධර්ම පුරලා තියෙන්න ඕනේ. නිකන් රහත් වෙන්න බෑ කෙනෙකුට. හැබැයි අපි දන්නේ අපි මොන ස්ටේජ් එකේද ඉන්නේ කියලා. බුද්ධ කාරක ධර්ම කියන්නේ. බුද්ධ බුදුරුන් වහන්සේලා තුන් ගොල්ලක් ඉන්නවනේ. නේද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ. අරහත් බුද්ධ කියන්නේ ඒත් බුදුරන් වහන්සේලා නම. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෙමෙයි. අරහත් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ මොකද්ද? බුද්ධ බුද්ධ කියලා කියන්නේ භවයේ උදුරපු කියන අර්ථය. භවයේ උදුරන දාපු උත්තමය. නැවත භවයක් නැහැ. බුද්ධ. එතකොට බුදුරුණ වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? තුන්ගොල්ලා. සම්මා සම්බුද්ධ. උන්වහන්සේ තමන්ගේම නුවණින් ඒ දේ හොයාගත්තා. පච්චේක බුද්ධ. පසේ බුදුරණ වහන්සේලා. ඊළඟට අරහත් බුද්ධ. අරහතුන් වහන්සේලා. භවයේ උදුරලා දාලා නැද්ද? උදුරලා දාලා තියෙනවා. එතකොට ඔන්න ඔය තුනටම එන්න අනිවාර්යෙන්ම බුද්ධකාරක ධර්ම පුරන්න ඕනේ. ඒ ඒ දේවල් ඒ ඒ අවශ්‍ය විදියට ඒක පුරන්න ඕනේ. පාරමී ධර්ම රණ. පාරමිතා කියලා කියන්නේ ඒවට. බුද්ධකාරක ධර්ම වලට. ඒක නිසා තමයි උපතිස්ස පිරිවැජියා. කෝලිත පිරිවැජියා. ඒ දෙන්න ආවේ සංජය පරිබ්‍රාජකයාගේ 250ක් ගෝලිය වරගෙන. අහලා දිනව නේද? නේද? මුලින් ඒගොල්ලෝ ගිය සංජය පරිබ්‍රාජකයා ගාවටනේ. නේද? ඒ ගියාට පස්සේ එතන හරියන්නේ නැහැ කියලා තේරුණා. ඊට පස්සේ දෙන්න සත්‍ය හොයාගෙන ගියේ දෙපැත්තට බෙදිලා. ඒ සත්‍ය හම්බුණාට පස්සේ ආපහු ගියානේ අතන්ට. ගිහලා කිව්වනේ මෙන්න මෙහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ළමක් ලෝකේ වැඩ ඉන්නවා. යන් කියලා කතා කරන්නේ සංජයට. සංජය පරිබ්‍රාජකයා නෑ නෑ මං එන්නේ මේ ඔය කැමති කෙනෙක් අරගෙන යන්න කියලා. එතන 250ක් අරගෙන ගියා. ඒ 250ක් අරගෙන එනකොට තථාගතයන් වහන්සේ දැනගත්තා මේ දෙන්න එන්නේ මේ එන්නේ මගේ කවුද? අග්‍රසාවකයෝ දෙන්න මේ එන්නේ. උන්වහන්සේ පෙරමකට ගිහිලා ධර්මයේ දේශනා කළා. අන්න ඒ වෙලාවේ 250ක් දෙන අරහත්ත්වයටපත් වුණා මේ දෙන්නට අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණා. ඇයි? ඒ වෙනකොට අග්‍රශ්‍රාවක තනතුරු සඳහා අවශ්‍ය බුද්ධකාරක ධර්ම සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. නමුත් ඊට නොබෝ දිනකින් මොකද උනේ? සරියුත් මහ සරියුත් හාමුදුරුව බුදුහාමුදුරන්ට පවන්සල දල හිටියා. සරියුත් හාමුදුරන්ගේ බෑන කෙනෙකුට දීගනක කියන පරිප්‍රාජකයට බුදුහාමුදුරුව බණ කිය කී හිටියා. වේදනා පරිග්‍රහ සූත්‍රය. ඕක කිය කී ඉන්න වෙලාවේ ධර්මයේ ශ්‍රවණය වුණා. උන්වහන්සේ රාත්‍රියට වතුනා. මේ හිතගෙන පවන්සල දල හිටියේ. කොච්චර බලවත්ද? උන්වහන්සේලාගේ පාරමිතා. ඒක නිසා මෙතනදී ගත යුතු දේ තමයි ඒකට බොරි වෙන්න එපා. අපි දන්නේ කම්ප්ලීට් කරලා ඉවරද නැද්ද දැන් අද පටන් ගත්තත් දන්නේ නැහැ. මෙච්චර කාලය සංසාරය ඇතුලේ හරක් මරන හරක් මරලා මරලා මරලා මරලා මරලා ඇවිල්ලා. ඈ මොකක් කර විනාක් කළ මිනිස්සෙක් කියලා දැන් බෞද්ධයෙක් කියලා ඉන්න ඒත් හොඳයිනේ. අද පටන් අපි පුරනවා. ඒ ඒතර පුරනවා කියන්නේ මොකද්ද කරන්නේ? බුද්ධ කාර්ය ධර්ම කියන වෙනම අමුතු જાතියක් තියනවද? නැහැ. සත්‍ය සොයනවා. සත්‍ය සොය. දැන් හොයන තියනවා සත්‍ය. දැන් මොකද කරන්නේ? සත්‍ය අනුගමනය කරනවා. ඔබ සත්‍ය අනුගමනය කරන්න අනුගමනය කරන්න තමයි ඔබට මේ දේවල් පිරෙන්න පටන් ගන්නේ. මෙතනින් ගොඩ යන්න බැරිනොත් ඔබ සෝවාන් වෙයි සමහර විට. සෝවාන් නොත් හත් ආත්ම හතක් ඇතුළත ඔබ නිවන් දකින්න ඕනේ. ඔබ සකදාගාමී වෙයි. ඔබට කාම ලෝකෙට එන්න පුළුවන් එක වතාවයි. සකදාගාමි. ඔබ අනාගාමී වෙයි. ඔබට ආයි කාම ලෝකෙ උප්පත්තියක් නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන. ඔන්න ඔය කියන බ්‍රහ්ම ලෝක පහෙන් ඒක. ඔබ උපදිනා. එතනින් ඔබ නිවන් දකිනවා. අරහත් වෙනපත් වෙනවා. ලබාගත් කය කෙලවර වෙච්ච දාට ඔබ අනුපාද ශේෂ නිබ්බාන දාත්‍රයෙන් නිවන් දකිනවා. එච්චරයි. එතකල් ඔබ ඒ ටික පුරනවා. එකම දේ කරන්න තියෙන්නේ. මේ ශාසනයේදී තියෙන චතුරාර්ය සත්‍ය නෙමෙයිද මෛත්‍රී බුදුහඳුර දේශනා කරන්නේ? එකම දේ. එකම දේ. අපි හරි මෝඩකමක් නේ කරන්නේ. කල් දාලා මේක. නේද? මෛත්‍රී බුදුහඳුර කොයි කාලේ පාළ වේද? නේද? කොයි කාලෙක පහළ වෙයිද? එතකන් ඉන්නවා කියලා කියන්නේ මේ සංසාර කී කී තැනක උපදින්නද? බල්ලෙක් කළා එහෙම ඉපදුණා. හිතලා බලන්න. කොහොමද ඒගොල්ලෝ පින්ගාඩයි මොෂාත්ලේකට එන්නේ? බල්ලොද? තිරසනෙක්. තිරසනෙක් ඉපදුණා. බොහොම හොඳ ප්‍රශ්නයක්. කොහොමද? <coughs> ලේසිද? සිත් පරම්පරාව අවබෝධ කර මේක තනිකර එක සිතක් යන්නේ. නැగి නැగి බිඳි බිඳි යන සිත් પરම්පරාවක් මේ යන්නේ. මම මේක හොඳ හොඳ පැහැදිලි කිරීමක් කරන්න. හොඳට මේක අවබෝධ කරගන්න. මතකද පුංචි කාලේ දන්වැල් හැදුවා. වෙසක් එකට දන්වැල් හැදලා බන්දි මේ මම නිල් පාට ටිකක් දාන්න. රතු පාට ටිකක් දාන්න. කොළ පාට ටිකක් දාන්න. ඔය විදිහට දාන්න මතකනේ නේ? ඔය දංවැලක් ගන්න. මෙතන ඉඳලා මෙතනට. මේ ටික නිල්. මේ ටික රතු. මේ ටික තැඹිලි. ඔය විදිහට තියෙනවා. මේ දංවැලේ හැම පුරුකම්ම එකිනෙකට යාවෙලා නේද තියෙන්නේ? ඔබගේ සමහරත් ඔය වගේ. අර නිල් පාට ටික ඔබ මිනිස්සෙක් කියලා හිටපු කාලේ. එතන නිල් පාට අන්තිම පුරුක තියෙනව නේද? ඒ අන්තිම පුරුක මේ පැත්තේ තියෙන කොළ පාට පුරුකත් එක්ක බැඳිලා නේද තියෙන්නේ? අන්න ඔබගේ අවසාන චිත්තය. ඒ අවසාන චිත්තය කෙලින්ම බැඳලා තියෙනවා අනිත් එකේ ආරම්භක චිත්තයත් එක්ක. එතකොට ඔබ බලු ධර්ම නම් අනුගමනය කර කර හිටියේ. අර මනුස්සයා වෙලා ඉන්නකොට. ඔබගේ චිත්තසංතානය බලු ගති නම් තිබ්බේ. බලු බවක් නම් තිබුණේ. ඒ බලු බවට උරුම බලු જાතිය. පරිසම්ප ඔබට බලු බවක් බලු කියන්නේ මොකද්ද? බහලු ක්‍රියා කරන කෙනා බලු වෙනවා. බහලු හැවත් බලු. නිකන් නෙමෙයි වචන මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. පද නිරුක්තියක් එක්ක. බලු කියලා කියන්නේ බහලු. ඔබ මේ සමාජයෙන් බැහැර කරපු ක්‍රියා සිද්ධ කරන කෙනෙක් නා. ඔබගේ චිත්තසංතානය බලු ගති තියෙන චිත්තසංතානයක්. එහෙනම් ඔබගේ අවසාන සිත බලු හා බැඳිච්ච සිතක්. අන්න මොකද වෙන්නේ? ඊළඟ දන් වලේ පුරුකට එනවා ඒක. කොළ පාට. ඒ කියන්නේ කොළපාට උනේම කියන මොකද්ද? වෙන ශරීරයක්. අර සිත කන්වර්ට් වුණා මේකට. දැන් ඕක යනවා. දැන් බල්ලෙකුට හිතේ දූ කරපු පිනක් දැන් හිතන්නේ කොච්චර භයානකද කියලා මේ. ඈ? තිරිසන් සතෙකුට හිතේ දූ කරපු පින නැහැ. නමුත් ඔබට පුළුවන් පින් කළා කළා කළා කළා කොහොම හරි ඔබ කරපු පිනක් මතක් කරගන්න අන්තිමට. ඔබ පව් කරලා තියෙන 10 නම් පින් කරලා තියෙන කෝටියක්. සම්භාවිතාව probability කීයද? පිනක් මතක් වීමේ probability කීයද? පවක් මතක් වීමේ probability කීයද? 100ට එකක් විතර. නේද? හ්ම්? හරි බෑ කපෂ කරන්න. කෙනෙක් ඔය දැන් ලෙඩ වෙලා මැරෙන්න ඉන්න මොහොතක ගොඩක් මිනිසුන්ට මතක් වෙනව නේද තමන් කරපු පව්. ඔව් ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? තමන් කරන වැරදි මතක් වෙන හේතුව මොකද්ද? තමන් වැඩිපුර කළා තියෙන මොනවද? වැරදි. තමන් වැඩිපුර කළා තියෙන වැරදි. ඒක නිසා. දැන් මම මැරෙන වෙලාවේ මට වැරද්දක් මතක් වෙනවට වඩා මතක් වෙන දේවල් මම කරලා තියෙනවා මගේ ජීවිතේ. ඔබත් එහෙම ඇති. ඒකයි වෙන්න ඕනේ. චුති චිත්තය ප්‍රතිසම්පිය වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. තව පොඩි මම මට තියෙන මේ ගැටලුව ළඟදිත් ඔය කියලා අපේ මේ එක එක ආටිකල්ස් දානවනේ. දැන් අපි දන්න විදිහට ප්‍රතිසන්දිසිත එවෙලම ඇති වෙනවද නැත්නම් අන්තරාභවය කියලා අපි අහලා තියෙනවනේ නැද්ද? නෑ. ආයෙත් එතෙන් තිබ්බේ අන්තරාභවයක් නෑ. මෙතන චුතිසිත චුත වුණාම ටග්ගලේෂණයෙන්ම ඊළඟ තරට යනවා කියලා. ඒ කියන්නේ අන්තරාභවය බොරුවක්. එදා ඕක එහෙදි කතා වුණා මතකද ඕගොල්ලෝ විතරක් ඉන්න තැන? තුන් හතර දෙනෙක් ඉන්නකොට බොහොම බොහොම බැරෑරුම් තැනක් ඕක මේ මේ බුද්ධ බුද්ධ ශාසනයේ තියෙන. නමුත් ඕක මේ මහායානිකය තමයි පටලලා තියෙන්නේ. අන්තරාභවය කියන එක. ඔය අන්තරාභවිකය කියන කෙනා. ඒක ගන්ධබ්බය. ඔව්. ගන්ධබ්බය කියලා කෙනෙක් ඉන්නවා. අන්තරාභවිකයා කියලා කෙනෙක් නැහැ. අන්තරාභවිකයා කියලා කියන්නේ කියන ගන්ධබ්බේනම තමයි. ඔය අතරමැද්දක් නැහැ නේ උතන. චුතිසිත, කෙලින්ම ප්‍රතිසන්දිසිත වෙනවා. එතන මේ ඔතන මේ උපත කියන්නේ මොකද්ද කියන්නේ? කෙනෙක්ගේ උපත කියන්නේ මොකක්ද? ඔය මව් කුසෙන් එන එකද? නැහැ. මව් කුසෙන් උපදින එක නෙමෙයි උපත කියලා කියන්නේ. මව් කුසෙන් උපදින්නේ මොකද්ද? ජීවය. චතුජ්‍ය කායිකය තමයි එතනින් උපදින්නේ. අපිට තියෙනවා කයවල් කීයද? හතරක්. අපි චතුජ කායිකයෝ. චිත්තජ කර්මජ ඍතුජ ආහාරජ ඔය මව් කුසෙන් එළියට එන්නේ මොකන්ද ආහාරජ කය තමයි ආහාරජ කයත් එක්ක තමයි එළියට එන්නේ උපත තියෙන එතන නෙමෙයි අපි හැමෝම ලෝක සම්මත උපත උතන උතන නෙමෙයි ලෝක සම්මත මේ හරි උපත ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පතුබාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති සරියුත් මහරහතන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරන ওই විදියට මොකද්ද කතමා චාවසෝ ಜಾති මොකද්ද ආයුෂ්මතුනේ ಜಾතිය කියන්නේ දැන් අපි ඉන්නේ ಜಾතිය ඔව් ඔන්න ඉබදුන වෙලාව සටහන් කරගත්තා අනහනක් හදලා ඔක්කොම කළා ඔන්න හරි මේනක ඔක්කොම හරි ඕක නෙමෙයි ජාතිය කියන්නේ. ඕකට කියන්නේ අබිනිබ්බත්තිය කියලා. අබිනිබ්බත්තිය. ජාතිය කියන එක උතන නෙමෙයි හටගන්නේ. මැරිච්ච සැනින් ජාතිය හටගන්න. චිත්තජ චිත්තද කර්මජ කියන ශරීර දෙක පටස් ගාලා හට ගන්නවා එතන. එතකොට නිකන් හිතන්න. අපි හිතමු මෙහෙම. බිරිඳක් සහ සැමියක් ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු කරලා යුක්තාණුවක් හදනවා. ඔය යුක්තාණුව ජීවයක් තියෙන දෙයක් නෙවෙයි. ජීවයක් ඇති වෙන්න පුළුවන් තැනක්. මඩ ගොහරුවක් වගේ තැනක්. ජීව ජීවය කියන ඒවා ඇති වෙන්නේ ඔක්කොම කුණු වෙච්ච මඩ ගොහරුවල. ජරාවේ තමයි ඇති වෙන්නේ. හොඳ දැනග ජීවිතය සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ ඕපපාතික උප්පත්ති විතරයි. ඔබව දැන් මව කුසක් ඇතුළට දැම්මත් එහෙම ඉඳීද ඉඳීද මව කුසක් ඇතුළට දැම්මත් එහෙම මව කුසක් ඇතුළට දාන්න දෙයක් නැහැ කාගේ හරි මෙතන පළලා ඕක නහයට ලං කරලා තිබ්බොත් එහෙම විනාඩි 5යි ඔබ දිහාට වැටේ ඩොක්ක නම් සම්පූර්ණ බඩක් ඇතුළේ ඉන්නවා කියන එක කොහමද ඔය ඔය කියන යුක්තානුව ජීවිතය තියෙන දෙයක් නෙමෙයි ඔන්න ඔතනට එනවා කෙනෙක් කවුද එන්නේ? අර අර ත්‍රිජකායිකය. ත්‍රිජකායිකය. ත්‍රිජකායිකය කියන්නේ මොකද්ද? අර උප්පත්තිය ලැබුවා. අපි හිතමු මෙහෙම අර දංගල එනවා මනුස්සාත්මේ දැන්. ඕකේ? මේ මනුස්සාත්මය ඇවිල්ලා එයාට තවත් පුළුවන් මනුස්සයෙක් වෙන්න. මේ ලොකු ප්‍රශ්නයක් ඔය ඇහුවේ මේ බොහොම පුංචි තමාට ඕගොල්ලෝ අහන ප්‍රශ්න තියෙනවා. ඔය ප්‍රශ්න වල ගැඹුරු ගැඹුරුකම ඕගොල්ලෝ දන්නේ නැහැ. ජස් අහනවා. නමුත් සති පහක් කතා කළ හැකි ප්‍රායව ගැන. එක එක එක එක කාරණා අරගෙන. නෑ අහන එක හොඳයි. at least අපි අහලා දිනා නේද? හැබැයි මේ ඇහුවා කියලා මේ ඔක්කොම ඔළුවට යන්නේ නැහැ. නිතර අහන්න. අහන ගමන් අවබෝධ කරන්න උත්සාහ කරන්න. මේ වටේ මේ මේ තියෙන අර සාරේ ධර්මේ නෙමෙයි. මේ වටේ මේ මොකද වෙන්නේ? ඔය මොකුත් ඕනේ නිවන් දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට අවබෝධ කරගත්තා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ ගියා නම් එතන යා ගොඩ. මෙහෙ මැරිලා ඉපදුනත් එකයි. ඈ නේද? කායවල පහක් තිබ්බත් එකයි තුනක් තිබ්බත් එකයි එතනින් ගොඩ. නමුත් අපි ධර්මය දැනගන්න එපා. මෙතන දැන් අර අපි අපි ගම්මුකෝ දැන් මෙහෙම එකක් තියෙනවා. මරණ જાති හතරක් තියෙනවා. මරණ જાති හතරක් තියෙනවා. එකක් තමයි කර්මක්ෂය මරණ. කර්මය ෂය වෙලා මැරෙනවා. ආයුක්ෂය මරණ. ආයුෂය ෂය වෙලා මැරෙනවා. උභයක්ෂය මරණ. ওই දෙකම නිසා මැරෙනයි. උපච්ඡේදක මරණ. හදිසි අනතුරකින් මැරෙන අය. බලන්න කර්මක්ෂය මරණය කියන්නේ මොකක්ද කියලා. මිනිසෙක් ගත්තාම ඒ මිනිසයාට මිනිසෙක් වෙලා ඉන්න කර්ම ශක්තියක් අවශ්‍යයි. ඔන්න ඒ කර්ම ශක්තිය ෂය වෙලා ෂය වෙලා ෂය වෙලා ගිහිල්ලා එයාට තව දුරටත් මිනිසෙක් වශයෙන් ඉන්න බැරි වෙනවා. අන්න එතකොට එයාට සිද්ධ වෙනවා මේ කාය අතහැරලා දාලා යන්න. ඔන්න ඔතන තමයි ඇත්ත චුතිය සිද්ධ වෙන්නේ. හැම මරණයකම චුතියක් නැහැ. කරන්නේ ගෙවල් මාරු කරන එක විතරයි. රටවල් මාරු කරන එක වෙන්නේ කොතනද? කර්මක්ෂය මරණයකදී. හෝ උභයක්ෂය මරණයකදී. උභයක්ෂය කිව්වම කර්මක්ෂය ගෑවිලානේ. දෙකම එකක් දෙකමනේ. ඉතින් අපි ආයුක්ෂයත් කතා කරලා මොකෝ ආයුක්ෂය කියන්නේ මොකද එතකොට? ආයුෂේෂය වෙලා. ඒ කියන්නේ තමන්ගේ ශාරීරිය පවත්වාගෙන යන්න බෑ තවදුරට. හරි. තමන්ගේ ශරීරය තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. එයා දන්නවා. නමුත් එයාට තාමත් මිනිස්සෙක් වශයෙන් ඉන්න කර්මේශය වෙලාද? එයාට තාමත් මේ කර්මය තියෙනවා. ඒක නිසා එයා චුතියක් සිද්ධ වෙන්නේ නෑ එයා මොකද කරන්නේ තවත් මනුස්ස ගුතකට ඇතුල් වෙනවා මනුස්ස ගුතක් හම්බුනේ නැත්තම් ගන්ධබ්බෙක් වශයෙන් එයා සැරසන හැබැයි අර හිටපෙක් කියලා නෙමෙයි එයාගේ මරණයෙන් පස්සේ එයා උපතක් ලැබුවා මොකද්ද අර කියන කර්මජ ශරීරයයි චිත්තජ ශරීරයයි ඍතුජ ශරීරයයි පහළ වුණා දැන් එයා ගන්ධය එල්බගෙන වාසය කරනවා සුදුසු මව්කුසක් එනකන්. අන්න එයාට තමයි ගන්ධබ්බය කියන්නේ. එතන එයත් දැන් අපි කතා කරන ලෝකවල ඉන්නේ කෙනෙක් ඒ කියන්නේ මනුස්ස තිරිසන් ප්‍රිය වගේ මොනවාරි ඔය ඔය කියන භූත කියලා කොටස ඉන්නේ. ඔය ඔය කියන කොටස වලින් සමහර ඔය කියන ගන්ධබ්බ කොටස. ඔය පෙරේතයෝ නෙමෙයි. අර කියන ගන්ධබ්බ කොටස. අර තියෙන ශරීර තුන දැන් තියෙනවා. දැන් දැන් බලනවා. කොහෙන් හරි මව කුසඟට ඇතුල් වෙන්න. එතකොට ඔය ගබ්සාවල් කරපු කෙනෙක් නම්. ඉතින් ලේසියෙන් මව කුසක් හොයාගන්න හම් වෙන්නේ නැහැ. බුදුහාඳුරෝ කියන්නේ සුළඟට අහුවෙච්ච පරණලාපතක් වගේ. කියලා ඔය ගන්ධබ්බය. කර්මයේ තියෙන්නේ කොතනද එතනට ඇදලා බ්ලුස් කාලේ යනවා. එතන ඔබ හිතන්න ඔබ මැරිලා ඔබට ආයුක්ෂයේ මරණයක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ ඔබට තාමත් කර්මය ඉතුරුයි මනුස්සෙක් වශයෙන් ඉන්න. හරි? නමුත් දැන් මේ ශරීරයේ ඉන්න බෑනේ. දැන් මේ ශරීරය පවත්ගෙන යන්න බෑනේ. එතකොට ඉන්න මේකෙන් අයින් වෙන්න ඕනේ. එතකොට දැන් ඔබ මැරෙනවා. ශරීරය පවත්ගෙන යන්න බැරි නිසා ඔබ මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ඔබ නැවත උප්පත්තියක් ලබනවා. ඒ ලබන්නේ ආයෙත් මනුස්සෙක් විදියට. එතකොට ඔබ මනුස්ස ගන්ධබ් වෙන්නේ. හැබැයි ඔබ ගොඩක් පින් කරපු කෙනෙක් නම් එවලෙම ටක් ගාලා තම මනුස්ස කුසලයට ඇතුල් වෙන්නත් පුළුවන්. ඔබ ඔය ගබ්සාවන් කරලා මේ ප්‍රාණගා මේ මේ ළමයින්ව නැති කරලා ඔවගේ දේවල් කරලා හිටපු කෙනෙක් නම් ඔබට ආයි ආත්ම කෝටි ගානකට අවුරුදු කෝටි ගානකට මව කුසක් නැහැ. සරි සරසර ඉන්නවා. ඉතින් අන්න අන්න වෙඩින් එකක්. අන්න හනිමුන් යනවා. ඔන්න දුවනවා. එතන යනකොට ඒකට අයිතිකාරය ඇවිල්ලා. සුළඟට අහුවෙච්ච පරණ ලෑපතක්. නිකන් හිතලා බලන්න. ඔබ බැරි වෙලාවක් මොනවා හරි පාප කර්මයන් නිසා ඔබ ඔබගේ අර ගන්ධම් බාත්නේ ගිහිල්ලා අවස්ස නැත්නම් අවස්ස නෙමෙයි අර කාගේද මහප්පගේ බාප්පගේ ලේ ඥාති විවාහයක් සිද්ධ වෙච්ච ජෝඩුසුගේ මව් කුසකට බැස්සොත් ඔබට මොකද හැබැයි ඔබ normal. අර ආහාරජ ශරීරය තමයි දැන් abnormal. දෙකක් වෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද? බලු කුසක මනුස්සයෙක් ඉපදෙලා ඉන්නවා. මනුස්ස කුසකින් බල්ලෙක් ඉපදෙනවා දැකලා තියෙනවා. ඒත් ඇයි? මනුස්ස කුසට බහින්නේ මනුස්ස ගන්ධබ්බය. එයා පරස් අරකට දැස්සට පස්සේ එයාට අනුරූපව තමයි එයාගේ ෂේප් එකට තමයි අරව හැදෙන්නේ මොකක්ද අර කියන ආහාරද ශරීරය අර අර සිරුර වෙලාගෙන තමයි ආහාරද ශරීරය හටගන්නේ ඒක නිසා තමයි කිසිම සතෙක්ගේ මවකුසකින් පිට જાති සතෙක් හැදෙන්නේ නැත්තේ. අපි දැන් උදේ මීන් කරේ දැනගන්න ගන්න විඥානේනේ දැන් ඔය එනවා කියලා නෑ විඥානයක් නෙමෙයි විඥානයක් නෙමෙයි විඥානය නෙමෙයි එන්නේ හැබැයි අර ගන්ධබ්බයට විඥානයක් තියෙනවා නමුත් අර මෞකසට ආවට පස්සේ ඒ විඥානය යටපත් වෙනවා විඥානයක් තිබ්බොත් මෞකසකෙදීද න්‍යාය හිතලා බලන්න ඈ ඔබ හොඳ සිහියක ඉන්නවා නම් මෞකසකින් නෝලන්නේ නෑ විඥානේ යටපත් වෙනවා පොඩි ඒ ඒ උපදින වෙලාවට. නමුත් අර ගන්ධබ්බයන හොඳට විඥානේ තියෙනවා. ඒතර මම කියන්න ගියේ නිකන් හිතලා බලනකොට ඔය ඇබ්නෝමල් උත්පත්ති වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි අර ත්‍රිජකායික ඇබ්නෝමල්. එතන එතකොට කර්මජ ශරීරය තමයි එතට වද දීලා තියෙන්නේ. ඔබ කරපු කර්මයක් නිසා අතනින් මැරිලා අර නව උපත જાතිය සිද්ධ වෙන වෙලාවේදී ඔබ ඇබ්නෝමල් විදිහට උපදිනවා. මෙයා. දැන් අර ගන්ධබ්බය මෙහෙම. ඔබට ගන්ධබ්බයන්ව දකින්න පුළුවන් එක එක જાතිය. බලු ගන්ධබ්බය, අස ගන්ධබ්බය, හරක් ගන්ධබ්බය. ඔය හැම ගන්ධබ්බෙම මේ උණුත් හොයන්න මව කුසක් නේ. හවුද නේ? උණුත් හොයන්න මව කුසක්. ගන්ධබ්බේ ඉන්න ඕනේ තරම්. එක එක જાතිය ගන්ධබ්බේ. එතකොට ඔන්න දැන් මෙහෙම ගන්ධබ්බෙක් ඉන්නවා. දැන් මෙයා ගිහිල්ලා අර මහා පාප කර්මයක් කරපු අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් උදකට බයි. එතකොට දැන් අර අර අර යුක්තානුව වැඩෙන්නේ මොකක් විදියට? මේ හැදෙන්නේ. අන්න එක ඇබ්නෝමල් උපතක්. තව එකක් වෙන්න පුළුවන්. ගන්ධබ්බය හොඳයි. නමුත් ලේඥාති විවාහයක් සිද්ධ වෙලා අර ශරීරය ඇතුලේ හැදෙන අර යුක්ත අනුව දෝෂ සහිතයි. දැන් මොකද වෙන්නේ? කොච්චර හොඳ ගන්ධම් මේ බැස්සත් අර ශරීරයේ විකෘතිලා තමයි එළියට එන්නේ. එතකොට ඔබ ඒකේ ඉන්නෝනේ ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට ඒ ගන්ධබ්බයාගේ කර්මය නිසා නෙමෙයිද එතෙන් එන්නේ. එතන මම ගන්ධබ්බයා කර්මය නිසා තමයි. නමුත් ගන්ධබ්බයා හොඳයි. ඒ කියන්නේ හොඳයි කියලා කියන ගන්ධබ්බේක ශරීරය හරියට තියෙනවා. මම මේ ශරීරය ගැන කිය හොඳයි කියලා කිය මේ හොඳ කෙනෙක් කියන එක නෙමෙයි. දැන් එතකොට දැන් එයා දැන් දැන් මම අප චුට්ටක් පස්සට දැන් එතකොට දැන් අපි දැන් කිව්වොත් දැන් අවශ්‍ය නැති වෙලා මරණයක් වුණාම එයාට තව අපි දැන් කියමු තව කාලයක් තියෙනවා මනුස්ස ශරීරෙක මිනිස්සෙක් විතර ජීවත් වෙන්න. ඒතරනේ කන්දබ්බය වෙලා පාපොම් නිසිරුරක් හොයන්නේ. ඒතර එතෙන්දයාගේ ඒ ඒ තියෙන කුසල් බලපාන්නේ නැද්ද හොඳ මනුස්සාත්මයක් ලබා ගන්න. ලබා ගන්නවා. අනේ කුසල් තියෙන හින්දා කොහොම නැවත අමතක කරන්න එපා. යාට තියෙනවා කර්මජ ශරීරයක්. සහ යා කරපු කර්ම භවයක් තියෙනවා. එයාගේ කර්ම භවයෙන් යාට සකස් කරලා දෙනවා. සමාන ගිහිල්ලා කෙනෙක් බැරක් ඔබාමගේ වයිෆ්ගේ මව් කුසේ උපදී ගිහිල්ලා ඩුක්කා. කර්මඵල දුර්ලභ වුණොත් තමයි නේද? හොඳ නැති වුණොත් තමයි අර වගේ අර වගේ තැනකට එන්නේ. හොඳ කර්මඵල තිබ්බොත් ආපෝ නැවත නියම හොඳ මනුස්ස ශරීරෙ වෙනවා. වේගෙන් හුලඟක් හමද්දී කඩදාසි කොලයකට මොකද වෙන්නේ? ඔබත් ඒ වගේ. කර්ම ප්‍රවාහයට අහු වුණාම අපි හැමෝම ඒ කඩදාසි කොල වගේ. අපි දන්නේ අපි යන්නේ කොහෙටද කියලා. එතකොට ඒ වගේ ආරම්භය. ඒ ආරම්භය කර්මජ මරණ නෑ මොකද්ද? ආශය ආශය වල නෑ මරණ. එතකොට දැන් එයාට චුචිතිත්වයක් කියලා නැවත ආත්මයක් ගන්න එකක් ඇති වෙන්නේ නෑ. එයාව manussත්වයෙන් චුත වෙන්නේ. අර ශරීරයෙන් චුත වෙනවා. ශරීරයෙන් චුත වෙලා එයා නැවත ජාතියක් ලබනවා. හැබැයි එයා මනුස්ස ජාතියෙමයි තාමත්. ඒක විසුණු වහන්සේ නම භාවනා කළා. උන්වහන්සේ ලැබිච්ච 이르දියක් මත ප්‍රකාශයක් කළා බුදුආගමෙන් කාලේ. කිව්වලු මගේ මේ ඉහත ආත්ම 500ම එකම අද්දවක් කියලා. ඕක අනික් විසුණු වහන්සේලාට ඇහිලා ඒගොල්ලෝ අනික් විසුණු වහන්සේලා කිව්වල මේ ආවඳුනේ බොරු කියන්නේ මේ මේ එකම එකම අද්දවක් කියන්නේ කොහොමද මේ මේ ඉරිදියක් පහළලා නෙමෙයි මේ බොරුවක් කියන්නේ කියලා. එතකොට බුදුහාඳුරෝ ගාවට ගියාම බුදුහාඳුරෝගේ එක්ස්ප්ලেইন කළාලු මේ මේ භික්ෂුව මේ ආත්ම 500ම මිනිස්සෙක් වෙලා ඉඳලා මේ ආත්ම 500ම අවුරුදු නෙමෙයි ආත්ම 500ම මොකෙක් කරලා දෙලා තියෙන්නේ මිනිස්සෙක් එහෙනම් අර කියන චුතිය සිද්ධ වෙලා නැහැ යාට ඒක නෙමෙයි මෝහණය කරද්දී පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට කිය කිය කිය කිය ගිහලා එකපාරට ස්ටක් වෙන්නේ එතනින් එහාට කියන්න බෑ ඇයි චුත වෙලා චුත වෙලා මනුස්ස මනුස්ස මනුස්ස මනුස්ස පස්සට ගියාකි එතනින් එහාට එතනින් එහාට සාමාන්‍ය තිරිසන් යෝනියක නම් එයා ඉපදිලා හිටියේ. එතනින් එහාට යට යන්න බෑ. ඒ කියන්නේ ඒ කියන විදිහට දැන් මේ ඒ මොහොනේ කරන අයට සමහර අයට කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා වෙන කලින් ආත්මේ වෙන තිරිසනෙක් වෙලා හිටියන එයාට කියන්න බෑ. කියන්න බෑ. කියන්න බෑ. තමන්ගේ එකම අද්දාවක් පස්සට පස්සට යන්න පුළුවන්. නමුත් එතනින් එහාට තමන් මේ මීයක් වෙලා ඉපදුනා නම් මීයාගේ තියෙන මේ මෙමරි එක මොකද්ද? සසට යන තව. අර වික්ෂුන් වහන්සේගේ මොකද්ද ආත්ම 500ක්ම එකම අද්දාවක් කිව්වේ ඒකයි. ඒ ආත්ම 500ම උන්වහන්සේට සිහි කරන්න පුළුවන්. සිහි කරන්න සිහි කරන්න සිහි කරන්න නිමල් කමල් සුනිල් ඈ කියලා යනවා 500. හරිද? ඒතර ඔක්කොම හැබැයි නිමල් කොරයි කමල් අන්දයි වෙන්න පුළුවන්. right? නිමල් කොරයි කමල් අන්දයි වෙන්න පුළුවන්. නමුත් එකම ආත්මාවක් තාම මනුස්ස ආත්මේ ඉන්නේ. ඔන්න ඇවිල්ලා අර දන්වැලේ පුරුක චේන්ජ් වෙනවා. මොකද වෙන්නේ? තමන් කරපු අකුසලයක් පරිසම් දීලා ඔන්න අතනින් චුත වුණා. චුත වෙලා කෙලීම ගිහිලා තිරිසන් යෝනිය උප්පත්තිය ලැබුවා. හැබැයි එතකොට ආය මනුස්ස ආත්මය ලබන්න බෑද? පුළුවන්. බොහෝම දුර්ලභයි. ඔබ බල්ලෙක් ඒක තමයි මම දැන් පෙන්වන්න යන්නේ. දැන් ඔබට දැන් ඔබ බල්ලෙක් වුණා. දැන් මෙතන ඉඳලා ඔබට තියෙන ඔක්කොම බලුසුතු විලි නෙමෙයිද? නේද? එහෙනම් ඔබගේ අවසාන සිත දෙවි සිතවිල්ලක් වෙන්න පුළුවන්ද? බලුම තමයි ඒක. ඒක නිසා ඔබ නැවත බලු හෝ ඒහා සමාන උත්පත්තියකට යනවා. අපි නිදාගෙනකොටම කෙනෙක් මරනවා. අන්තිම බයන්නේ. ඒක අන්තිම බයන්නේ. ඇයි අපි මොකක් අපි කොහොමද දන්නේ? අපි මොකක් ගැනද ඒ වෙලාවේ දැන් හිතාගෙන හිටියේ කියලා. කෙනෙක් කියනවා සිහිවිකල්ලෙන් මැරුණොත් අන්තිම භයානකයි. ඇයි අපි දන්නේ නැහනේ. අපි සිහි හරි. පිස්සෙක් හිතන දේවල් හිතන්න. ඈ? දැන් පිස්සන් කුරුවට ගියොත් එහෙම අපිට දකින්න අහන්න ලැබෙන දේවල් මොනවද? හරි. නේ එක්ක මේ මේ මේම කරගෙන ඉඳී. ඈ? නේද? එයා වාහනයක් කියලා හොරනවා. නේද? ඒක තව කෙනෙක් මේ මේම කර කර දේශන පවත්තයි. නේද? පිස්සන් කුරුවට ගියාම ඕක දකින්න. මෙතන කෙනෙක් සිහි විකල් වුණා. අපි දන්නේ නැහැ. එයා මොනවද මේ වෙලාවේ හිතන්නේ කියලා. ඒකනේ කියන්නේ සිහි විකල් වෙලා මැරෙන එක මහා අපරාධයක්. ඒකයි කියන්නේ මෛත්‍රී භාවනාව වඩන්න. ඇයි? අසම්මුල්හෝ කාලං කරෙය. සිහි මුලා නොවි කාලක්‍රියා කරනවා. මැරෙනවා. ඇට්ලිස් ඒකවත් ලබන්නේ සිහි මුලා වෙලා මැරුණොත් නින්දදි මැරෙනවා කියන එකත් අපි දන්නේ නැහැ. නින්දදි අපි අපි මැරෙන මේකයි නින්දදි මැරෙනවා කියලා එකක් නැහැ. අපි නින්දදි යා මැරුණා. එහෙමයි තියෙන්නේ. අපි හැමෝම නිදාගත්ත නැගින්නකොට එයා නෑ. අපි කියනවා අනේ හරි වාසනාවන්ත මරණයක්. ඈ එයා එයා නිින්දෙන්ම මැරිලා. එහෙම නෙමෙයි. ඈ එයා මම ගියේ ගියේ පණ ඇද ඇද පණ ඇද ඇද මැරෙන්නේ නැති. අපි දන්නේ නැහැ ඒක. නේද? අපි දන්නේ නැහැ ඒක. අපි කියනවා එයා නිින්දෙන්ම මැරිලා කියලා. නිින්දෙන් මැරෙන්නේ නැහැ කවුරුත්. සිහියෙන් තමයි මැරෙන්නේ. මැරෙන වෙලාවට තමයි කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත වශයෙන් අපි කරපු දේවල් අපිට මතක් වෙනවා. කරපු කර්ම මතක් වෙනවා. කර්ම නිමිත්තෙන්ද අපි කාටරි පිහියෙන් යන්න නම් එක්ක පිහියෙන් යනපු එක මතක් වෙනවා. එහෙම නැත්නම් අර පිහිය පේන්න ගන්නවා. මැරෙන වෙලාවේ. එහෙම නැත්නම් ඒක නිසා ඊළඟට උපදින්න තියෙන අපායේ අපායින් නිර්සත්‍යව පේන්න ගන්නවා. ඒක නිසා තමයි මරණාසන්නේ ඉන්න සමහරු කෑ ගහන්නේ. ඒතකොට එක්සිඩන්ට් එකකින් වගේ එකපාරට මැරෙන කෙනෙක් මොකද්ද වෙන්නේ? ශනික මරණ. ඒ උච්ඡේදයට මරද මොකද කියන්නේ? ඔව් උපච්ඡේදක මරණ කියන්නේ මේකයි. නෑ අපිට එහෙමත් කියන්න බෑ. දැන් මේක හොඳට අවබෝධ කරගන්න. ඔය මං කියවනේ මරණ જાති හතරක්. ඔය මරණ જાති හතර හරියාකාරව විශ්ලේෂණය කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. අපිට කියන්න බෑ ඒක. ඒක හරියට මේ වගේ. මෙතන පහනක් තියෙනවා. හරි? මේ පහනේ දැල්ල තියෙනවා, තෙල් තියෙනවා. මේක ඔන්න ඔහමද නිවිල යනවා. දැන් ඔබට කියන්න පුළුවන් තෙල් ඉවර වෙලයි නිවුනේ කියලා. ඔබට කියන්න පුළුවන් නෑ tire ඉවර වෙලයි නිවුනේ. ඔබ කියයි නෑ දෙකම ඉවර වෙලා නිවුනේ. තව කෙනෙකුට කියනවා නෑ හුලඟක් ඇවිල්ලා නිවිලා ගියා. දැන් කවුරු කියන එකද අපි ගන්න? අපි කොහොමද දන්නේ? මේක බලන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි නා. අපි දන්නේ නෑ. නේද? සමහරවිට ඇක්සිඩන්ට් එකකින් මැරෙන කෙනා ආයුක්ෂය මරණයක් කියලා ඒවල මැරෙන්නත් පුළුවන්. නේද? අපි දන්නේ ඒක අපිට කියන්න බෑ. ඒ වෙලාවේ මොකද ඇක්සිඩන්ට් එකක් වෙනවා. හાર્ට් එකේ වෑල් එකක් පුපුරනවා මොකක් හරි වෙලා. දැන් මේ ශරීරය පවත්වාගෙන යන්න බෑනේ මෙතනින්. අපිට ඒක තථාගත ගෝචරයි. අපිට කියන්න බෑ ඒ දේ. මොකද්ද කියලා. කොහොම හරි අර ආයුක්ෂය මරණයක් සිද්ධ වුණොත් තවත් තියෙන දෙයක්. තවත් මනුස්සාත්මයක හිටියයි. නමුත් කර්මක්ෂය මරණයක් සිද්ධ වුණා නම් එයා කොහෙට හරි යන්න ඕනේ. හොඳට හෝ නරකට. චුතේ සිත ප්‍රධානයි. ඒක නිසා බල්ලෙක් වෙන්න උත්සාහ නම් කරන්න එපා. දැන් දැන් අපි ආපෙතුනේද මේ චමරණගේ ආපු ප්‍රශ්නේම දැන් දැන් ගම් වල දැන් අපි එනවනේ දැන් මේ සාත්‍යවල බලු අපිට යනවා. ඒව බලුඩයක් උනායි කියලා දෙනවා. ඒතකොට දැන් එයා ඒ ප්‍රශ්න මම හිතන්නේ ඇහුවේ දැන්. දැන් කොහොම බලු ආත්ම ගෙවල ගෙවල ගෙවල ගෙවල ගිහිල්ලා දැන් බල්ලෙක්ට හොඳ සිතිවිලි සුභ සිතිවිලි පහළ වීම අඩු වෙන්නේ ආපහු නැවත මිනිස් ආත්මයක් ලබා ගන්න. ඉතින් එතකොට ඒ ඒ ඒ ඒ මේකට කවදාවත්ම අවුරුදු කල්ප ගාණක් ගිහලා අලුවත් මිදෙලා බැරිද මිනිස් එන්න පුළුවන්. පුළුවන්. කොහොමද එන්නේ? බල්ලෙකුට උනත් දැන් මෙහෙම හිතන්න තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කැලේ ඉන්න මුවෝ ඇවිල්ලා එතනට වෙලා ඉන්නවා. ධර්මය අවබෝධ කරනවද? නෑ. අහගෙන ඉන්නවා. දැන් තාන්සල සමර බාල්ලු ඉන්න හොඳට අහගෙන. අහගෙන. එන්නම නම කියන්නේ යගේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වඩින්දී රත්තරම් පාට ගෙම්බෙක් ඉස්සරහා ගහපු මහ විශාල දිව්‍ය විමානයක් තියෙනවා. රත්තරන්ින් හදපු. මේවා මේ අක්කර ගණන් රත්තරන්ින් හදලා තියෙන අක්කර ගණන්. අද පර්චේස් එකක් ගන්න බෑනේ අපිට මේ හරි අමාරුයි නේද? දිව්‍ය ලෝකේ තියෙන අක්කර ගණන් තනිකර රත්තරන් රිදී මුතු මැණික් වලින් තියෙන්නේ. එතකොට මේ එක දෙවි කෙනෙක්ගේ ඔටුන්නක තියෙන එක මැණිකක් ගන්න පුළුවන් වුණා නම් ශ්‍රී ලංකාද්වීපේ සල්ලි වලට ගන්න හැකියි. ඒ තරම් වටිනවා. ඉතින් Tamanට එතනට ගියාම වටිනකමට ආසන. ඉස්සරහින් ගෙම්බේ. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා ඔබ මොනවද කළාද මෙතනට ආවේ? ඉතින්ද කිව්වලු ස්වාමීනි මම මම ගියාත් මම ගෙම්බෙක්. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මං අහගෙන හිටියා. උන්වහන්සේගේ මූණ දිහා මම බලාගෙන හිටියා. එහෙම ඉඳලා මම මැරලා ගියා. මම මෙහෙම ඉපදුණා. කාවිදලා අහන් ඉඳ බෙක්නේ සරාටිට මෙල්ලේ මැරලා තිබ්බා. ඔව්. දැන් තේරුණාද? ඔය විදිහට ගොඩට එන්න පුළුවන්. නමුත් අමතක කරන්න බහරි අමාරුයි. නේද? ඇයි? අන්තිම දංගලේ පුරුක බලු නම් අරකටත් බලු ලීක් වෙන්න පුළුවන්. සසර කියන්නේ ඩෙෆිනිට්ලි භයානක දෙයක්. සුබ දේවල් තියෙන නිසා සුබ කියන්නේ සැප දේවල් තියෙන නිසා මොකද දිහා බලාගෙන ඉන්නවා. සසර කියන එක හරියට වස පෝපු කේක් ගෙඩියක් වගේ. හරි සුවඳයි. හරි රසයි. හැබැයි කෑවොත් මැරෙනවා. ඔබ චන්දරාගෙන් අල්ලගත්තොත් ලස්සන දේවල් ලස්සනයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ආනන්ද මේ පිරිනම් මංචකයට යන වෙලාවේදී චාපාල 제තිය දිහා බලලා ආපස්ස මෙහෙම හැරිලා බලලා ආනන්ද චාපාල චේතිය හරි රමණීයයි නේද? එතන උන්වහන්සේ ලස්සන දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි චන්දරාගයක් නැහැ. අනේ චේතිය මට කර මගේ කරගන්න තියනවා නම් අපේ ශ්‍රීමා බෝධිය වඳින්න යන බැදිමතුන්ගේ ආසාවන් ඉස්සතිද්ද වුණොත් අද අපිට ශ්‍රීමා බෝධියක් තියෙයිද? ඔතනට යන්නේ මහා පාපකාරී හැඟීමකින් නෙමෙයිද? කොලයක් වැටේවා. ඔතනට 1000ක් ඈ 1000ක් ගියා. නේද? ඒක හැංගීම ඉස්සරිට වුණොත් අර කොළ 1000ක් වැටෙනවා නේද? එන සීමා බෝධියක් ඉතුරු වෙන්නේ. ඊට පස්සේ කොළ නැතිනොත් එහෙම ගියයි අතු කඩා වැටේවා. ගෙදර අත්තක් ගිහලා තියාගන්න. සසර කියන්නේ අනිවාර්යයෙන්ම භයංකර දෙයක්. විසපෝපු කේක් ගෙඩියක්. මිදෙන්න උත්සාහ කරන එකමයි සපත. මිදෙන්න නම් චන්දරාගෙන් අයින් කරගන්න. ක්‍රමක්‍රමයෙන් ක්‍රම චන්දරාගේ ලේසින් අයින් කරන්න බෑ. ඇයි අතීත සංසාරයේ අතීත අපි හිතාගෙන ආවේ මේක මේක සුබයි සුබයි සුබයි කියලා. මේක හරි වටිනවා කියලා. ඉතින් මේක වටිනකම වටින්නේ නැති බව අවබෝධ කරගන්න. අපිට යම් යම් දේවල් through යන්න වෙනවා. සමහරට අසුබේ through යන්න වෙයි. එතකොට Tamanට අවබෝධ වෙනවා මේක. දවසක් මුගලන් මහරහතන් වහන්සේ බොහොම ඉරිදිමත්නේ. ඒ කියන්නේ අපේ කවාසාවෙන් කිව්වොත් වැඩ පෙන්නනවනේ. يعني කාවහරි দমনය කරන්න ඕනොත් මහා ඉරිදිපාත විහාරයක් පාලා দমনය කරනවා. ඉතින් බොහොම ප්‍රසිද්ධයි උන්වහන්සේ. ඒ කියන්නේ හොරු ලව්ව ගැසුවෙත් අනෙරත් දිගේ දවසක් මුගලන් මහරහතන් වහන්සේ වඩිද්දී ඒ කාලේ නෝ ලස්ස මුගලන් මහරහතන් වහන්සේ කළුයි. ඒ කියන්නේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. නිල් පාට නෙමෙයි. ඒකේ අපි කියන හොරු ගහලා. හොරු ගහලා නිල් පාට වෙලා නෙමෙයි. හොරු ගැහුවේ නිල් පාට වෙන්න නෙමෙයි. හොරු ගැහුවේ ඇට කුඩු වෙන්න. මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවේ ඇට කුඩු වෙන්න. ඇට කෑලි කෑලි කෑලි වලට කැඩෙන්නකම් ගැහුවා හොරු. ඒ මහා පාප කර්මයක් පරිසම් දෙන්න උන්වහන්සේට. තමන්ගේ අම්මවයි තාත්තවයි මරලා දාපු මහා පාප කර්මයක් පරිසම් දෙන්න තමයි ඒ හොරු ගැහුවේ. ඒ කොමර උන්වහන්සේ කලුයි. එතකොට ඉතින් අර ලස්සන ගණිකාවක් ඇවිල්ලා උන්වහන්සේට කියනවලු ස්වාමීනි මේ හිස මුඩු ගාගෙන මේ කාරෙද්දක් පොරවගෙන මොනවද ඒ කරන්නේ? එන්න අපි දෙන්න කසාද බඳලා හොඳට ජීවත් වෙමු. මම අපිට හොඳට සලකන්නම්. යෝජනාවක් කළාට. ඒලායි උන්වහන්සේ කියනවලු පින්වත් නැගෙමිය. මට ඔබව පේන්නේ වැහි කාලෙට උතුරල යන අසූචි වලක් වගේ. මං කොහොමද ඔබත් එක්ක එන්නේ? ඇත්තද බොරුද? ඇත්ත. ඔබ මේක හරියට අවබෝධ කරගත්තා. ඔබ ගොඩාක් ආදරය කරන කෙනා ළඟින් ඉඳගෙන තුරු කරන් ඉන්නකොට එක පාට කාගේ හරි ඉර්ධියකින් හංකඩේ අයින් කළොත් <laughs> ඔබ නවත්තලා තියෙන බස්වල හැදිලා මැරෙන්නේ. ඇත්තට හැටියෙන් දැකලාද ඔබ? හොඳ නැද්ද? ඔබට දුවන්න පාරවල් නැති වෙන්නේ නැද්ද? එතකොට ආදරේට කොහෙද මොකද උනේ? ඈ? නැත්තම් ඔබ ඒක දිහා බලාගෙන ඉඳි. ගල් ගිල්ල වගේ බලාගෙන ඉඳි මේ මොකද්ද මේ උනේ මේ කවුද මේ? නේද? අපි ඔය ඇලුම් කරන රූපයකට රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති ඍතු විපර්යාසයන්ට ලක්වීමෙන් විනාශයට පත්වන හින්දා මේකට රූපය කියනවා එක එක ඍතු විපර්යාසයට ලක් වෙනකොට මේ රූපය විනාශයට පත් වෙනවා මේක ඇති හැටියෙන් අවබෝධ කරගන්න මලේම අවබෝධ කරගන්න නම් දරුවන්ට තියෙන බැඳීම ඒ වගේ දේවල් දැන් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් හරිම අමාරුයි ඔව් අමාරුයි මං කියවේ නෑනේ අතාරින්න කියලා කාවත් ඔන්න ඔතන තමයි වැරදිච්ච මුල්ම තැන අපේ මේ බෞද්ධයෝ කියන පිරිසට ඔබලට මං කියන මේක ඒක ඔබගේ වැරද්දක් නෙමෙයි. ඔබ ඉගෙන ගත්ත දේ තියෙන වැරද්දක්. කවුද කියන්නේ බුදුහාමුදුර කියලා අතාරින්න කියලා. අතාරින්න කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වේ මෙන්න ධර්මය. මේ ටික අහන්න මේ ටික අහලා අවබෝධ වෙනකොට දස්සනේන පහතබ්බ. දර්ශනයෙන් පහ වේදු කොටස් පහ වෙයි. මෙන්න අනුගමනය කළ යුතු මඟ. ඔබ මේ තුල යනකොට ඔබට අවබෝධ කළ යුතු දේ අවබෝධ භාවනාමය පහතක් ඒ ටික පහ වෙනකොට ඔබට සියල්ල අතහැරේ. අද අපේ අය මොකද කරන්නේ? උන්වහන්සේ කියපු උඩ අනිත් පැත්ත හරවගෙන මුලින්ම කල්පනා කරනවා. මං කොහොමද හස්බන්ඩ්ව අතාරින්නේ? ඔහොද නැද්ද? අනාගාමී වෙන බුදුරජාණන් කවදත් එහෙම දේශනා කළේ එහෙම නැතිනම් කියන්න එපයි දැන් බුදුරජාණන් වහන්සේ දසපාරමී ධර්ම පුරද්දීනේ තමන්ගේ පවුල බිරිඳ ළමයි ඔක්කොම දන් දුන්නනේ ඉතින් එහෙම සාමාන්‍ය පුදක්ෂණ මිනිස්සුන්ට කවදාවත් කියලා නැහැ කරන්න කියලා. එහෙම අනිත් එහෙම ඒ වගේ මොන හරි ලොකු පාරමිතාවක් පුරන්න නැත්තම් නේ කවදාවත් කියලා නැහැ නේ. ඒකනේ ඉතින් සුද්ධ රජුරුවන්ගේ ඉල්ලීමත් පිළිගත්තේ මහාන කරන්නත් වයස මට්ටමක් මේවා කරන්නේ අපේ තාත්තෙන් අවසර ගන්න කියලා. නෑ එතන අවබෝධ කරන්නේ නේද? කවදාක්වත් මේක ඔතන මේ මහා විනාශයක් කරගන්න මේ අපේ උපාසකම්ම ලංකාවේ. කාගේ හරි හාමුදුරගෙන බනහලා ඉතින් හාමුදුරුවොත් කියනවා. ඒගොල්ලෝ අහනවා. තේරුනේ මොනවද? ඒ ටික හිතා ගන්නවා. අනිත් ටික අතහැරලා දානවා. ඒක ලියර වෙලා දැන් මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා මං මලව අතහැරියා. මට නිවන් දකින්න ඕනේ. මට ආයි උයන්න බෑ. උඹල මොන හරි කරලා උයාගෙන කහන. කියලා කාමරයකට ගිහිල්ලා භාවනා කරනවා. නෑ අපි භාගකීම් ඉෂ්ට කරා. අනිවාර්යෙන්. අතහැරෙන්න දේවල් තියෙනවා ඒව අතහැරෙන්න දෙන්න. ඒව අතහැරෙන්නේ ඒවැ වටිනකම නැති වුනහම ඔබට බලෙන් කිසි දෙයක් අතාරින්න බෑ. ඔබ කොහොමද බලෙන් කිසි දෙයක් අතාරින්නේ? ඔබ හිතන් හිටියොත් හරි. දැන් මේ මල්ලි බණ කිව්වා. ඕකේ. මං අද ඉඳලා මේ ශරීරය අතාරිනවා. මේ ශරීරෙට මං ආස නැහැ. මේ ශරීරෙට මං ආස නැහැ. ඔන්න එක පැයක් ඉඳි. මේ ශරීරයට ආස නැහැ කියලා. ඊට පස්සේ මේ හස්බන් කතා කරනවා මේ අපි එළියට යන් අරේ යන් අරේ යන් එතකොට ඩුම් ගාව දුවන්නේ කොහෙටද කන්නාඩි එක ගිහලා බලලා කොණ්ඩාක් පුස් හවුද නේද බලෙන් අතාරින්න එපා අතහරින්න දෙන්න ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙන්න ඉඩ අරින්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ශ්‍රවණය කරපු ධර්මයේ මෙනෙහි කරන්න අර කෙහෙල් කඳ මතක් කරගන්න ඔබ දැන් පතුරු ගහලා ඇති කෙසෙල් කඳවල් මං හිතන්නේ 1000ක්. තව ඉස්සරහටත් පතුරු ගහන්න ඉතාලෙන් තමයි ඉන්නේ. එක එක ගහන්න. හැබැයි කොයි වෙලාවෙ හරි අවබෝධ කරගන්න මේ මොකක් පතුරු ගැහුවා වැඩන්නේ. මේ එකකවත් හරයක් නැහැ. පතුරු නැහැ කියලා කිව්වේ නැහැ බුදුහාම. කියන්නේ සපක් එහෙම නැහැ කියලා මම කිව්වේ නැහැ. වැඩක් නැහැ. end of the day කිසි වැඩක් නැහැ. ඔබ කරගත්ත දෙයක් නැහැ. අන්දිර ඔහම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔබ සල්ලිකාරයෙක් වෙයි. සල්ලිකාරයෙක් කියලා පස්කම් හැම උපරිමයේද විඳි විදලා ගිහිල්ලා බල්ලෙක් වෙයි. චේන් එක. මේ පිටිපස්ස හැරලා බැලුවොත් එහෙම. ඒ බල්ලන්ට පිටිපස්ස බලන්න පුළුවන් නම්. කොච්චර දුකේද? එහෙනම් මම මොකටද කළේ? මොකටද කළේ? මොකද කෙනෙක් අපි තුන් <clears throat> සල්ලිකාරයෙක් වෙන දඟලගෙන දඟලගෙන දඟලගෙන යනවා. කිසි දෙයක් කරන්නේ නැතුව එකම අරමුණ සල්ලිකාරයෙක් වෙනවා කියලා හිතාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පිළිකාවක් හැදෙනවා. කොච්චර රිග්‍රෙට් කරයිද? අයියෝ. මම මෙච්චර කාලයක් මේ ආවිල්ලා. ෂේ. කියන්නේ. ඔබ කොහොමද දන්නේ? ඔය ඉන්න ආසනේ ඔබ මලොත්. කවුද ගැරන්ටි එකක් දෙන්නේ? දැන් මේ වෑල් එකක් පිපුරුවොත් හાર્ට් එකේ ෂොක් ගාලා. නැත්නම් මොලේ වෑල් එකක් හැමුණොත් එහෙම. ඒකයි උන්වහන්සේ කියන්නේ. ඇත්ත උන්වහන්සේ කියන්නේ. අසුබයක් නෙමෙයි. මේකේ දින ඇත්ත. ඉතින් ඇත්ත අසුබයක් නම් අසුබේ තමයි. උන්වහන්සේ කියන්නේ ඇත්ත. ඔබ මරණ මොහොත ඔබ දන්නේ නැහැ. ඔබ මරණ විදිහ ඔබ දන්නේ නැහැ. ඔබ මැරෙලා උපදින්නේ කොහෙද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ ආවේ කොහෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. ඒක නිකන් හරියට අර හුලඟ ගහගෙන යන කොලයක් වගේ. හුලඟ මේ පැත්තට හමනකොට ඒ පැත්තට යනවා. මේ පැත්තට හමද්දී මේ පැත්තට යනවා. ඔතනින් මිදෙන්න මාර්ගයක් තමයි තථාගතයන් වහන්සේලා දේශනා කරන්නේ. ඉතින් ඔබ තථාගතයන් වහන්සේට වන්දනා කරන කෙනෙක් නම් ඔබ උන්වහන්සේ සරණ ගිය කෙනෙක් නම් ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න. ආන්න ප්‍රශ්න ප්‍රශ්න තියෙනවා අහන්න. හ්ම්. පිනේ කුසලයේ තියෙන වෙනස මොකක්ද? පින කියලා කියන්නේ <coughs> මතු සංසාරේ හෝ මේ ආත්මේ පිනවීම උදෙසා අපි කරන දේවල්. අපි දානයක් දෙනවා. දානං සග්ගස්ස සෝපානං දානය ස්වර්ගයට ලිෆ්ට් එකක්. දානම් සග්ගස සෝපාන. සෝපානයේ කිය විදුලි සෝපානය කියලා කියන්නේ ලිෆ්ට් එකද නේ? ඉනිමඟක්. එතකොට අපි දන් දෙනවා. දන් දීමෙන් කරන්නේ කුසලයක් නෙමෙයි. දන් දීමෙන් වෙන්නේ මොකද්ද? පිනක්. ධර්මයේ ශ්‍රවණය කරනවා. අන්න එතන තියෙන්නේ කුසලයක්. ඔබ මේ සංසාරයක් තිස්සේ රැස් කරපු කුණු සලාරිනවා. කුසලය කු කියන්නේ කුණු අහිත කර දැ. සලාහරිනවා. ටික ටික ඔබ දැන් මේවා සලාහරිනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකයි. ඔබ විතරක් නෙමෙයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මහේශාක දේවරයල මේ වහගෙන ඉන්නවා. ධර්මයේ හරි සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නේ කොතැනද? එතනම දෙවරු රැස් වෙනවා. සාදු නාදදී අහගෙන ඉන්න. මේ ධර්මයේ හරිම ආශ්චර්යයක්. අවබෝධ කරගන්න. වහ වහ අවබෝධ කරගන්න. කුසල් රැස් කරන්න. පිලුත් කරන්න. පින් තමයි බුද්ධකාරක ධර්ම වෙන්නේ. කුසල් තමයි බුද්ධකාරක ධර්ම වෙන්නේ. ඔය දෙක තමයි බුද්ධකාරක ධර්ම වෙන්නේ. මහණෙනි පිනට පියනවන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා. දැන් දැන් එයා කියන්නේ පින් කරන්න එපා කුසල් කරන්න පින් කරන්න එපා කුසල් කරන්න කියන්නේ. එහෙම එකක් නැහැ. මහණෙනි පිනට බිය වෙන්න එපා. ඒතර පින් යම් අපි පිනක් කරොත් ඒක අපිට ඒ ඵල විපාක අපි දෙන්නේ ඒතර නැවත ආත්මය. ඒතර ආත්ම දෙක එහෙම එකක් නැහැ. ඔබට කොහොමවත් ආත්මයක් උරුමයි. ඔබ නිවන් දකිනකල් ඔබට ආත්ම උරුමයි. ඔබ පින් කළාද පින් කළාද පව් කළාද කියලා දෙකේදී. හරිද? ඔබ පව් කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං. සියලු පාපයන් අකර්මණ්‍ය කළා දාන්න. කුසලස්ස උපසම්පදා. කුසල් කර්මයන් වැඩි දියුණු කරගන්න. සචිත්ත පරියෝදපන හොඳින් සිත දමනය කරගන්න. ඒ කියන්නේ චන්දරාගෙන් අයින් වෙන්න කියලා කියන්නේ. සිත හැමදෙම චන්දරාගෙන් නෙදුවන්නේ. අනේ මට අනේ මගේ අනේ අයියෝ මගේ. ඔය ටිකටනේ දුවන්නේ. හිත චන්දරාගෙන් අයින් කරගන්න. ඒ තම බුද්ධානුශාසනය. ඒක තමයි සියලු බුදුරුවන්ගේ අනුශාසනය. කෙටියෙන් ගත්තොත්. ඒතර සියලු පාපයන් අකර්මණය කළා දාන්න. ඒකෙන් කියන්නේ ඔබට පින් කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි පිනට බිය වෙන්න එපා. පින ඔබට උදව් වෙනවා. කවදා හරි පැවිදිව නිවන් අවබෝධ කරන තෙක් ඔබට මේ පින් මහෝපකාරී වෙනවා. ඒ පින් මහෝපකාරී වෙලා නේන්නම් ඉතින් ඔය ඔය විදියට හරිද? තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන වෙලාවේ පහළ වෙච්ච උදවිය පොඩිතරම් පින්කාරයෝද? ඔබද මමද කන්තකස්සයද පින්කාරයා? ඈ නිකන් හිතලා බලන්න. තිරසන් යෝනියේ ඉපදිලා. නේද? පින පින පින ඒ වෙලාවට එනවා ළඟට. දර රෙදි කඩවල් ඇඳගෙන රහත් වෙච්ච උදවිය හිටියා. දරරෙද්දක් දරවලින් හදපු චීවරයක් ඇඳගෙන දාරු ජීරිය කියන්නේ යාට. තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් අර ගෙම්බෙක් ගිය දිව්‍ය ලෝකේ. එක ගැහණියක් හිටියා කුෂ්ණ රෝගී ගැහණියක්. කවුරුත් දකින්නවත් කැමති නෑ ඒ ගැහණිව. ඇඟ පුරාම කුෂ්ණ හැදිලා මිනිස්සු අර ඉතින් ඒ කාලේ හිටපු මිනිස්සු දකින්නවත් ආස නෑ නේද ඒවා. සමාජයෙන් කොම්ම කරලා දාලා හිටියේ සමාජය. බුදුහාමුදුරුවෝ පාරේ වඩින්දී බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කිව්වා මෙයාව මට මෙයා වන්දනා කරවන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ එතනට වැඩියා. වැඩියාම ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ ඉන්නේ තථාගතයන් වහන්සේ. මේ වැඩි ඉන්නේ. හිත පහදව ගන්න කියලා. මෙහෙම උඩින් ඉඳලා පල්ලෙහාට බැලුවා. නු. ගියාලු. ඒ යනකොට කුලප් වෙලා ආපු එළදෙනක් ඇනලා මැරුණා. මැරුණාට පස්සේ කෙලින්ම ඉපදුනේ චාතුම්මා රාජික කියන දිව්‍ය ලෝකේ. පළවෙනි දිව්‍ය ලෝකේ දෙවරු හතර දෙනෙක් ඉන්නවනේ දුතරාට විරුර විරූපාස වෛශ්‍රවයන් හතරවන රජදරුවන්ගේ රජදහනනේ ඔය. පළවෙනි දිව්‍ය ලෝකේ. හරියටම රාජධානි හතරේම මැද්දේ ඉපදුනාලු. පහළ වුණාද? මහා ලස්සන දිව්‍යාංගනාවක් වෙලා. අර සමාජයෙන් කොන් කරලා දාලා හිටපු කුෂ්ඨ රෝගී කාන්තාව. ඒ තප්පරෙන් අර දෙවරු හතර දෙනා, මහා රජදරුවෝ හතර දෙනා. ඒ කියන්නේ අර අර රාජධානි වල ඉන්න දේව දෙවිවරු මහ දෙවිවරු හතර දෙනා වේගෙන් දුවගෙන ඇවිල්ලා එකම පාර අල්ලගත්තලු හතර දෙනාම එයා. අනේ මට දෙනවා කොහේ දෙනවා කො මට මේ ආව ඕනේ ඕනේ ඔය විදිහට දැන් කට්ටිය දැන් කතා කරනවා. ඕක දැන් රක්ත දෙවියන්ට ආරංචි වුණා. මේගොල්ලෝ යුද්ධයක් කරගන්න හදනවා කියලා. රක්ත දෙවියෝ ආව එතනට. රක්ත දෙවියෝ දැක්කහම රක්ත දෙවියෝ කිව්වලු අනේ මේ මමනේ දැන් ලොක්කා. මට දෙන්න මෙයාලා. ඕගොල්ලෝ අයින් වෙන්න. ඒ තරම් ලස්සන රූපශ්‍රීයකින් ඉපදිලා තියෙනවා. දර්ශන මාත්‍රයි. බුදු කෙනෙක්ගේ. පිනම හොබකාරී වෙලා නැද්ද? පිනට බිය වෙන්න. පින් කරන්න. කුසල් ධර්ම රැස් කරන්න. පව් කරන්න එපා. වැරදි වැරදි දේවල් අවබෝධ කරන්න යන්න එපා. මං අහලා තියෙනවා සමහර හාමුදුරුවෝ කියනවා පින් කරලා හරියන්නේ නැහැ. මේ පින් කළා නිවන් දකින්න බෑ. පින් කරන්න එපා. සංසාරේ දික් කරගන්න එපා. පින් කළා. එහෙම එකක් නැහැ. සංසාරේ ඔබ ඔබ නිවන් දකිනකම් සංසාරේ කොහොමද දිගයි? ඔබ කුසල් කරන එක නවත්තලා පින් කරනවා නම් ඒක මොනකම? ඔබට මේ පිනක් කරන්න මෙතන chance එක තියෙනවා. ඒ ඒ වෙලාවේ කුසලයක් කරන්න chance එක තියෙනවා. ඔබ මොකද්ද කරන්න ඕනේ? කුසලා හැරලා දාන්න. මෙච්චර කල් කරපු කූ ටික. ඔක මේ පිනවන්න දේවල් කරලා වැඩක් නැහැ. ඒක තමයි දෙක වෙනස. නිවන් දකින්න හොඳ නෑ හොඳ ප්‍රශ්න කවදාකවත් බුදුහාමුදුරුවෝ මේ කියලා නෑ මේ උඹලා අනිවාර්යෙන් භාවනා කරපළ නිවන් දකින්න එක. සරියුත් මහ රහතන් වහන්සේ භාවනා කළාද? ලංකාවේ ප්‍රශ්නයක් දැන් භාවනා කරන්න ඕනේ කියලානේ නෑ මෙහෙමයි භාවනා කරනවා කියන්නේ මොකද්ද මොකද්ද භාවනා කරන්න තව මොකද්ද මොකද්ද දැන් නිවන් දකින්න මොකද්ද භාවනා කරන්නේ මෙහෙමයි. දස්සනේන පහතබ්බ කියන කොටසක් තියෙනවා. ඒකට තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. දර්ශනයෙන් පහ කළ ගත්තට පස්සේ Taman සෝතාපන්නේ. සෝත ආපන්න සෝත කියන්නේ ඇසීමට. කනට. සෝත ආපන්න කියලා කියන්නේ ඇසීමෙන් පැමිණෙන. එතකොට ඔබ සෝතාපන්න ඵලයට එන්නේ නැහැ කවුරුත් භාවනා කළා. සෝතාපන්න ඵලයට එන්නේ මක් කළාද? ධර්මයේ ශ්‍රවණය කළා. කිසිම රහතන් වහන්සේ නමක් සෝතාපන්න ඵලයටපත් උනේ නැහැ භාවනා කරන් කියලා. ධර්ම මාත් ධර්ම ශ්‍රවණ මාත්‍රෙන් ඒගොල්ලෝ උන්වහන්සේට සෝතාපන්න වුණේ. විශාකාව සත් අවුරුදු වියේ ධර්මයේ ශ්‍රවණය කළා සෝතාපන්න වුණා. සත් අවුරුදු කියන්නේ දෙක වසර ළමෙක්. අද අවුරුදු 80ක් බණ අහපු ආච්චියම්ම තාමත් සසලේ සැරිසනවා. විශාකාව සත් අවුරුදු සත් අවුරුදු කියන්නේ දෙක වසර ළමෙක්. ධර්මයේ ශ්‍රවණය කළා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියාකාරව අවබෝධ කරගන්න. ඒක තමයි. වෙන මොකුත් නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියාකාරව අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණය. මේ ලෝකේ තියෙන හැම වස්තුවකම තියෙන ලක්ෂණ තුනක් තියෙනවා. ඕන් ওই ලක්ෂණ තුන හරියාකාරව අවබෝධ කරගත්තට පස්සේ අන්න තමන්ට ඊළඟට මොකද වෙන්නේ? තමන් සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උරුම. එතකන් එයාට ආර්යසංග මාර්ගයෙන් ඇති වැඩක් නැහැ. ඊට පස්සේද යහපත් දැකීම යහපත් යහපත් දැකීම කියලා එකක් උතර නැහැ. මම මේ ඔබට මේ මේ මේ නිග්‍රහ කරනවා නෙමෙයි. හරිද? මම ඔබව හදනවා. යහපත් දැකීම කියලා එකක් තමයි උගන්වන්නේ. නමුත් එතන යහපත් දැකීම කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. සම්මා සං කියලා කියන්නේ ඉපදි ඉපදි මෙරි මෙරි යන මේ භව ගමනට. මා කරනවා කියන්නේ නැති කරනවා. ඔබට මේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ සකස් වෙන එකතුන් ටික නැති කරන්න දෘෂ්ටියක් පහළ වෙනවා. ඉතින් ඕක පහළ වෙන්න ඔබ මොන தත්ත්වේ ඉන්නවද? සෝතාපන්න ඵලෙ ඔබ සෝතාපන්න ඵලයට ආවා කියන්නේ මොකද්ද? ඔබ අවබෝධ කරගන්නවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ කියලා. ඕක තමයි අනිච්ච කියලා කියන්නේ. ඔබ අනිච්ච කියන්නේ මොකටද? ස්ථිර නැති බව. ස්ථිර නැති බවට නෙමෙයි අනිච්ච කියන්නේ. ඔතන තමයි වරදින ධර්මය. අනිච්ච කියලා කියන්නේ අනිච්ච. ඉච්ඡාව කියන්නේ මොකද්ද? කැමැත්ත. අනිච්ච කියලා කියන්නේ මොකද්ද? කැමැති ලෙස නැතිවීම. මේ ලෝකේ පවතින හැම දෙයකම මොකද්ද තියෙන්නේ? කැමැති ලෙස නැතිවීම. මට ඕන විදිහට මේක නෑ. ඔබට ඕන විදිහට පවත්වාගෙන යන්න බෑ. පුළුවන්. ඔය කය පවත්වාගෙන යන්න පුළුවන් ඔබට ඕන විදිහට. ඈ? පුළුවන්. ඔබගේ බිරිඳව පවත්වාගෙන යන්න පුළුවන්. ඔබගේ සැමියා පවත්වාගෙන ඔබගේ දරුවන්ව පවත්වන්න පුළුවන්. මේ ගෙදර පවත්වන්න පුළුවන්. කිසිම දෙයක් ඔබට ඕන විදිහට පවත්වන්න බෑ. එහෙනම් මේ ලෝකේ හැම වස්තුවක්ම ගත්තොත් ඒ හැම වස්තුවක්ම අපිට අපේ වශයෙන් පවත්වන්න බෑ. ඒ ලක්ෂණය තියෙනවා. ඊළඟට දුකයි. අපි අපේ වශයෙන් පවත්වන්න බැරි වීම නිසා නෙමෙයිද මෙච්චර කල් දුකටපත් උනේ. අපිට ඕන විදිහට නැති නිසා නෙමෙයි නෙමෙයි දුකටපත් උනේ. හැම තිස්සෙම. ඈ කෑම ටිකක් කන්න ගියොත් ඔන්න දුකටපත් වෙනවා. ඇයි? අපිට ඕන විදිහට නෑ ඒක. නමුත් වෙන කෙනෙක් ආවොත් ඒක රහ වෙන්න පුළුවන් එයාට. නමුත් අපිට ගන්න බෑ. අපිට ඕන විදිහට නෑ. දරුවා A level fail වෙනවා. දැන් අපිට දුක නැද්ද? දුකයි. ඇයි? අපි හිතන් හිටියේ උට A ස්ථායි කියලා. A ස්ථා නෙමෙයි ආවේ. ඉතින් දුකයි. අපිට අපිට ඕන විදිහට පවත්ත ගන්න බැරි වුණා. කෙස් ටික ගියා ඔළුවේ තියෙන ඔක්කොම තට්ටේ පෑදුනා. දැන් මොකද? අපිට දුකයි. ඇයි? අපි හිතන් හිටියේ කෙස් තියෙන ලස්සන කුමාරයෙක් වගේ මට ඉන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ අපි වශයෙන් හැම පවත්වන්න බැරි යම් දෙයක් තියෙනවා නම් ඒකෙන් සැපද දුකද තියෙන්නේ දුක එතකොට මේ ලෝකේ තමන් වශයෙන් පවත්වන්න බැරි දේවල් දුකටපත් වෙනවා නම් ඒවා සාරද අසාරද සාරද අසාරද අසාරයි එහෙනම් මේ සාරයි කියලා ගතිය කිසි දෙයක් මේ ලෝකේ තියෙනවද නැහැ ඔන්න ඔය තුන හරියාකාරව ආමන්න අවබෝධ කරගත්තා නම් තමන් සෝතාපන්න ඵලයේ පිහිටලා. ඒ කියන්නේ තමන් අවබෝධ කරගෙන තියෙනවා මේ ලෝකෙ කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ කියලා. නේද? එහෙනම් මේ කිසිම දෙයකට මේ තමන් වශයෙන් පවත්වන්න බැරි නම් මේ ලෝකෙ ඉඳලා වැඩක් තියෙනවද? තවදුරටත් මේ සංසාරේ ගිහිල්ලා වැඩක් තියෙනවද? මේ දුකටපත් වෙවි මේ අස්තිර ලෝකෙ ගිහිල්ලා වැඩක් තියෙනවද? අසාර වෙච්ච ලෝකෙ. අන්න එතකොට ඔබට සම්මා කියන එක පහළ වෙනවා. මොකද්ද? සං කියලා කියන්නේ ඉපිදි පිටි මෙරි මෙරි යන්න මේ භව ගමන සකස් වෙන එකතු උන් ටිකට තමයි සං කියලා කියන්නේ. ඔය අහලා දින සංසර්ග සංවේග සං කිය කිය සං සං සං සං සං කිය කිය කියන්නේ නේද? හරිද? ඔය සං කියලා කියන්නේ ඔන්න ඕකයි තේරුම. මේ භව භව ගමන සඳහා සකස් වෙන එකතුවට. අන්න ඔබට අවබෝධ වුණා මේ සසර වැඩක් නෑ මේ සසර හරීම අසාර දෙයක්. අස්තිර දෙයක් නෙමෙයි. අසාර දෙයක්. මේ සසර හරි අසාරයි. එහෙනම් අන්න ඔබ තීරණය කරනවා මම මේ සසර නැති කරගන්න අන්න සම්මා සසර නැති කිරීම උදෙසා පහළ වෙන දෘෂ්ටිය පහළ වෙනවා ඔබට ඒ වෙලාවට. අන්නේ දෘෂ්ටිය පහළ වෙනවා ඔන්න සම්මා දිට්ඨි පහළ වුණා. ඊළඟ සම්මා සංකප්ප. අන්න එතකොට මොකද වෙන්නේ? ඔබට මතක් වෙනවා right. එහෙනම් මේ මං මේ දෘෂ්ටියේ ඉන්නකොට ඊළඟට එන එක තමයි ඒ සිතුවිලි. සසර නැති කරගන්න සිතුවිලි. එතකොට ඔන්න ඒ සිතුවිලි ටික පහළ සම්මා වාචා. එතනින් එහාට ඔබ කතා ඔබ ඔබ ඔබගේ වචන මොනවද? ඈ අර සම්මා කරන වචන පාවිච්චි කරා. හරිද? එතකොට ඔබ බොරු කියනවද? නෑ. ඔබ කේලම් කියනවද? ඔබ පරුස වචන කියනවද? ඔබ හිස් වචන කියනවද? නෑ. සම්මා කම්මන්ත. හරිද? ඔබ සතුන් මරනවද? හොරකම් කරනවද? කාමයේ වරද වහින්දිනවද? නෑ. සම්මා ආජීව. ඔය සම්මා ආජීවයට අපිට දහම් පාසල උගන්වන්නේ ළමයින්ට පට්ට බොරු. ඔබත් දනගෙන නැති සම්මා ආජීවයට උගන්වන්න බොරු. කියනනේ අර නොකල යුතු වෙලඳාම් පහක් ගැන. හ්ම් මස් මාංශ වෙලඳාම්, වස විස වෙලඳාම්, වහල් වෙලඳාම් කිය කිය. ඈ ඔය බුදුහාමුදුරුවෝ කියපුවා. අර පස්වග මහනුන්ට කිව්වද මේ උඹලා මේ මස් මේ මාළුවේ මිකුණන්න එපා කියලා. ඈ පස්වක මහණුන්ට නේද ඔක මුලින්ම කිව්වේ. මෙයා හිතලා බලන්න මේ ධර්මයේ විකෘති කරගන්න හනේ මිනිස්. ඕවා ආචාර්යවාද. තථාගත ධර්මයේ ඕවා තිබුණ නැහැ. තියෙන විදිහක් නැහැ. තියෙන චතුරාර්ය සත්‍ය තියෙන අන්තිම සත්‍ය දුක්ඛ මේ ගාමිනී ප්‍රතිපදා නේද? ඈ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයට තියෙන චතුරාර්ය මේ මේ එකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එකක් නේ සම්මා ජීවිතය. ඒතකොට ඒකේ එනවනම් මස් මාංශ වෙනදාම කරන්න එපා කියලා. වහල් වෙනදාම කරන්න එපා කියලා. වසවිස වෙනදාම කරන්න එපා කියලා. හ්ම් මත්ද්‍රව්‍ය වෙනදාම කරන්න එපා කියලා. ඒත් ඕක මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් වෙන්න පුළුවන්. ඕක මුලින්ම දේශනා කළේ කාටද? පස්වග මහණුන්ට. එතකොට පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ කියන්න ඕනද මේ පස්වග මහණුන් උඹලට මේ නිවන් දකින්න ඕන නම් ඔන්න ආයි ගිහිල්ලා අරක්කු හැම විකුණන්න එපා. හ්ම් මස් කඩයක් එහෙම දාගන්න එපා. කියයිද? නැහැ යහපත් ජීවිතයක් සකස් කරගන්න කියන එක තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතයක කියන්නේ. එතකොට ඔය ඔය ඔක්කොම ටික සකස් වෙන්නේ. Taman අර අර අඩියට තිබ්බට පස්සේ. ඒක නිසා භාවනා කරනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔබ භාවනා කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඔය භාවනා ක්‍රමය ඔක්කොම තියෙන Hinduන්ගේ. තථාගතයන් වහන්සේ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න. භාවිතා බහුලී කතා විඥාය සම්බෝධාය නිබ්බානාය සංඝ. මෙන්න මේ දේවල් මම බහුලව බහුලව නිතර නිතර පාවිච්චි කරනවා. නිවන් මඟ උදෙසා. එතකොට දැන් අපේ තියෙන්නේ ඔය සමත භාවනා, දර්ශනා භාවනා කියන ඒවා අදාළ දෙයක් නැද්ද? තියෙනවා. සමත කියන්නේ මොකක්ද? සමත භාවනාව කියලා කියන්නේ තමන්ගේ සිත සමතයකටපත් කරගන්න. හරි? තමන්ගේ සිත සමතයකටපත්. ඒ කියන්නේ සිත එකඟ කරගන්න. නමුත් නිවන් දකින්න බෑ ඔය සිත එකඟ කරගෙන. සිත එකඟ කරගන්නවා කියන්නේ ඒකාංගික කරගන්න. එක තැනකට සිත යොමු කරනවා. ඒවට තමයි කියන්නේ කසින භාවනා කියලා. ඒ මේ තථාගත ධර්මයේ තියෙන කසින නෙමෙයි. ඒවා කොහේ තියෙන ඒවාද? වේද ගන්තවල තියෙන Hinduන්ගේ කසින භාවනා, පටවි කසිනේ කියලා තියෙනවා. මැටි වලින් හදාගන්න රාස්පානක් වගේ එකක් ඕක දිහා බලාගෙන පටවි පටවි පටවි පටවි කියලා අර දෙයට හිත එකඟ කරනවා. දැන් ඔතන නිවන තියෙනවා. ඔතනින් කොහොමද චන්දරාගේ නැති? බුදුහාමුදුරුවෝ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හං කයෝ නිරෝධෝ නිබ්බානන්ති. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත. මේ නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රණීත. මොකද්ද? යදිදන් සබ්බ සංකාර සමතෝ. මේ සියලු සංස්කාරයන් සමතේකටපත් කරන්න පුළුවන්. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. මේ සියලු චන්දරාගයන්ගේ බැඳීම් විනාශ කළා දාන්න පුළුවන්. එයමයි නිවන. එහෙනම් අර අරක දිහා බලන් හිටියා කියලා කවදාවත් නිවන් දකින්න පුළුවන්. සිත එකඟ කරගන්න. ඔබ පොතක සයන්නට හිත එකඟ කළොත් එතනින් එහාට තියෙන මයන්න වේද? වේද? නිවන් දකින්න බෑ සිත එකඟ කරගෙන. නිවන් දකින්නේ කොහොමද? මෙනෙහි කරගෙන. මෙනෙහි කරගෙන. සිත එකඟ කරගෙන කරන්නේ අර කසින භාවනාව. එතකොට ඔබට ඉරිදීන් ලබන්න පුළුවන් පොළොව යටින් කිමිදෙන්න පුළුවන් ආහස උඩින් යන්න පුළුවන් දිය මත පිට ඇවිදින්න පුළුවන් ඔය වගේ දේවල් ගත්තා නානා විද ඉරිදීන් ගත්තා නිවන් ගන්න බෑ නිවනට තියෙන එක දෙයයි ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය භාවනා කරන එක අනුගමනය කරන එතකොට ඒක කෙනෙකුට මෙහෙම ඉඳගෙන කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බිම නිදා වෙලා කරන්නත් පුළුවන්. යන ගමන් කරන්නත් පුළුවන්. වැසිකිලි ඉඳගෙන ඉන්න ගමන් කරන්නත් පුළුවන්. ඒකනේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. ඔය ඕනේ විදිහකට. ඕනේ විදිහකට මොකද්ද හිතන්නේ? ඔබ නානකොට ඔබ ඔබට පුළුවන් ඒක නෙමෙයි කරන්න. උත්තරීතර අවබෝධයට පත් වෙන වෙලාවක් තියෙනවා. ඒ අවබෝධයට පත් වෙච්ච එක බං ඔබ කොට. ඔබ ගෙදර උයනකොට ඔබ මොනවද ලුණු කපනවා. ඔය ලුණු කපන වෙලාවේ ඔබට පුළුවන් නිවන් දකින්න. ඒකට මේ තනක් වෙලාවක් කියලා දෙයක් නැහැ. භාවනා කරනවා කියන්නේ ඔන්න ඔකට. තථාගත ශාසනය භාවනාව කියන්නේ. මම කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට ලබන දෙයක්. Definitely. නිවන් යනවා කියලා එකක් නැහැ. චන්ද්‍රාගයෙන් තමන් මිදුනහම ඊළඟ භවය අල්ලන්නේ. දන්වල කැඩුනා. ෆිනිෂ්. කොහෙද ගියේ යන්නේ කොහෙද කින්දමන්ද මොකුත් නැහැ. හේතුන්ගෙන් හටගත්තා වූ යම් දෙයක් හේතු නිරුද්ධ වීමෙන් නැති වෙනවා. ඕක ඇහුවනේ මේ අග්ගික භාරද්වාජ අග්ගික භාරද්වාජ කියන බ්‍රාහමණයා බුදුහාඳුරුත් කියලා කතා කළා. මේ කතා කරලා බුදුහාඳුරුගෙන් දැන් ධර්මය කියලා දෙන. දැන් හරීම පැහැදුනා මෙයා බුදුහාඳුරුගෙන්. අන්තිමට මෙයා බුදුහාඳුරුගෙන් ප්‍රශ්නයක් ගමු. බුදුහාඳුරුනේ ඔය දැන් නිවන් දකින්න කෙනා කොහෙටද යන්නේ? කියන්නේ කොහෙට හරි යනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා නැහැ. එතන කොහෙ යන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ ඒත් නැහැ. නෑ යන්නේවත් යන්නේ නැත්තේවත් නැද්ද? බුදුහාමුදුරුවෝ ඒත් නැහැ. මිය රාහුල් ගියා. ආව කියලා බුදුහාමුදුරුවෝ කිව්වා මම මෙතර වෙලා ඔබ වහන්සේ කියපේ කොහොම හොඳට හොඳට මම අනුමත කරනවා. නෑ ඔබ වහන්සේ 31 මේ වෙලාව කියන්නේ. එලයි බුදුහාමුදුරුවෝ කියනවා අන්‍ය ආගමික මත දරාගෙන නුඹ වගේ මෝඩයෙකුට මම මේ කියන දේ තේරෙන්නේ නැහැ. උඹ අහපු ප්‍රශ්නේ වැරදි. එහෙම ප්‍රශ්නයක් නැහැ. අහපු ප්‍රශ්නේ වැරදි නිසා තමයි මම කිව්වේ එහෙමත් නැහැ, මෙහෙමත් නැහැ, එහෙමත් මෙහෙමත් නැහැ කියලා. මම උඹට උදාහරණකින් තේරුම් කරන්න දෙන්න. කියලා කිව්වා දැන් හිතන්න මෙතන තියෙන දරගොඩ මේ දරගොඩ දැන් හිතන්න ඇවිලෙනවා ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ගින්න නිවිලා ගියා මේ ගින්න කොහෙටද ගියේ උතුරට දකුණට කියන්න බෑ. ඇයි? දර නිසා හටගත්ත ගින්න දර ඉවර වීම නිසා නිවිල ගියා. අපිට කතා කරන්න පුළුවන් ද ගියේ කොහෙටද කියලා. නිවනත් ඒ වගේ. තෘෂ්ණාව නිසා හටගත්ත භවය අවිද්‍යාව නිසා හටගත්ත භවය තෘෂ්ණාව අවිද්‍යාව නැතිවීමෙන් නැති වෙලා ගියා. කොහෙටද ගියේ කියලා කතා කරන්න ඒක නිසා නිවන කියන්නේ වචනයක් විතරයි. නිවන හා සම්බන්ධ පුරයන් විඥානය ඔය කිසි දෙයක් නෑ. ලස්සන උදාහරණේ. හිතගෙන ඉඳන් ටක්කල වැටෙනවා නේ. ඒ වගේ ඒ වගේ එක්සාම්පල් නේ. ඒ කියන්නේ ඉතින් බුදුහාමුදුරේ දේශනා කරපු වචනයක්වත් බොරුවක් කියලා කාටවත් නෑ අන්‍යාගෙන කිට්ටුවක්වත් තර්ක කරන්න බෑ කවදාවත් නේ. කියන්නේ සත්‍යම සත්‍ය තමයි හැම වචනයක්ම. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මේ ලෝකෙට පහළ වෙච්ච එක්තරා දාර්ශනිකයෙක්. තථාගතයන් වහන්සේගේ ධර්මය ආගමක් නැහැ. ඔය බුද්ධ ආගම කියලා ආගමක් නැහැ. උන්වහන්සේගේ තියෙන දර්ශනයක්. දැන් සර් අයිසෙක් නිව්ටන් එයාගේ දර්ශනය ඉදිරිපත් කළන්නේ නේද පළවෙනි නියමය දෙවෙනි නියමය තුන්වෙනි නියමය ගුරුත්වාකර්ෂණ නියමය කිය කිය නියම ටික ඉදිරිපත් කරගෙන කියන්නේ එයාගේ දර්ශනය එතකොට ওই දර්ශනය අනුගමනය කරන්නේ නැද්ද මුස්ලිම් අය මුස්ලිම් අය කියලා නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා ලියන්නේ නැද්ද ලියනවා ක්‍රිස්තියානියා ලියන්නේ නැද්ද ලියනවා හින්දුවා ලියන්නේ නැද්ද ලියනවා නේද ඒ වගේ තමයි බුද්ධ ආගමගේ බුදු බුදුරයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා මේ විශ්වයේ තියෙන ඇත්ත తත්ත්වය හෙළි කරලා දෙනවා. නිව්ටනුත් කළේ ඇත්ත தත්ත්වය හෙලි කරලා දීපේක නේද? ගෙඩියක් උඩින් බිමට වැන්නොත් ඇයි මේක පොළොවට ඇදෙන්නේ? අන්න ගුරුත්වාකර්ෂණ නියම ඉදිරිපත් කළා. එතකොට ඒක ඇත්තනේ. දැනට ඇත්ත. පස්සේ වෙනස් වෙයි සමහර විට. දැනට ඇත්ත. ඉතින් ඇත්තනේ ඉදිරිපත් කළේ. ඒ ඇත්ත පිළිගන්නවනේ මිනිස්සු. පිළි අරගෙන දැන් ඒවෙන් ගණන් හදනවා ළමයි ඒ විභාග පාස් වෙන්නේ. නේද? ඉතින් ඕකම තමයි මේ බුද්ධාගමත් එක්කත් කරන් දෙන්නේ මිනිස්සු. අපිට අයිති කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. මේ ධර්මය තුන් ලෝකෙටම දේශනා කරපු දෙයක් නේ. ඔව්. මම මම ප්‍රශ්න මොඩ දන්නේ මට දැනගන්න. නෑ මොඩ ප්‍රශ්න කියලා જાතියක් මේ ලෝකේ නෑ. දැන් මේ වගේ දැන් මේ වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් ගත් අරගත්ත ගොඩාක් සැප විඳින මිනිස්සු ජීවත් වෙන ගත්තොත් මම ඒතර ඒගොල්ලන් සියලු දෙනාම පින් කරලා තියෙන මිනිස්සු මහා පරිණා මේ පරිමාණය පින් කරලාද මේ එහෙම ඒගොල්ලන් සැප විඳින ජීවිත ගත කරන්නේ. ඔව් එක පැත්තකින් පින් කළා. අනිත් පැත්තෙන් මේ පින අන්තිම ටික තමයි යන්නේ. පිනේ අන්තිම ටික තමයි යන්නේ. ඇයි? මෙතනින් එහාට උන් කරන්නේ නැහැ නේ පින්. නේද? බොහෝමයක් අය නේද? පින් කරන එක නෙමෙයි පේනව නැහැනවනේ. <laughs> දැන් එතකොට මේ මේ අපි අපි මේ අපි ලෝකේ කියලා හිතන අපේ මේ පෘථිවිය ගත්තොත් දැන් අපේ වෙන් කරලා තියෙනවනේ. දැන් අපි දුප්පත් රටවල්, පොහොසත් රටවල් එහෙම කියලා තියෙනවනේ. එතකොට ඒකත් ඒ පින්පව් අනුවද එහෙම වෙලා තියෙන්නේ. ඔව් වෙන්න පුළුවන්. නෑ වෙන්න පුළුවන් නෑ ඇත්තටම ඔව්. හරි නමුත් මම කියන්නේ මේ වගේ රටක උපදින්න පිනක් තියෙනව නැති නමුත් හැබැයි අර මිනිස්සෙක් වශයෙන් ඉපදීමේ අර අන්තිම කාලයේදී වෙන්නේ නැති මේ මිනිස්සු ඔය ගෙවන්නේ ඇයි ඒ මොකද ආගම ධර්මයක් නැතුව ඔහේ අර සල්ලි තියෙනකන් කාලා බීලා පස්කම් සම විඳ විඳ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මැරලා යනවා. ඒ අනිවාර්යෙන් මේ මිනිතු. ඔය බිබී ඉන්න මිනිහෙක් මලොත් හිතනවා ආයි මිනිස්සෙක් වෙයි කියලා. ඔය බහාලු ක්‍රියා නේද කර කර ඉන්නේ. බැඳීම අඩුයි චන්දරාගේ අඩුවක් නේ. බැඳීම අඩුයි. මොකද ඔන්න වගකීම් කියලා ගන්න නැහැ. ඔව් මොකද ඒගොල්ලන්ගේ සොසයිටි එක. සොසයිටි එකේ හැටි අවුරුදු 19 මැද ළමයා ඕන එකක් කරගනි. අපේ අපේ අම්මලා ළමයට අවුරුදු 60 වෙලා ආච්චි අම්මට අවුරුදු 90යි ඒත් ළමයා ගෙදර ආව නැත්නම් ආච්චි අම්මා නන්න ඉන්නවා නේද ළමයා ගෙදර නැහැ කියලා. ඒ දරුසේ නෙහස. මේගොල්ලන්ටත් ඒක තියෙනවා. ලිමිටඩ්. නේද මේ චන්දරාගේ නැති වෙලා නේ. ඈ ළමයා ගෙදර නාමක් කම නැහැ රක බෝතලේ ගෙදර තියෙනවා නමරුන්ට. නේද? එහෙම එකක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ කිසිම පාරිශුද්ධත්වයක් නැහැ. මේ මිනිස්සුගේ සොසයිටි එකේ හැටි. ඉතුරු කරන්න දෙයක් අවශ්‍ය දෙයක් නැහැ ඇයි? අපි ඉතුරු කරන්න ඕනේ මොනවාද ඇයි? ලෙඩක් අදුවක් අසනීපයක් ලැබුණා හදුනත් එහෙම. නේද? ඒක නිසා ඒෂියන් මිනිස්සු ඉතුරු කරනවා යම් දෙයක්. ගොඩනගනවා යම් දෙයක්. මේ මිනිස්සුන්ට එහෙම දෙයක් ඕනේ නේද? 999 මොකක් හරි එකක් ගැහුව ගමන් ඇවිල්ලා ඇම්බියුලන්ස් එකෙන් ඇවිල්ලා ගිහලා ඉතුරු තාලේ කර දානවා. ඊට පස්සේ ඉතින් යන වැඩ කරගෙන යන්න බැරි නම් KRS වදාලා <coughs> ඒක කරගන්න. ඉතින් මොකටද සල්ලි ඉතුරු කරලා? ඒක නිසා දවස් 5 එකතු කරගත්ත සල්ලි ටිකක් හය වෙනි දවසේ ගියා පබ් එකට වියදම් කළා එන්ජොයි කළා එච්චරයි. ඉතින් අපි අපිට පේනවා නේ කිසි බැඳීමක් නැහැ කියලා. එහෙම නෙමෙයි. හරි බැඳීමක් නැත්තේ තියෙන බලුකමට. නමුත් චන්දරාගයේ උපරිමයි. මෝහයේ උපරිමයි. මොකද හැම සිස්ටම් එකකම කරන්න ඕනේ. ඒකමයි. ඒකමයි. කොහෙන්ද පිරිසරණක් තියෙන්නේ? මට නම් බල්ලොයි මේ මිනිස්සු අතර කිසිම වෙනසක් නැහැ. eating drinking sleeping and having sex වෙන මොනවද? බල්ලෝ දඩාවතේ ගිහින් ලෝක කරගන්නවා. මේ මිනිස්සු හම්බ කරලා ලෝක කරනවා. ඉතින් බල්ලෝ හොඳයි නේද? උන්වහන්සේ කම් කරන සල්ලියකයි කියලා කරනවා. කෙලින්ම මන්න හිතන්නේ අපයි මෙහාවදී කියලා මේ මිනිස්සු. බොහොමයක්. හැමෝම නේ බොහොම හොඳයි ඉන්නවා. හොඳ ආධ්‍යාත්මික පැත්තට බර අයත් ඉන්නවා. හැබැයි ඒකට ගොඩක් මම දැනගෙන තියෙන ගොඩක් සාමාන්‍යයෙන් ටිකක් උගත් වගේ රැකියාවල් කරන බුද්ධිමත් වගේ මිනිස්සු තමයි. ඔව්. දැන් ක්‍රිස්තියානියාගේ මෙතන වරදක් නෑ. නිවන නෑ. නෑ නමුත් උගත් උනත් කොච්චර උගත් උනත් ප්‍රඥාව දිනු කළා නැත්තම් එතන උගත්කමයි බුද්ධිමත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ තුනක්. උගත්කම කියන්නේ මොනෝhari පොතේ පැත්තේ Taman දන්න දේ දැනුවත් තියෙනවා. බුද්ධිමත්කම කියන්නේ more experience. ඊළඟට ප්‍රඥාවන්තකම කියලා කියන්නේ ඒට හාත්පසින්ම වෙනස් දෙයක්. ප්‍රඥාවන්තකම කියලා කියන්නේ. ප්‍රඥාව කියන එක දෙක වසර ළමයටත් තියෙන බුණා. තමන් අවුරුදු 80 ආචිර නැහැ. නමුත් දෙකවසර ළමයට තියෙන ප්‍රඥාව. නමුත් බුද්ධිමත්කමයි උගත්කමයි කියන එක ඩිපෙන්ඩ් ඕන කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක්. ඒ ප්‍රඥාවන්තකම සංසාරේ ගොඩනගාගෙන එන්න ඕන දෙයක් නෑ. එහෙමත් දෙයක් වෙන්න ඕනේ. එහෙමත් දෙයක් තියෙන්න ඕනේ. නැත්තම් අවුරුදු දෙකේ තුනේ වගේ ළමයෙක්ට එකපාර ප්‍රඥාව කියන එක ඇති වෙන්න බෑනේ. මේ ලෝක ඇත්ත ඇත්තටියෙන් දැක් ගැනීමනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට වයසක් ඕනේ. ඈ ඒ ඇත්ත ඇත්ත සැටියෙන් දැනගැනීම කියන්නේ ඒක දැනගෙන ඇක්සෙප්ට් කරනවා කියන එක ඒක ඇක්සෙප්ට් කරනකොට අර අරගන්ස් අපි මාන්නේ කියන එක දුර වෙලා තියෙනවා මට ඒක නෑ මාන්නේ කියන එක දුර වෙන්නේ අනාගාමී ඵලයටත් එහා ගියාම එතකම නෑ එතකම මාන්නේ තියෙනවා මාන උද්දච්ච අවිජ්ජා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා ඔය 10 ඉන්නේ බැඳිලා තියෙන්නේ අපි මේ සසරට බැඳිලා තියෙන ඔය 10 සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන නැති වෙලා යනවා අනාගාමී වෙනකොට කාමරාග පටිකත් නැති වෙලා ගිහිල්ලා ඊළඟට තියෙන රූපරාග රූප ලෝකවල උපදින ආසයි අරූප රාග අරූප ලෝක වල උපදින්න ආසයි. මාන්න අන්න මානේ ආවෙතන. උද්දච්ච අවිජ්ජා. ඔය ටිකෙන් තමයි බැඳිලා තියෙන්නේ. එතකොට මේ මුල හරියේදී මාන ගැන කතා කරන්න බෑ. ඒක අනාගාමී තලයටත් එහා ගිය කෙනෙකුටත් මානේ තියෙනවා. නෑ ඒකට කරන් තියෙන හොඳම ක්‍රමය. ඔය ඔය කියන මානේ නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි. කායානුපස්සනාව වඩන්න. කායානුපස්සනාව. මේ කය. දැන් මෙහෙම හිතන්න. ඔබ ප්‍රතරණින් මිට හදපු මැණික් ගල් ලොපපු කඩුවක් ඉමේ ගහගෙන ඉන්නවා. ඒ ඉන්න වෙලාවට ඔබයි ඊළඟට රත්තරන් මාල දාගෙන රත්තරන් ඔටුන්ම දාගෙන ඉන්නවා. ඒ ඉන්න වෙලාවට ඔබයි ඔබට දඬුවමක් වශයෙන් කුණු වෙච්ච සර්පෙක්ව කරට දාලා මාලයක් හදලා දානවා. කුණු වෙලා පණුව හැරෙන සර්පෙක්. මලකට කාච කඩුවක් ගහලා බාල්දියක් වගේ එකක් ඔළුවට නමලා ඔබව තියලා තියෙනවා. ඔබ මානෙන් ඉන්න මොන අවස්ථාවේ ඉන්නේ? නැත්තරම් කඩේ ඔබ මානෙ ඇති කරගෙන ඉන්න කොයි අවස්ථාවේද? මෙතනදී. ඔබට පුළුවන් අතන්දී මානෙ ඇති කරගන්න. බාල්දි ඔතුන්නමයි. <laughs> පුළුවන් <laughs> ඇති කරගන්න. නේද? කාය අනුපස්සනාව දැන. මේ කය ඇත්ත ඇටි සැටියෙන් දැනගත්තාම ඔබට හිතෙනවා මේ දිලලා යන කුණු වෙලා යන මේ දහජරා ශරීරයක් දරාගෙන ඉන්න මම මොන මගුලටද මේ මිනිහත් එක්ක හැපෙන්නේ කාය අනුපස්සනාව වඩන්න. මානේ ඒ වගේ මානයක් නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කාය අනුපස්සනාව. දැන් ඔෆිස් එකක වගේ දැන් හරිම ඇටිටියුඩ් එක ගොඩක් තියන අයනේ. කියන්නේ අපි රස්සාවල් කරන්නේ හරිම අරගන්ස් එකත් එක්ක ඒ වගේ වෙලාවකදී අපිව අපි පාලනය කරගන්න හොඳම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න. ඔබ සත්තු මරන්න එපා. නැත්තම් සත්තු මරණ එක නවත්තන්න එපා. අපාය යන්නේ. ඔබ සත්තු මරණ එක නවත්තන්න ඕනේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ මේ සතාගේ ප්‍රාණය නැති කරලා මම මොන හරයක් ලබන්නද ඔන්න ඕකයි Tamanට එන්න ඕනේ අන්න ඒකයි සීලය කියන්නේ අද අපිට තියෙන්නේ වත් වත නයි සීලය මෙහෙමයි වත වත එකක් සීලය එකක් පන්තිල් සමාදන් වෙනවා කියලා අපි සමාදන් වෙන්නේ මොනවද? වත. පංච වත සමාදන් වෙනවා. මොකද සීලය කියන එක සමාදන් වෙන්න බෑ. යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරත්තේන සීලං. සංවරත්තේට පැමිණීමයි සීලය කියලා කියන්නේ. සංවැරුවාම සං වැරුවාම වරණව කියන්නේ වාරණය වාරණය කරනවා කියන්නේ මොකද්ද? කරන්නේ නැහැ කියන්නේ. තහනම් කරනවා. නවත්තනවා කියන්නේ. සං ඉපිදි පිටි මෙරි මෙරි යන මේ භව ගමන නවත්තනවා. සංවරත්තේන සීල. තමන් සංවරත්තේට පැමිණීමයි සීලය කියලා. එතකොට බලන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාත් පංච සීලයේ පළවෙනි සීලය පාණාතිපාතා වේරමණී කියන සීලය සමාදන් වෙලා ඉන්න කෙනෙකුත් අතර තියෙන වෙනස බලන්න. අපි දුම් වැද්දෙක් සීල් සමාදන් වෙලා. වැද්දගේ රස්සාව මොකද්ද? සත්තු මරණය. හැබැයි වැද්දා ඔන්න හෙට අද පොය. වැද්දා සීල් සමාදන්. වැද්ද සිල් සමාදන් වෙලා දැන් පළවෙනි සීලයත් රකින්න දැන් අට සිල් සමාදන් වෙලා නින් පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා සමාදන් වෙලා ඉන්නේ. දැන් වැද්ද ඇවිදගෙන යනවා සීල් සමාදන් වෙලා පන්සල් වත් ඇවිදගෙන යනකොට වලකට වැහලා ඉන්නවා මුවෙක්. ගොඩ එන්න බැරුව. මරයිද? නැහැ. ඇයි? සමාදන් වෙලායි. නේද? සිල් සබ්බිල් පවාරණ වෙලා පහුවදත් එනවා එතනින්. දකින්න අර මුවවම. දැන් මරයිද? ඔව්. අයියාගේ කරස්සා. දැක්කද? සමාදන් වෙන එක සීලයක් නෙමෙයි කියලා තේරෙනව නේද දැන්? ඒක වතක්. ආර්ය ශ්‍රාවකෙක් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතන්ට ආවම එයාට හිතෙන්නේ මොකද්ද? අයියෝ මම මුව මැරුවොත් මං අපායයි. එහෙමද? හිතෙන්නේ මොකද්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත වෙච්ච ලෝකේ. මේ සතාගේ ප්‍රාණය නැති කරලා මල් ලබන හරය මොකද්ද? එතකොට යා පොයේ දවසේ හිතන්නේත් ඒක. පහවදාට හිතන්නේත් ඒක. ඊට පහවදා හිතන්නේත් ඒක. එහෙනම් එයා අතින් අනුසතා මැරෙයිද කවදද? අන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ගෙයි. වතක් සමාදන් වෙච්ච පුද්ගලයාගේ වෙනස. ඒක නිසා ඔබ සීලය සම්පූර්ණ කරන්න. සෝතාපන්න වෙන්න. ඒක බලන්න. ඒක මාසෙක දෙකක් කඩලා. අතුලෙන් කරා. ඔය කියන ජානන්දන පිරිත වෙන්නේ නැහැ. අපි ජානන් හැමදාම. ජානන්දන පිරිත. ජානන්දන පිරිත. නෑ මේකයි. මේමයි. ජානන්දන පිරිත කියන එක දේශනා කළේ ඔය ආනන්ද හාමුදුරුවන්ට රොඩි කාන්තාවක් ඒ කියන්නේ ආනන්ද හාමුදුරන්ගේ ඊට ඉස්සෙල්ලාත්මේ භාර්යාව. හරිද? ඉතින් ඒක අර මේ ආත්මෙටත් ඒ සංසාරික ඒ ඒ කෙල්ලට ඇවිල්ලා. ඒ කෙල්ල අම්මට වද කරන්න ගත්තා මට ආනන්ද හාමුදුරන්ව ඕනේ කියලා. ආනන්ද හාමුදුරුත් බොහොම ලස්සන කෙනෙක්. හරි. ලම්බකර්ණ වංශික බොහොම ලස්සන කෙනෙක්. ඉතින් ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුරන්ව ඕනේ කියලා කරදර කරද්දී අන්තිමට රොඩී කුල බන්ධනයක් කළා. ආනන්ද හාමුදුරන්. දවසක් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට අපෝපස්ථාන කළා. නින්දට මේ බුදුහාමුදුරුව නින්දට මේ වැඩිහාමනේ ආනන්ද හාමුදුරුව නිදාගන්නේ. ඒ කුඩිය එහා පැත්තකට වෙලා එළියේ. එතකොට ආනන්ද හාමුදුරුව අසීයෙන් වගේ නැගිටලා ගියලු. අර උඩේ රොඩිගොල්ල බන්ධනයට අහුවෙලා. ඒ ගිහිල්ලා ඒ අනකොට බුදුහාමුදුරුවෝ මේක දිවිසින් දැකලා ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ව අරගෙන ගියාලු. ඉතින් ඒ වෙලාවේ දේශනා කරපු සූත්‍රයක් කියලා සඳහන් වෙනවා. ගිරිමා මොකද්ද මේ ඔය කියන ජලනන්දන පිරිත. හරිද? ඉතින් ඒකේ තියෙනවා අර යන්ත්‍ර මන්තරං කත්වා සර්ව බන්ධන ඡේදනං කියලා. කොටස. ඉතින් ඒකෙන් මම හිතන්නේ හොඳ දේවල් නම් කැපෙනවා කියලා. නමුත් මොනවා හරි බන්ධනය කරලා දිනනවා. ඒ කියන්නේ යකෙක්ව බන්ධනය කරලා දිනනවා. වශීයක් මොකක් හරි දීලා තියනවා. අන්න ඒ වගේ දෙයක් කැපෙන්න පුළුවන්. හැබැයි ඒක බලපානවා කියන කෙනා මත. ඒක කිව්වේ තථාගතයන් වහන්සේ. උන්වහන්සේගේ තියෙන අපරිමාණ පුණ්‍ය ශක්තියට ඒක කැපිලා ගියා. එහෙනම් ඉතින් ඔය ඕනෙම ගෙදරක ජල්ලන්දන පිරිතක් කිව්වම ඉවරයිනේ. නේ. පිරිත් දාලා තියෙන එක හොඳයි. පිරිත් ඉතින් උදේට නැගිටලා පිරිත් දාන එක හොඳයි. සතිපට්ඨාන සූත්‍රය දාලා තියෙන එක බොහොම හොඳයි. සතිපට්ඨාන සූත්‍රය දාලා තියෙන එක ගොඩක් හොඳයි. සතිපට්ඨාන සූත්‍රය අවබෝධ කරගන්න එක ගොඩාක් හොඳයි. මොකද තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනා කළේ පිරිත් කළා පැම්බොන්න නෙමෙයි. අද රතන සූත්‍රයේ අපි මංගල සූත්‍රේ, කර්ණීයමෙත සූත්‍රේ අපි යදාගන්නේ මොනවාටද? පිරිත් කළා පැම්බොන්න. පිරිත් කළ නූල් පඳින්න. බුදුහාමුදුරෝ දේශනා කළේ ඕවට නෙමෙයි. නිවන් දකින්න. ඉන්න හොඳයි ඒවා. නොකර ඉන්නවට වඩා ඒක හොඳයි. හැබැයි ඒ ස්ටෙප් එකට ආපු කෙනා ඊළඟට බලන්න ඕනේ මොකද්ද? ඒක වැඩ දියුණු කරගෙන ඒක අවබෝධ කරගන්න. මොකද පිරිත් කොච්චර දාගෙන හිටියත් Taman නිවන්ට ලං වෙන්නේ තනිකර අවබෝධයක්මයි වෙන කිසි දෙයක් නැහැ. ඔව් මොකද මට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මතක් කරගන්න. පොතකද? ඔව් ඔයාගේ ප්‍රශ්නේ. <laughs> ඔයා මොකද්ද පත්තරේ බැලුවා මොකද්ද දැක්කේ බුදුමගේ මොකක්ද ඔයා හොය රහතන් වහන්සේ සෝවාන් කෙනෙක් හඳුනා ගන්නවා සෝතාපන්න වෙච්ච කෙනෙක් හරි ඒකනේ ෆස්ට් ස්ටෙප් එකනේ එතකොට ඒක අඳුරගන්න නම් එයාටම වැටහෙනවද ඒ කියන්නේ දැන් එයා ප්‍රහිණය කරාම එක එක දේවල් තුර එයාට වැටෙන වැටෙන මට මේ වල ආසාවක් නැහැ මම අත්හැරලා කියලා එහෙම නැත්නම් ඒ වගේ කෙනෙක් ගැන කියන්න පුළුවන් ඊටත් වැඩිය උසස් මට්ටමකට ඒක අනිත් අනිත් තලවලට ආපු ආර්ය බලවලට ආපු කෙනෙක්. ඔව් මෙහෙමයි. ඒක නේද? දැන් දැන් සෝතාපන්න මේ தත්තේ පත්තරවා කියන්නේ මොකක්ද? මොනවද සෝතාපට්ටි අංග? කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාම එයාට තියෙන අංග ලක්ෂණ මොනවද? දැන් දැන් ඉස්සර කියලා කරුණු 10 මුල් තුනද? ඔව් නෑ කරුණු 10 මුල් තුන නැති වුනහම තමයි සෝතාපන්න වෙන්නේ. එතකොට මේ සෝතාපන්න කෙනාගේ ලක්ෂණ තුන හතරක් තියෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි අපරි තියෙන අපරිමාණ භක්තිය. සද්ධාව. ධර්ම රත්නයේ කරේ තියෙන අපරිමාණ සද්ධාව. අපරිමාණ සද්ධාව. ඒක මේ වෙනස් වෙන සද්ධාාවක් නෙමෙයි. අචල සද්ධාවක්. මුළු ලෝකෙම එක පැත්තක් කරගෙන බුදුහාඳුර වැරදි කිව්වා. ඒ ආරේ පුද්ගලයා තනියෙන් ඉඳගෙන බුදුහාඳුර හරි කියනවා. ඊට ආරේ සංඝයා වහන්සේ කෙරෙහි අචල වූ සද්ධාවක්. ඊළඟට නොකැඩෙන නොබිඳෙන සීලයක්. ඔන්න ඔය හතර තියෙන පුද්ගලයා සෝතාපන්නයි. එහෙම තමයි සෝතාපන්න කෙනා වඳුර ගන්න පුළුවන්. ඒතර ඔබට අඳුර ගන්න බෑ සෝතාපන්න වෙන්න කිච්ච කෙනා. අපි කොහොමද? නේද? කෙනෙක් වින් බලාගෙන ඇවිදිනවා. ආරණ්‍ය වාසී හාමුදුරු නමක් ඉන්න පුළුවන්. දානෙට වඩිනකොට බිම් බලාගෙන වැදලා දාන්නේ වන්දලා ආයි කඳුරට ගිහලා අනිත් කන්දෙන් බහැලා ගිහලා පවුල් කන. බැරිද එහෙම කෙනෙක් ඉන්නේ? දැන් අපි හිතුවොත් දැන් බිම් බලාගෙන බොහොම සාන්ති ඉරියව්වෙන් ඇවිදින කෙනා තමයි මේ සෝතාපන්න වූ රහත් කියලා. වැරදි. නේ? ඊළඟ අපි හිතුවොත් එහෙම ඉරිදිය පාන කෙනා තමයි කියලා අර කියමු ඩයිනමෝද කවුද කියන කෙනත් එහෙනම් රහත් වෙන්න ඕනේ. නේද? එහෙනම් අරහතුන් වහන්සේ කෙනෙක්ව අඳුනගන්න වෙන විදිවලට බෑ. අරහතුන් වහන්සේ කෙනෙක්ව අඳුනගන්න පුළුවන් විදිය තමයි උන්වහන්සේ හා ධර්මගතණයේදීලා උන්වහන්සේ දෙන උත්තර. අන්න ඒ විදිහට අපිට තීරණය කරන්න පුළුවන් යම් යම් තාක් දුරකට උන්වහන්සේ මෙහෙමයි කියලා. නමුත් සමහර වෙලාවට ඒ ඒ පුද්ගලයන්ට වරදින වෙලාවල් එනවා. එක හාමුදුරුව නමක්. එයා තමයි ගුරු හාමුදුරුව. මේ ගුරුහාමුදුරුව හිතාගෙන හිටියා මහාන වෙලා මේ මේ උන්වහන්සේ රහත් වෙලා කියලා. නමුත් උන්වහන්සේගේ ගෝලහාමුදුරුව රහත් වෙලා ඇත්තටම. නමුත් ගුරුහාමුදුරුව හිතන් ඉන්න දැන් අවුරුදු ගානක් තිස්සේ උන්වහන්සේ රහත් වෙලා කියලා. නමුත් අර ගෝලහාමුදුරුව දිවසින් දකිනවා මේ ගුරුහාමුදුරුව තාම රහත් වෙලා නැහැ කියලා. මම මුන්වහන්සේට උදව් කරන්න ඕනේ මේ වෙලාවේ පිහිට වෙන්න ඕනේ කියලා හිතලා ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අරහත්ත්වයටපත් වෙලා දැන් කොච්චර කල් වෙනවද? එතකොට කියනවා මම දැන් අවුරුදු 60 ගානක් වෙනවා අරහත්ත්වයටපත් වෙලා. හරිද? එතකොට අරහත්ත්වයටපත් වෙලා කියලා කියන්නේ ඇයි? අර කාමරාග පටිග එයාට නැති නිසා. එයාට ඒ මොකුත් නෑ. එයාට තරහ යන්නේ නෑ. එයා රාගික හැඟීම් නෑ. ඒක නිසා. එයා හිතාගෙන ඉන්නවා එයා rahat වෙලා කියලා. නමුත් එයාට අභිඥා බලක් තියෙනවා. අභිඥා බල කියන්නේ එයා භාවනා කරලා ආපු යම් යම් මැවීම් මොනවා හරි මවන්න ඒ වගේ ඉරිදීනුත් තියෙනවා. ඒක නිසා මෙයා රැවටිලා ඉන්නවා. එයා rahat කියලා. ඊට පස්සේ මේ ගෝලහාඳුර මොකද කරන්නේ? ගුරුහාඳුරන්ට කියනවා ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේට ලස්සන පොකුණක් මවන්න පුළුවන්ද? පුළුවන්. ඒ ලස්සන ලොකු පොකුණක් මවනවා. ඒකේ නෙළුම් මල් පිපිලා තියෙනවා මවන්න පුළුවන්. පුළුවන්. නෙළුම් මල් පිපිලා තියෙනවා මවන්න. දැන් ලස්සන ඇතෙක් මහා සද්ධාන්ත හස්තිරාජෙක් ඒ පොකුණේ බැහැගෙන නෙළුම් මල් කනවා මවන්න පුළුවන්. පුළුවන්. ඒකත් මවනවා. දැන් අර මහා හස්ති රාජයා කුංචනාද දීගෙන පොළව හාරගෙන ඔබ වහන්සේ දිහාට දුවගෙන එනවා මවන්න පුළුවන්. පුළුවන්. කියලා මවනවා. මවනකොටම එකපාරට ගුරු හාමුදුරුව දුවන්න පටන් ගන්නවා. දුවන්න හදනවා මෙහෙම ගැස්සිලා. අල්ල ගන්නවා සිවුරු පොටේ. අල්ලගෙන කියනවා ඔබහන්සේ තාම රහත් වෙලා නැහැ. ඇයි? බය වුණා. අර හස්ති රාජයා තමන්ගේ දිහාට එනකොට බය වුණා. බය කියන්නේ ක්ලේශය. ඒ කියන්නේ තාම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ඒ වෙලාවේ ගුරු හාමුදුරුව ගෝල හාමුදුරුව ඉස්සරහා වැඳ වැටෙනවනේ මට උදව් කරන්න. මට පිහිට වෙන්න මේ වෙලාවේ. මට ඒ කරගන්න විදිය කියලා දෙන්න. නොබෝ කලකින්ම අරහත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට බලන්න ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ කොහොමද? අර තරහව, රාගය කියන එක යටපත් වෙලා. නැත්තටම නැති වෙලා නෙමෙයි. ඒක නිසා හරි අමාරුයි ඔය දේවල් අඳුනගන්න. නමුත් Tamanට වඩා උසස් කෙනෙකුට මාර්ගඵල වලින් උසස් කෙනෙකුට ඒක අවබෝධ කරගන්න පුළුවන්. බොහෝ දුරට. මම මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් අපි නිකන් ඉද්දී <laughs> නිකන් කතා කරේ දැන් ගොඩක් අය දැන් පොදුමා කිව්වා වගේ ඉස්සෙල්ලා මම මේ තත්තරපත් කරලා තමන්ම කිය කියන කට්ටිය ඉන්න ගොඩක් ඒගොල්ලෝ ගොඩාක් වැරදි මාර්ගයන් නෙමෙයිලා මිනිසුන්ට දෙන්නේ නේ මිනිසුන්ව වැරදි මාර්ග තව අවුරුදු 10කින් 20කින් ඉපදෙන ළමයි හිතයි දැන් ඉපදෙන ළමයි හිතයි මේක තමයි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඒ මේව තමයි සෝවාන් තත්ත්වපත් එක්කෙනෙක් කියලා කියන්නේ කියලා නේ. අනික වැරදි අර්ථකථනයක් දෙන්නේ ඒකට. මේකයි සෝතාපන්න තත්ත්වය කියන එක මහ ලොකු තත්ත්වයක් නෙමෙයි. විශාකාව ළමයි 12 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ළමයි 12 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් සෝවාන් වුණේ අවුරුදු 7 දී. එතකොට මේ අපි සෝතාපන්න කියලා බලාපොරොත්තු වෙන්නේ මේ බිම් බලාගෙන බොහොම සාන්තිරියවෙන් ගමන් කරන එක නෑ ඒක වැරදි. ඒක හැමදේම හොඳටම කරලා තිබ්බ කාන්තාවක් නේ. ඔව්. ඒ පෞල් ජීවිතේ ඊට පස්සේ ආගමික ජීවිතේ. ඒතර තියෙන අවබෝධය. එයා අතින් වෙන්න ඇති දේවල් තියෙනවා. මම මැරෙන්නේ නෑ. එයාගේ අතින්. කවදාවත් වෙන්න බෑ. පියා මැරෙන්නෙත් නෑ. රහතන් වහන්සේ මැරෙන්නෙත් නෑ යාගේ අතින් කොහොම මොනව මොන මොනව කළත්. බුදුන් ගෑගේ ලේසට වෙන්නෙත් නෑ. සංඝ ભેදයක් කරන්නෙත් නෑ. ඔය පහ හැරෙන්න අනික් පාප කර්ම වෙන්න පුළුවන් යා දෙනවා. ආනන්තරීය පාප කර්ම හැර. ආනන්තරීය පාප කර්මය සිදුනොත් ඒ කාන්තෙන් මෙයා යන්න එපා අපායේ. නම් සෝතාපන්න වලට පත් වෙච්ච පුද්ගලයා කවදාවත් අපාය යන්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්න ඵලෙට එන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකනේ. පුළුවන් තරම් මහන්සිලා හිස ගිනිගත්තු කැකිනේ නිවන ලෙස. සන්තියාවිය ඔමට්ටෝ ඩහ්‍යමානේව මත්තකේ සක්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ බික්ඛු පරිබ්බති. දණ්ඩෙන් පහර කාපු පුද්ගලයෙක්. ඒකෙන් මිදෙන්න දත් කරන්නේ කොහොමද? දැන් කට්ටිය එකතුලා ගහන ඔයාට. දැන් මේකෙන් මිදෙලා යන්න ඔයා හිතනවද? ඔය තාටියක් ගහපු දෙන් ඇඟේ අමාරු ගියාම දුවනවා කියලා හිතනවද? නෑනේ වැටි වැටි දුවනවනේ නේද? හිස ගිනි අරන් කොණ්ඩෙට ගින්දර ඇවිදලා. ඒ ගින්දර නිවන්න තත් කරන්නේ කොහොමද? පොද්ද බලවිල්ලද? වතුර ටිකක් ගෙන් බීලාද? නෑනේ. ඔළුව ගල කැඩගෙන හරි නිවා ගන්න හදන්නේ. නේද? සක්කාය දිට්ඨි ප්‍රහාණය. මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපළා. සතෝ බික්කු පරිප්පේ ඒකයි මම මගේ වික්ෂුණු හන්දලට කියන්නේ. බුදුහාමුදුරුවෝ මොකද එක දෙවි කෙනෙක් කියලා කිව්වා. හිස ගිනිගත්තක වැගෙන නිවන ලෙස. කාමරාගේ නැති කරන්න ඕනි කියලා මම කියනවා ස්වාමීනි කියලා. ඊට බුදුහාඳුර කියනවා නෑ දෙවි. මං කියන්නේ ඒක නෙමෙයි. මං කියන්නේ සක්කාය දිට්ඨි නැති කරපන්න කියලා. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න කියලා. මොකද සෝතාපන්න වුණා කියලා කියන්නේ ආය අපාගත වෙන්න. අපාගත වෙන්නේ කියන එක තුල පොඩි නිදහසක් තියෙනවා. ලේසියෙන් හිතන්න එපා අපායට ගියොත් ආයි මෙහෙට එන්න. පෙරේතෙක් වුණොත් කාගේ පිහිටක්ද? මේිට බුදවරු මං හිතන්නේ එක 12කට විතර උඩදී අපේ බුදුහාඳුරන්ට බුදවරු 12කට විතර උඩදී අපාගත වෙච්ච පිරිසක් තමයි අපේ බුදුහාඳුරන්ගේ කාලේ බිම්බිසාර රජුරවන්ට පෙරේතයෝ වශයෙන් පෙනී සිටියේ. දැන් පොඩි කාලයක් අපායේ ඉඳලාද බුදුවරු 12ක් විතර ලෝකේ පහළ වෙනකන් අපායේ දැන් ලේසිද ඔය වැඩේ? කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ එන බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න ඔබ අතින් කිසිම පාපයක් වෙන්න දෙන්න එපා මේ වෙන හැම පාපයකටම අපිට ලොකු දඬුවමක් තියෙනවා හැබැයි ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනකොට ඔය පාපයට පාපය නිසා ලැබෙන දඬුවමට නෙමෙයි ඔබ පව් කරන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ පාපේ කළා. මක් කරන්නේ? ඔන්න ඕක නිසායි. ඒක නිසා ඉක්මනට සෝතාපන්න ඵලයට එන්න. මහන්සි වෙන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න. අවබෝධ කරන්න. සමහරවිට ඔබ දන්නේ නැහැ ඔබ මැරෙනව සෝතාපන්න වෙලා. ඒක තමයි ඔබ මේ ලෝකේ ලබන බුදුහාමුදුරුවෝ කියනවා සක්විති රජ පදවිය සියවතාවක් ලැබනවටත් වඩා. සක්විති රජුරෝ කියන්නේ කවුද? මුළු ලෝකෙතම රජුරෝ. සක්‍ර දේවේන්ද්‍ර පදවිය සියවතාවක් ලැබනවටත් වඩා. සෝතාපන්න ඵලයේ උතුම් කියලා. ඇයි? සක්‍ර දේවේන්ද්‍රයටත් පුළුවන්. අපාය එකම ගැලුවම තියෙන්නේ සෝතාපන්න ඵලෙ විතරයි එකම නිදහස වෙන කිසිම නිදහසක් නැහැ දැන් දෙවිවරු ඉන්නවනේ දැන් අපි දෙවියන්ට පින් දෙනවා කියන්නේ ඒගොල්ලෝ මනුෂ්‍යාත්මය දපාගෙන පින් අරගෙන නිවන් දකින්නවා කියලානේ නේද? ඒ කියන්නේ දෙවිවරුන්ට පින් කරන්න බැරිද? දෙවිවරුන්ට පින් කරන්න බෑ නේද? ඒ අංග විකල දෙකොල්ලෝ. <laughs> ඊළඟට අපි දෙවියන්ට පින් දෙන්නේ. ඒගොල්ලන්ට පින් ලබා ගන්නත් මනුෂ්‍යාත්මයකට එන්න ඕනේ කියලා කියනවා නේද? අම්මට පින් දෙන්නේ නැද්ද? දෙනවා. ඇයි අම්මට පින් දෙන්නේ? මනුෂ්‍යාත්මයක් ලබා ගන්නදයි. හිතන්න බොහොම හොඳ ප්‍රශ්න. බොහොම හොඳ ප්‍රශ්න. සමාජයේ තියෙන මිත්‍යා මත. මිනිස්සු හිතන් ඉන්නේ දෙමරු කියලා කියන්නේ අංග විකල මන්ද බුද්ධික જાතියක් කියලා. පින් කරන්න බැරි. ධර්මය අවබෝධ කරගන්න බැරි. අනේ වගේ જાතියක් කියලා. දෙවියන්ටත් ගොඩාක් උඩ ඉන්න කොටසක් තමයි බ්‍රහ්මයෝ කියන්නේ. දැන් අනාගාමී තලයේ ඉන්නේ මොන බ්‍රහ්මයෝද? නේ මේ සුද්ධාවාස කියන දිව්‍ය ලෝක. අවිය අතප්ප සුදස් සුදස්සි අකනිට්ට කියන බ්‍රහ්ම ලෝක පහේ. ඉන්නේ මොන දේවලුද? අනාගාමී වෙච්ච අය. අනාගාමී වෙච්චයි. දැන් මොකද දැන් ඔයගොල්ලෝ ඒගොල්ලන්ට පින්දරන නිවන් දකින්න. ඒගොල්ලෝ ආයි මනුස්ස වෙනවද? කවදා දැක්කා? නෑ අනාගාමී වෙලා ඒගොල්ලෝ නාය ආයි කාම ලෝක වලට එන්නේ නෑ. කාම ලෝක 11ක් තියෙනවා. දීව ලෝක 6යි. සතර අපායයි. මනුස්ස ලෝකේ. ඒතර කීයද? චාතුම් මහරජිකේ තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මානවතිය පරිනිම්මිත වසවත්ති. ඕක තමයි දීව ලෝක 6. නරකය තිරිසන් යෝනිය പ്രേතනිකාය අසුරුනිකාය. ඔයගේ හතර තමයි අපාය. හතර අපාය. මනුස්ස ලෝක. ඒතර ඔක්කොම 11යි. ඕක තමයි කාමාවචර ලෝක. කාමයේ පදනම් කරගෙන මැරෙන කෙනා. කාමයේ කෙරෙහි චන්දරාගය ඇති කරගෙන මැරෙන කෙනා. මේ උපත ඔය ලෝක 11 දී සිද්ධ වෙනවා. හරි. එතකොට අනාගාමී ඵලයටපත් වෙන්නේ ඒගොල්ලෝ ඉන්නකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල. හරිද? එතකොට අපි ඒගොල්ලන් ඒ දෙවිවරුන්ට පින් දෙන්නේ ඇයි? ආයි මනුසාත්මකයට ඇවිල්ලා නිවන් අවබෝධ කරගන්නද? නෑ. දෙවිවරුන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න බැරි එක දේව කොටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අසඤ්ඤ තස්ස කියන බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවිවරුන්ට නිවන් අවබෝධ කරන්න බෑ. ඇයි හේතුව? ඒගොල්ලන්ට සිතක් නැහැ. අසඤ්ඤ තස්ස කියන්නේ ඒකයි. අසඤ්ඤ තස්ස කියලා බ්‍රාහ්ම අසඤ්ඤ තස්ස භාවනාව කියලා භාවනා ක්‍රමයක් තියෙනවා Hinduන්ගේ. කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව ඉන්න එක. සමහරව ඒකත් නිවන කියලා කියනවා දැන්. නිරෝධය. නිරෝධ සමාපත්තිය නිවනයි කියලා කියලා කියන අයත් ඉන්නවද? අලුතෙන් හැදීගෙන එනවා එහෙම කට්ටිය. පළේතර පැහැදිලි කරලා දෙනවද දැන් අපි දෙවිවරු කියලා දැන් අපි විෂ්ණු කතරගම එහෙම ඉන්න දෙවි අපි දෙවිවරු කියනවානේ. එතකොට දැන් ඒ දෙවිවරුන්ට පින් දෙනවනේ. හ්ම්. ඒ දෙවිවරු අයිති වෙන්නේ මොන මේකටද? ඒගොල්ලෝ ගොඩක් දුරට අයිති වෙන්නේ තාවතින්ස කියන දිව්‍යලෝකෙට. සතරවරම සතරවරම් දෙවරු කියලා අහලා තියෙනව නේද? ඔය සීවලි හාමුදුරන්ගේ පින්තූරේ හතර පැත්තෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ දිව්‍ය ලෝකේ තමයි පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහ රාජිකේ. දෙර්ණ තලපටන් 42000ක් ගෙදුන්නත් පීටල ආවු චාතුම් මහ රාජිකේ කියලා කියන්නේ. මේ පොළවේ ඉඳලා 42000. 42000. ඒ කියන්නේ 42000. යොදුන් 42000. යුතුණක් කියන මම හිතන්නේ හැතැම්ම 8ක් 16ක් හරි ඒ වගේ උඩ තමයි අදීවි ලෝකේ තියෙන්නේ. එතෙන් පටන් 240000ක් යදුන්මත් පිහිටියා වූ තාවතින්සේ. ඔන්න දිව්‍ය ලෝක දෙකට තමයි සක්‍ර දේවේන්ද්‍රයේ අධිපති. සක්‍ර දේවේන්ද්‍රට දිව්‍ය ලෝක හයම අධිපතිකමක් නැහැ. ওই දිව්‍ය ලෝක දෙකේ තමයි අධිපතිකම් කරන්නේ. ඒතකොට ওই දිව්‍ය ලෝක දෙකේ තමයි ඔය කියන දෙවිවරු ඉන්නේ. අනිත් දෙවිවරු මා ඊට වඩා මහා මහේශාක්‍ය දෙවිවරු අනිත් අය. අනිත් දිව්‍ය ලෝකවල ඉන්නේ. දැන් ඔය දැන් එතකොට ඔය මිනිස්සු දැන් ඒ අපි ගිහිල්ලා දැන් ඔය දෙවිවරුන්ට අපි යම් යම් දේවල් ඉල්ලනවා. ඒතර ඒ ආශිර්වාද ඒ විදියටම ලැබෙනවා. අපි ඒගොල්ලන්ට පින් දීලා අපේ පින් දීලා අනුමೋದන් වෙන්න කියලා අපි පින් අනුමෝදන් වෙනවා කියන්නේ මොකද්ද? අණුව මෝදණයටපත් වෙනවා. මෝදණය වෙනවා කියන්නේ සතුටට. ඔබ කරපු දෙයට අණුව සතුටටපත් වීම තමයි පින් අනුමෝදනාව කියලා කියන්නේ. ඔබ හොඳ දෙයක් කළා. ඔබ මෙතන කියනවා මම ලොකු දානයක් දුන්නා. කියලා ඔබ ඒක විග්‍රහ කළාම අපි හැමෝම සතුටටපත් වෙනවා. අන්න අපි මේ පින් අනුමෝදන් කළා. ඒ මහත් වූ සද්ධාවකින් අපි මේ පින් අනුමෝදන් කළා. ඔබ අනුමෝදන් කළා. අපි අනුමෝදන් වුණා. ඒකෙන් ඔබටත් පිං සිද්ධ වුණා. අපිටත් පිං සිද්ධ වුණා. ඒක තමයි අපි දේවරුන්ට කරන්න අපි හොඳ දෙයක් කළා. අපි දේවරුන්ට කියන අපි මෙහෙම දෙයක් කළා. එතකොට මේ දේවරු ප්‍රීතියටපත් වෙනවා. හැබැයි ඒකෙන් ඒගොල්ලන්ගේ නිවන සකස් වෙන්නේ නැහැ. වෙලා තියෙන මිනිස්සුන් මතයක් තියෙනවා මේ දේවරු ඉන්න අපේ පිටින්. <laughs> ඒකම කියන්නේ නේද? ඒ කරන්නේ අපි කරපු පින් දෙවියන්ට කියනවා. අපි මෙන්න මෙහෙම දෙයක් කළා. එතන අපේ දැන් හරකෙක් මරලා කියනවාද මේ ආකාසට්ටාජ මුම්මට්ටා කියලා කියනවාද? හරකෙක් මරලා. නෑ. දැන් මේ මේක අවසානයේදී අපි කියනවා. ඒ මොකද්ද අපි කියන්නේ මේ පොළවේ වෙසෙන ඈ මේ ආහසේ වෙදෙන කොහේ කොහේ හරි වෙසෙන ඒ දින සීර තේමරුන් මේ පින් අනුමෝදන් අපි මෙන්න මේ වගේ ධර්මයක් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණානිසංස. මේ මේ මේ අපි මේ ධර්මයේ ශ්‍රවණය කරලා ලබාගත් පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙන්නේ. ඒකෙන් මේ උන්වහන්සේට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒතර අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නැත. ඒ පිනෙන් ඒ දෙවිවරුන් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. නෑ නෑ අපි කියනවා මේ පින් අනුමෝදන් වෙන්න. නමුත් අපි ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේලා දිවන් අවබෝධ කරගන්න. මොකද ඔබ මේ කියන දෙවි නෙමෙයි බ්‍රහ්ම නෙමෙයි මොන එකක් ගත්තත්. end of the day මොකද්ද තියෙන්නේ? එකම එක සැනසුමයි තියෙන්නේ. ඒ මොකද්ද? නිවන. දැන් අපි කියනවා අපි මෙහෙම පිනක් කළා. ඔබ වහන්සේලාත් මේක අනුමෝදන් ඒ අනුමෝදන් සතුටු වන්නා ඔබ වහන්සේලා මේ නිර්තුම්ම නිර්වාණ සාන්තියම සැලසෙන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ දෙවරු දිව්‍යත්වයටපත් වෙලා ඒ ඒ දේවාත්මය තුල ඉන්නේ අපි දෙන පිනෙන් කියලා. ඔබ හොඳ දේවල් කළොත් ඔබ දිව්‍ය ලෝකයයි. ඔබ නරක දේවල් කළොත් ඔබ අපායයි. ඒක මගේ මත ඩිපෙන්ඩ් වෙන්නේ අපි තුන් දෙනා තුන් දෙනෙක්. තේරුණාද? ඒ නිසා ඕක තනිකරම බොරු කතාවක්. අපිට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨ జాතියක් දෙවිවරු කියලා කියන්නේ. හොඳ මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදින දිව්‍ය ලෝකේ. එහෙනම් අනිවාර්යෙන් එතන මිනිස්සුන්ට වඩා හොඳ තැනක් වෙන්න ඕනේ නේද? <laughs> එතන තමයි වැඩිපුර ධර්මයේ කතා වෙන්නේ. මොකද සමහර දෙවිවරු ඉන්නවා බුදුහාමුදුරන්ගෙන් බණ අහපු තාම දිව්‍ය ලෝකේ ඉන්නේ. සමහර දිව්‍ය ලෝකවලට එක දවසක් කියලා මිනිස් ආයුෂ 100ක්. අවුරුදු 100ක්. දැන් බුදුහාමුදුරන් පින්නම් බල 2500යි. තාම මේ මේ දිව්‍ය ලෝකෙට දවස් 25 ගිහිල්ලා තියෙනවා. සමහර දිව්‍ය ලෝකෙ තියෙනවා මේ මේ මේ තාම යනවලු. බුදුහාමුදුරන්ගේ පිරිනොම් මන් මේ මේ ඉවර වෙලා තාම යනවා. ඒගොල්ලෝ. නා නා නාග ලෝකෙ කිනවලුනේ රාධා බුදු කෙනෙක් බුදු වෙලා අර මේක වැටෙනකොට මන් දන්නේ ඇත්ත බුදු කියලා. මොකද්ද? කියන්නේ වල නා දැන් නාගේ නාග ලෝකේ ඒ නාග දෙවියෝ හැමදාම පාත්‍රයක් වැටෙනකොට කියනවලු මොන අදත් බුදු කෙනෙක් බුදු වෙලා එහෙම කියලා කියනවලුනේ. මොකද ඒගොල්ලන්ගේ කාලේ එච්චට ආ දිගයින්ද. මේ හැමදාම පාත්‍රයක් වැටෙනවලු. ආ ඉතින් ඒ ඒ වගේ දෙයක් තියෙන්නේ. ඒ අපි එදා කතා කරන නාග ලෝකය කියන්නේ එදා කිව්වා ඒ මොකද මේ මේ චාතුරු මහරජාගේ චාතුරු මහරජාගේ තියෙන එක රාජ්‍යයක්. නාගලෝකේ කියන්නේ. මේ පොළොව යට තියෙන එකක් නෙමෙයි. අපි හැබැයි දැන් මේ නයි ඉන්න රුවන් වැක්සය හදනකොට එතන ඒ තිබිලා ඒක ගෙනාවා කියන්නේ අර එක ඒක නාගලෝකෙන් ගෙනාවා කිව්වේ සෝමාවතියට ගෙනාවේ නේද? Son mahallede var mı Sahil'den? ඒකෙන් කියන්නේ බුදුන් වහන්සේ මරුනේ. රුවන් වැලිසෑය සෝමාවතීටත් ගෙන මේ ඒ කියන්නේ සෝමාවතී චෛත්‍යයට කොච්චර හානි කළත් ඒ සෝමාවතී චෛත්‍යයට හානි කරන්න බැරි. නාග ලෝකෙන් ආරක්ෂා කරනවා ඒක. රුවන් වැලිසෑය කියන්නේ මේ මේක පොතක් තියෙනවා. ඒක ගමරජු නාග කන්‍යා නාග කන්‍යා ගෙනා කියලා. අල්ලගත්තා. ඒ එහෙන් ඇවිල්ලා එකිනෙකාට විස බැඳලා තමයි ඒ කියන්නේ දුටිගම රජුරුන්ගේ බෙදාගා ඉඳලා එයාගේ ඔක්කොම ඉගෙනගෙන විස බඳින දවස් දැනගෙන තමයිලු විස බැඳි. ඒකෙන් බරපා කියලා කියනවා. උතර බෙදාට ඉස්ලාම දෂ්ට කළායිලා පස්සේ ඒ තමයි දුටිගම රජුරු සිහි මුර්ජාල කරලා තියෙනවා. සමාධි දෙවියන් රජනේ හැදී. ඔව් නෑ ඒක සෝමාවතී චෛත්‍යයට ඔව් ඒක. හැබැයි ඒකෙන් තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දන්ත ධාතුව. ඔව්. සෝමාවතියේ මම හිතන්නේ වම් දලදාවනේ නුවර තියෙන නේද? අරක තියෙන දකුණු දලදාවක්. ගෙනහලා තියෙන මේ මෙහෙන් ගෙනාවේ මේ සාමණේරයන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ නම් සුමන කියන සාමණේරයන් වහන්සේට ගෙනාවේ බිඳු මාතරාණන් සත්‍යය. මම හිතන්නේ ඉතින් රුවන්වැලි සායටයි ගෙනාවේ කියලා. නෑ ඒක ගෙනාවේ සෝමාවතියට. ඒක නිසා තමයි අදටත් සෝමාවතිය ෆොටෝ ගැව්වම සමහර වෙලාවට නාග පෙරහැරවල් යනවා පේන්නේ. ඒ තරම් හාස්කමක් තියෙන තැනක් සෝමාවතී කියලා කියන්නේ. වලින්න තාම වඳිනවනේ තියෙනම සලි හතරට ගත්ත කොහෙද? දෙටය අවශ්‍ය හැමදාම වඳිනවා. ෆොටෝස් කීපයක් ඒක නිසා මේ වැරදි අවබෝධයක් ඉන්න එපා. දෙවිවරු ඉන්නේ අපේ පිනෙන් කියන එක. පින් දෙන්න. කට්ටිය කියනවනේ කතරගම දේව සිංහලෙක් කියන්නේ අපේ කෙනෙක් එහෙම කියලා තැන්කීමක් තියෙනවා. දෙමළ සිංහල කතරගම දෙවියෝ කියලා කියන්නේ මේ අද ඊයේ ආපු කෙනෙක් නෙමෙයි. කතරගම කියන්නේ දේව සේන යක්ෂ සේනාධිපති කෙනෙක් එක පැත්තකින්. චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකෙන්නේ යක්ෂ සේනාධිපති කෙනෙක්. ඒ වගේම දේව සේනාධිපති කෙනෙක්. මහා බල සම්පන්න කෙනෙක්. ඉතින් හිතනවා ඉතින් මේ ලවල්ලා මේ සිංහල එක්කෙනෙක් මෙහෙමයි නැත්නම් දෙමළ එක්කෙනෙක් මෙහෙමයි කිය කී ඉතින් කියනවා. නමුත් ඇත්ත தත්ත්වය ඔක නෙමෙයි. ඇත්ත සත්‍ය ඔය කියන එක නෙමෙයි. දිව්‍ය ලෝකේ තරම් මේ බණ කතා කරන තැනක් නැහැ මනුස්ස ලෝකේ කොහෙවත් හොයාගන්න. මොකද දිව්‍ය ලෝකේ බ්‍රහ්මය බහැල බණ කියනවා. අනාගාමී වෙච්ච බ්‍රහ්මයෝ මේ පෘථිවියට බහැල බණ කියයිද? නෑ අර උඩින් ඉඳලා පාත් වෙලා ඒගොල්ලන්ට බණ කියනවා. ඉතින් කොච්චර වාසනාවන්ත දැනක්ද ඒක? වහවහ නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් එතනට යන්න ඕනේ. ඉතින් මේ මේ මාර්ගය තුල ගියොත් උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මේ මාර්ගඵල ලබා ගන්න බැරිනොත් අඩුම තරමේ බ්‍රහ්ම ලෝකේ හරි ගිහිල්ලා උපදිනවා. ඉතින් මේ මේ මේ මේ තුල යන්න. ආයි මනුස්ස ලෝකේ නම් උපදින්න හදන්න එපා. අපේ මේ අපි කියන මනුස්ස ලෝකේ ඒ දිව්‍ය ලෝකේ ඔක්කොම ගත්තම ඒ වගේ චක්‍රාවාට දහස් ගණක් තියෙනවා කියන කතාව ඇත්තද? තියෙන පුළුවන්. මේ විශ්වය කියන එක පරක්තරක් නැති දෙයක්. ඒක මාස් දේශනා කළම තියෙනවනේ. අර ඒක රහතන් වහන්සේ නමකට කිව්වනේ විශ්වය කොන ගන්න යන්න එපා කියලානේ. මුලන හම්දුලා. මුලන හම්දුලා. දැන් ඒ ආපු මේකට මහත් අත් දැන් අපි දැන් ඔය දෙවියන් අපි අහලා දෙන කතා කරනවා බුදු පූජා පවත්වන කරනවා අත්‍තරම මිනිස්සු දෙවියන්ගේ ඇල්බ බැලම තියනවාද? ඒ කියන්නේ හොඳ සිල්වත් මිනිස්සු. සිල්වත් මිනිස්සුන්ට තියෙනවා. ඒක ඒක කතා කරන්නේ. ඕකට මම කියන්නම් විදිය. ගතියට ගතියයි ගැලපෙන්නේ. ඔයාට ආශ්‍රය කරන්න පුළුවන් ඔයා වගේම අය. මිසක් ඔයාට ගතියෙන් හාස්පසින්ම වෙනස් අය ඔයාට ආශ්‍රය කරන්න බෑ. හොඳ නැද්ද? අපි අපි දෙකොල්ලෝගේ අදහස් ගැලපෙනවා නම් ඉබේම අපි දෙකොල්ලෝ සමීප වෙනවා. නැත්තම් නෑ. ඔකට තමයි කියන්නේ ගතියට ගතිය ගැලපෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආනන්ද අර බලන්න. ප්‍රඥාවන්ත භික්ෂූන් ගොඩාක් වට කරගෙන ඉන්නේ කාවද? සරියුත් මහරහතන් වහන්සේ. බලන්න 이르දිමත් භික්ෂූන් වහන්සේලා වට කරගෙන ඉන්නේ කාවද? මුගලන් මහරහතන් වහන්සේ. විනයදර වික්ෂුන් වහන්සේලා වට කරගෙන ඉන්නේ කාවද? උපාලි මහරහතන් වහන්සේ. බලන්න ගතියට ගතිය ගැලපෙන හැටි. අන්න ඒ වගේ. ඔබට දෙවියන්ගේ පිහිට ඕනේ නැහැ. ඔබ තුල තියෙන්න ඕනේ දේව ගති. අන්න එතකොට අර ගතියයි මේ ගතියයි ගැලපෙනවා. අන්න එතකොට ඔබට අර දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඔය ගති දෙක ගැලපෙන්නේ නැතුව ඔබ පූජාවන්ට කෝටියක් තිබ්බත් අපිට දෙවියන්ගේ ආකර්ෂණය ගන්න බෑ. ගතියට ගතිය ගලප ගන්න. ඔබට පෙරේත ගති තිබ්බොත් මේකදට පෙරේතේ වෙයි. නැත්නම් පෙරේත වැඩ කරන මිනිස්සු ඉතින් පෙරේත වගේම ඉන්නේ. ඔව් ගතියට ගතිය ගලපේ. ඔබට දෙවිවරු ඕන නම් ඔබ තුල දේව ගතිය ඇති කරගන්න. ඔබට පෙරේතය ඕනේ නම් පෙරේත ගතිය ඇති කරගන්න. යක්ෂය ඕනේ නම් යක්ෂ ගතිය ඇති කරගන්න. ඒ ගතිය හරිය ඒක හරියට කාන්දමකයි. ඒක ඇට්‍රැක්ට් වෙනවා අපි නොදැනුවත්වම ඇට්‍රැක්ට් වෙනවා. මනුෂ්‍යයන් තීර කියනවනේ දේවගණයයි මනුෂ්‍යගණයයි ඒව නම් ඉතින් ඇත්තට බලපාන දේවල් නෙමෙයි. මට ඉතින් ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ මිනිස්සු මේ තරම් මේ දිව්‍යයන් පස්සේ යන්නේ කියලා. දිව්‍යයන්ගෙන් උදව් ගන්න බලාපොරොත්තු මේ අපේ මිනිස්සු මේ තරම් මේ නැඹුරු වෙලා තියෙනවා. ඈ? ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ මත ඩිපෙන්ඩ් වෙන්නේ ඇයි මෙච්චර ඇයි කියලා. ඔව් ඔතන වෙලා තියෙන මේකයි. පිළිසරණක් හොයන. කොහොම හරි අර තමන්ගේ දේ කරගන්න. තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් නැහැ. මේකයි. දෙවිවරුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. තමන්ට අමනුස්ස බලවේගයකින් ප්‍රශ්නයක් තියෙනවනම්. ඕක ස්ටීව් ජොබ්ස්ටවත් බිල් ගේට්ටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ලෝකයෙන් කරන්නේ. නේද? දැන් අපි හිතමු ලෝකේ ඉන්න ධනවත් මෙහි ඉන්න ධනවත් මේ එක්කන ලක්ෂ්මී මෙතන. හරි? එයාට අවනුස්ස ප්‍රශ්නයක් තියෙනවා. දැන් එයාගේ සල්ලි වොල්ල පුළුවන්ද ඔබ නැති කරන්න? බෑ. ඒකට දෙවියන්ගේ ආශිර්වාදය ඕනේ. හැබැයි එයා සල්ලිකාරයෙක්ුනේ දෙයියෝ දීලා නෙමෙයි. එයා මහන්සිලා වැඩ කළා. දැන් දෙවියන්ගෙන් ගන්න ගතියුතු දේවල් තියෙනවා. ඒන අමතර දේවල් හොයන්න යන එක තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ. කක්කයන් නැති වුණාම දෙවියන්ට පූජා වට්ටිය කියලා දෙන කක්කයන් කියලා. ඒකට බඩ යන මේ තත්ත්වය ඉවරනේ. දේටම ඒ හැම දේටම දෙවියෝ දෙවියෝ දෙවියෝ ඒකයි ඔය තියෙන ගැටලුව හිතෙන්නේ නැද ඒක self confidence නැතිකම ගොඩක් ආත්ම විශ්වාසය ආත්ම විශ්වාසය නැතිකම නමුත් ආත්ම විශ්වාසය කොච්චර තිබ්බත් දෙවියන්ගෙන් ගතිය යුතු දේවල් තියෙනවා ඒ ටික ගන්න ආත්ම විශ්වාසය කෝටි ගණන් තිබ්බත් බෑනේ ගන්න නේද අමනුස්සයෙක්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමහර දින අපේ ඩොක්ටර්න බලවේග වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා තියෙනවා අමනුස්සයෙක් ඉන්න අල්ලන පොලේ ගන්න මිනිස්සුන්ගේ ඉතින් එහෙම කෙනෙක්ගෙන් බාධාවක් ආවොත් අපිට කොච්චර සල්ලි දීපක් බේරෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට අපිට දෙවියන් ඕනේ. ඉතින් අර හැම දෙයකම ඉතින් අර දෙවියන් ගාව ගන්න කියලා තමයි ඔය කියන ප්‍රශ්නේ තියලා තියෙන්නේ. අර දෙවියෝ කියන්නේ අර වලම් පිඟන් ටික හොදලා දෙන අයගේ தත්තෙට වැහැල්ලනේ තියෙන්නේ. ඒකනේ මම හිතන්නේ ගොඩක් ලංකාව වගේ රටවල් ගත්තා. මම කියන්නේ ඉන්ටර්නෙට් දන්නේ නැහැ නේද? තණ්හාව වැඩිකම හින්දා නේද මේක? මට ඕන මට මේක ඕන අර ඕන ඒක ඕන මේක ඕන ඒ කිලේ පස්සම ගිහිල්ලා යදලා යදලා යදලා යදලා ඒක අවශ්‍ය දෙයට නෙමෙයි හැම දෙයකම අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයට හැම දෙයකම අර ගානිච්චත් එක්කමනේ තණ්හාව මූලිකයි ඉතින් ඔය ඕනෙම දෙයකට අපි එතනින් මාවතේ පොඩ්ඩක් ප්‍රතිසම්පාදක කතා කරන්නේ නම් තණ්හාව කතාපු ඉඳලා ඈ ඒක ගැන පොඩ්ඩක් විශ්ලේෂණයක් කරොත් ඒක ගැඹුරු වැඩිද නැත්නම් දීර්ඝ වැඩිද දැන් ඔබට ඕනේ ඉන්දියන් සාගරයෙන් ටිකක්ද අට්ලාන්ටික් <laughs> සාගරයෙන් දැන් මේ කතා කරන්නේ මාතෘකාව තමයි සප්තමහා සාගරය. ඒක තමයි මාතෘකාවට ආවේ. සප්තමහා සාගරය. දැන් ඔබට ඕනේ කොතනින්ද කියලා කියන්නකෝ. මොකද නැත්තම් අපිට නවත්තර තැනින් පටන් ගමුද? තව අවුරුදු 3ක් විතර කතා කරන්නේ. චුතිසිතය ප්‍රතිසං සිතය ගැන. ඒ කියන්නේ නැවත විඥානය හට ගැනීමෙන් කොහොමද වෙන්නේ කියලා. දැන් අල්ලගන්නේ භවය. ඔව්. එතන එතනදි තියෙන්නේ මේකයි. එතන තියෙන්නේ පරිත්‍යාසමුපාදයේ අන්තිම කෙලවරේ තියෙන බවයි ජාති. බවයි ජාති. හරි. එතකොට ඔය කියන්නේ බව භව කියනකොට එක එක භවයන් තියෙනවනේ. හරි? දැන් නිදිමත් භව. හරි? දැන් නිදිමත් භවට එනවා මොකද්ද? නිදිමත් જાතිය ඊළඟට. දැන් භව කියලා කියන්නේ යම් කිසි උපතක් පිණිස කර්ම සකස් වීමට. භව එතකොට දැන් කම්මැලි බව ආව ගම මොකද වෙන්නේ? කම්මැලි જાතිය හට ගන්නවා එතන. හරි එතකොට ඒ කම්මැලි බව හටගත්තේ ඇයි? කම්මැලි බව ඒ කම්මැලි කියන දේ උපාදාන කරගත්ත නිසා. උපාදාන කරගන්නවා කියන්නේ උපාදාන වෙනවා කියන්නේ උපාදාන වෙනවා කියන්නේ උපආදාන. ඒකත් එක්ක බැඳිලා යනවා. ඒකත් එක්කම බැඳිලා යනවා. උපාදාන. උපාදාන උනේ ඇයි? කම්මැලිකම කියන එක ඒ තණ්හාවටපත් වුණා. හරිද? තණ්හාව තමයි උපාදාන වෙන්නේ. තණ්හාව කියන්නේ මොකක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාභිනන්දනි මේ තණ්හාව පුනර්භවය ඇති කරන ඒ ඒ තන්හි ඇති වෙනවා තන්හි හා වෙනවා තණ්හා කියන්නේ ඒකයි තන්හි හා වීමට ඒ ඒ තන ඇලෙනවා ඒ ඒ තන හා වෙනවා තණ්හා එතකොට ඔය තණ්හාව තමයි ඕනෙම තැනකින් තණ්හාවකට ආවම ඔය තණ්හාවත් එක්ක ඊට පස්සේ බැඳිලා යනවා. ඒ බැඳිලා ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අර භවයේ සකස් වෙනවා. භවය. එතකොට මොකද්ද? කර්මයේ පිණිස, sorry, උපත පිණිස කර්ම සකස් වුණා. ඒ කර්ම සකස් වෙන්නේ මොකද? අර බැඳිලා යාමත් එක්ක. ඊට පස්සේ ජාති යට කරනවා. ජාතිය හටගත්තාම එතනින් එහාට මොකද වෙන්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්, උපායාස ඔය ටික ඔක්කොම යනවා. එතකොට ඕක පටන් ගන්නෙ කොහෙන්ද? අවිද්‍යාවෙන්. අපි අවිද්‍යාව නිසා තමයි ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැතිකම නිසා තමයි අපි මක් කරන්නේද? සංකාර වැඩන්නේ. අන්න අවිද්‍යාපච්චය සංකාර සංඛාර කියන්නේ මොනවද? මම මේ හැම එකක් ගැනම කෙටියෙන් මේ කියාගෙන යන්නේ. සංඛාර කියන්නේ මොකක්ද? සංකතේ අபிසංස්කරණය කරන හේන් සංඛාර කියනවා. සංකතේ අபிසංස්කරණය කරන. සංකතේ කියන්නේ ඉපිද ඉපිද මෙරි මෙරි යන මේ භව ගමන. මේ භව ගමන දීර්ඝ කරවන. තමයි මේ සංකාර කිය පහළ වෙන්නේ. සංකාර කියන්නේ ඒකයි. ඒ කියන්නේ නිර්වචන කරන සිතුවිලි වගේද නැහැ. ඔව් කිලිටි වෙච්ච සිතුවිලි. එතකොට ඒකේ තියෙනවා තුනක්. එකක් පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර. ආනිඤ්ඤාභි සංස්කාර. ඕවා තමයි ඔය තුන තමයි තියෙන සංස්කාර තුනට. දැන් පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ පින් සිසුවේදී. අපුඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ පෞසිතුවේදී. ආනෙන්ජාවි සංස්කාර කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකවල උපදින්න තියෙන සිතුවිලි. දැන් හිතන්න මෙහෙම. ඔබ අරූපාවචර ධානයක් වඩනවා. එතකොට ඔබට තියෙන මොකද්ද? ආනෙන්ජ අபிසංස්කාර. ඒකිනුත් වෙන්නේ මොකද්ද? සංකතේ අபிසංස්කරණය වෙනවා. ඒ කියන්නේ මේ භව ගමන තව ඉදිරියට ඇදෙනවා. මොකද ඔබ බ්‍රහ්ම ලෝකේ කියලා ඉපදුනා කියලා භව ගමන නතර වෙනවද? ඒක ඉදිරියට ඇදෙනවා තා. right? එතකොට පව් කළොත් ඔබ හරකෙක් මරනවා. මර හරකෙක් මරන් සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් දැන් මොකද්ද? අපුඤ්ඤාභි සංස්කාරය. ඒකද මොකද වෙන්නේ? භව ගමන දුක්ඛිතව දීර්ඝ වෙනවා. මේක. right? ඔබට දානයක් දෙන්න හිතෙනවා. දැන් මොකක්ද ආවේ? පුඤ්ඤාභි සංස්කාරය. භව ගමන හොඳින් දීර්ඝ වෙනවා. කොහොම හරි වෙන්නේ මොකද්ද? මේ භව ගමනේ ඉදිරියට යාම. සංඛාර කියන්නේ ඔන්න ඕකට. එතකොට ඔබට සංඛාරය අවිද්‍යාව නිසා තමයි අපි සියලු සංඛාර අපි ගන්නෙ. සියලුම සංකාර ගන්නෙ මොනවෙන්ද? අවිද්‍යාව අපි අවිද්‍යාවෙන් තොර වුණා නම් අපි ඔය එකදු සංකාරයක්වත් ගන්නෑ. දැන් බලන්න අවිද්‍යාව නිසා අපි සංකාර ගත්තා. සංකාර වලින් අපි එන මොනවද? විඥාන. අන්න සංකාරේ නිසා <clears throat> හටගන්න මොකද්ද? විඥානය. විඥානේ උපදින්නේ කොහෙද? විඥානේ කියන්නේ සිතටනේ. සිත කොහෙද තියෙන්නේ? ඇත්තට නිර්වචනය කරන්නම ඒ කියන්නේ කියන්නේ දුරංගම ඒකචරං අසදීරං ගුහාසයන් ඒක හරියට දුර ගමන් යනවා තනියෙන් හැදිරෙන්නේ සිත් දෙකක් කර හැදිරෙන්නේ නැහැ අසරීරං ශරීරයක් නැහැ ඒකට ගුහාසයන් මේක ඇතුලේ කොහේ හරි ඉන්නවා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සිත ගැන යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාරු බන්ධන. මෙන්න මේ සිත හරියට দমনය කරගත්තොත් මාරු බන්ධනෙන් මිදෙනවා කියන්නේ. එතකොට ඔන්න ඔය කියන හිත තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නමුත් අපි දන්නවා ඔය සිත උපදින තැන. කොහෙද හිත උපදින්නේ? ගැටෙන තැන. නැත්ද? ඔව්. ගැටි. එකක්. එකක්. සිත උපදින තැන් ඔක්කොම තියෙනවා හයක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස ඔන්න ඔය කියන තැන් හයෙම ඔය කියන සිත හට ගන්නවා ඔය කියන විඥානය එතකොට දැන් බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා අර අවිද්‍යාව නිසා චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි සංඛාර වෙනවා ඒ සංඛාරය නිසා ඒ අදාළ සිත සිතක් පහළ වුණා. උදාහරණයක් ගම් ඔබට හිතෙනවා අරක්කු ටිකක් බිව්වා නම් හොඳයි. දැන් අන්න ඒකට සිතත් පහළ වුණාට අංගාල. අරක්කු බොනවා කියන සිත. අර හිතුවිල්ලත් එක්කම පහළ වුණා. විඥාන පත්‍යා නාම රූපා අන්න දැන් නාම රූප දැන් පේන්න පටන් ගන්නවා මොනවද ඔන්න දැන් ඔය පේනවා. බාර් එක පේනවා. හ්ම් බොනකොට තියෙන ෆීලිං එක. ෆීලිං එක එනවා. හවුද නැද්ද? එනවා. හරිද? බීර යාළුවොත් එක කය දාන එක පේනවා. හරිද? අන්න නාම රූප. නාම රූප පත්‍ය පස්සෝ. නෑ සෝරි. නාම රූප පත්‍ය සලායතන. අන්න ආයතන ආයතන හය පටන් ගන්න. ආයතන ගැලවුණා. ඉන්ද්‍රියන් ආයතන කියන්නේ සලායතන කියන්නේ මොනවද? මේක හරීම ගැඹුරු දෙයක්. දවසක අපි එක දවසක් දාගෙන විතරක් කතා කළ යුතු දෙයක්. සල ආයතන කියන්නේ ආයතන 6ද? ඔව් සලායතන කියන්නේ ආයතන 6. මොනවද ආයතන 6? ඔව් මෙහෙමයි. දැන් ඔය අස කන නාසය දිව ශරීරය මනස කියලා උගන්වන පිරිසක් ඉන්නවා. සලායතන කියන්නේ. නමුත් ඒක වැරදි. සලායතන කියලා කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස නෙමෙයි. බලන්න කොච්චර මුලාවකද මිනිස්සු මේ ධර්මයේ කතා කරන්න කියලා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්න. හරි. දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ අවිද්‍යාව නැති කළොත් සංකාර නැහැ. සංකාර නැති කළොත් විඥාන නැහැ. විඥාන නැති කළොත් නාම රූප නැහැ. නාම රූප නැති කළොත් සලආයතන නැහැ. හරි? එතකොට සලායතන කියලා කියන්නේ අස කනනාසය දිව ශරීරයේ මනසන. ඕගලන්ට හොඳටම විශ්වාසයි නේද? බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැහැ කියලා. හොඳටම විශ්වාසයි නේද බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැහැ කියලා? ඒකවත් විශ්වාස නැද්ද? විශ්වාසයි නේද? එහෙනම් බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැත්තම් බුදුහාමුදුරන්ට සංකාර තියනවද? සංකාර නැත්තම් බුදුහාමුදුරන්ට විඥාන තියනවද? තියනවද? නැහැ. විඥාන නැත්තම් බුදුහාමුදුරන් නාම රූප තියනවද? නැහැ. නාම රූප නැත්තම් බුදුහාමුදුරන් සලායතන තියනවද? නේද? සලායතන කියන අසකරණාසි දිවසාරේ මනස නම් බුදුහාමුදුරන්ට ඇස් දෙකක් තිබ්බේ නැද්ද? සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වීමෙන් ඇස් දෙක නැතිලා ගියාද? ඈ? කන් දෙක නැතිලා ගියාද? නාසය නැතිලා ගියාද? කට නැතිලා ගියාද? නැහැ. එහෙනම් සලායතන කියලා කියන්නේ ඔය කියන ඉන්ද්‍රිය හය නෙමෙයි. ආයතන කියලා කියන්නේ මොනවද? ආයස්ථාන, එකතු වෙන ස්ථාන. ඇස විතරක් නෙමෙයි. ඇස රූපය, චක්කු විඤ්ඤාණය. ඔය ඔක්කොම එකතු වෙන තැන තමයි මොකක් කියන්නේද? ඔය කියන ආයතනේ හැදෙන්නේ. ආයස්ථාන. ආයතන කියලා කියන්නේ එකතු වෙන ස්ථාන. මිසක් තනි මේ ඇහැ නෙමෙයි. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානය. ඔය තුනම එකතු වෙලා තමයි ඔය කියන ආයතනය හදන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේට විඥානය නැති නිසා ඇසයි රූපයයි එකතු වුණාට ඔය කියන ආයතනය හැදෙන්නේ නැහැ. බලන්න කොච්චර ලොජිකල්ද කියන්නේ. තථාගත ධර්මයේ වෙන මොකුත් නෙමෙයි. මගේ මත නෙමෙයි. තථාගත ධර්ම. හරි? එතකොට දැන් මොකද වෙන්නේ? ඔන්න සලායතන. හරි? එතකොට මොකද අපි කරේ? ඔන්න බාරකට ගියා. දැන් අර නාම රූපත් ඔක්කොම දැකලා නාම රූප පත්‍ය සලායතන. ඔන්න දැන් මේ ඉන්ද්‍රිය හය මොකක් හය පාවිච්චි කරලා දැන් මේ වැඩේ කරනවා. මම පෙන්වන්නම් භවය සකස් වෙන හැටි කරන හැම හැම හැම හැම ක්‍රියාවකින්ම භවයක් සකස් වෙන හැටි. ලේසි නෑ. පටිච්චසමුප්පාදය කියන්නේ කියන්නේ මහා සාගරයක්. දවසක් බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කාට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ පටිච්චසමුප්පාදේ නම් මට හරිම ලේසියෙන් අවබෝධ වෙනවා. හරිම පහසුයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මාහේවං ආනන්ද අවච මාහේවං ආනන්ද අවච කියලා තුන් පාරක් කියනවා. ආහා ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදේ කියන ධර්මකාණ්ඩය බොහොම ගැඹුරුයි. මේක අවබෝධ කරගන්න බැරුව තමයි මේ මිනිස්සු කලක අපායෙත් කලක දිව්‍ය ලෝකෙත් ගිහිලා දුක් විඳලා සැප විඳලා දුක් විඳලා සැප විඳලා මේ සංසාරේ දැරිසරන්නේ. මේක හරිම ගැඹුරු ධර්මයක් කියලා. ඒකට අපිට අවබෝධ කරගන්න ගැඹුරුකම නිසාමද කියලා මාතෘ දිව්‍ය රාජ ප්‍රමුඛ දෙවියන්ටම දේශනා කර අපි ධර්මයේ වශයෙන්. අපි ධර්මයට ආйти පරිසම්පාදිනේ. අපි ධර්මයේ කාණ්ඩයක් නෙමෙයිද නෑ. නෑ. පරිසම්පාදේ තමයි දහම් ගුරුවරයා. පරිසම්පාදේ නැතුව බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ පරිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පරිසම්පාදේ දකිනවා. ඒ කියන්නේ යමෙක් පරිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පරිසම්පාදේ ඒක තමයි මේන්නේ. බේස් එක. එතකොට පරිත්‍ත සමුප්පාදය දන්නේ නැති කෙනා කවදාකවත් මාර්ගඵලයකට යන්නේ නැහැ. දවසක් පිරිනුවම් මංචකයට බොහොම ලං වෙලා බුදුහාඳුරු භික්ෂු පිළිසර අහනවා. මම ඔබලාට දේශනා කළා. අවිද්‍යාව නිසා තමයි සංකාරය ඇති වෙන්නේ. සංකාර නිසා තමයි විඥාන ඇති වෙන්නේ. විඥාන නිසා තමයි නාම රූප ඇති වෙන්නේ. ආදි වශයෙන් විග්‍රහ කළා. මේ පිළිබඳව ඔබට ප්‍රශ්නයක් තියෙනවද? දැන් අහන්න මගේ. ඒ භික්ෂු පිරිස නිහඬයි. මම අසනීප නිසා මා වේදනපත් වෙනවා කියලා හිතන්න එපා අහන්න. මේ කියලා ඒ ටිකේ දමනවා ප්‍රශ්නයක් තියෙනවා. ඒත් භික්ෂු පිරිස නිහඬයි. ඔබට අහන්න බැන්න යාළුවෙක් ලව්ව අස්සවන්න. ඒත් භික්ෂු පිරිස නිහතයි. ඊළඟට භික්ෂු පිරිස කතා කරගෙන ස්වාමීනි අපිට මේක ගැන කිසිම ගැටලුවක් නැහැ. අපිට මේක හරියාකාරවම අවබෝධ වෙලායි තියෙන්නේ. ඒක නිසායි අපි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ. ඔබ වේදනපත් ඒ නිසා නෙමෙයි. ඒලාගේ ආනන්ද හඳුරු කියනවා ස්වාමීනි මට හිතෙන විදිහට නම් මෙතන ඉන්න හැමෝම මාර්ගඵලලාභී කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඔබ කියන්නේ ඔබට හිතෙන විදිය. නමුත් මාගේ ඥාණයෙන් මම දකිනවා මෙතන ඉන්න අන්තිම පහත් කෙනත් සෝතාපන්න ඵලයේ පීඩලා ඉන්නේ ඒ කියන්නේ යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවනම් ඔහු ධර්මය දකිනවා. එතකොට පරිනිර්වාණ සූත්‍රය දේශනා කළේ ඒ වෙලාවේ ඇයි? ඇයි කියන්නේ? දැන් කවුරුත් ප්‍රශ්න ඇහුවේ නෑනේ. දැන් මම මම දන්න විදිහට ප්‍රශ්න අහන්න කිව්වට කවුරුත් ඇහුවේ නෑනේ. ඔව් මොකද ඇහුවේ නැත්තේ? දැන් ඔය අවස්ථාවේදී ප්‍රශ්න ඇහුවේ නැත්තේ අවබෝධ වෙලා නිසා. ඔව් පටිච්ච සමුප්පාදයෙන් උන්වහන්සේ ඇහුවේ මොකද උන්වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පටිච්ච සමුප්පාදය. යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දැකලා. ඔබට ඊළඟ ආත්මේ කොහෙද උපදින්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒකයි කිව්වේ ධර්ම ගුරුවරයා. දහම් ගුරුවරයා පටිච්ච සමුප්පාදය ඔබට බලාගත්ත හැකි ඔබ කොහෙද උපදින්නේ කියලා. අපි බල්ලෙක් උපදින විදිය ගමු. කෙනෙක් ඉන්නවා බලු බලු සංකාර වඩ සමාජ බහාලු ක්‍රියා ගැන සිතුවිලි උපද්දන. හරිද? එතකොට බලු සංකාර නිසා එයාට බලු විඥානය පහළ වෙනවා. ඒක බලු වැඩක් කියන්නේ මොකක් හරි. අපි හිතමු ඕකේ. අපි හිතමු ස්ත්‍රියක් දූෂණය කරන්න හදනවා. හරි? දැන් ඔන්න ස්ත්‍රියක් දූෂණය කරන්න ඕනි කියලා හිතුණා. හරි? ඒ සිතුවිල්ලත් එක්කම අර විඥානය පහළ වෙනවා යාට. ඔය විඥානය එකතු වුණාම ඔතනට නාම නාම රූප වහිනවා. කොහොමද වහින්නේ? දැන් ඒක කරන විදිය, ඒකට කරන්න ඕන දේවල් ඔය ඔක්කොම ඔළුවේ දැන් මැවෙනවා. ඊට පස්සේ සලායත. ඊට පස්සේ අර මොකක් හරි එකක් පාවිච්චි කරලා ඒක විඳිනවා. සලායතන පත්‍යා පස්ස. පස්ස කියන්නේ ස්පර්ශය. දැන් අර ස්පර්ශය ඔන්න ලැබුවා. පස්ස පත්‍යා වේදනා. අන්න අර ස්පර්ශය නිසා එයාට සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇති වෙන පුළුවන්. අරදී අර සැප වේදනාවක් ඇති වෙන පුළුවන්. ඒ වේදනා වේදනා පත්‍යා තණ්හා. අන්න අර අර වේදනාව අර අර සුඛ වේදනාව නිසා ඒ තණ්හි හා වුණා. ඒ තැනට ස්ටික් වුණා එයා. තණ්හා පත්‍ය උපාදාන. ඒකත් එක්ක බැඳිලා ගියා. ඒකත් එක්ක බැඳිලා ගියා. දැන් අර අර අර අර ආපු දෙයත් එක්ක බැඳිලා ගියා එයා. උපාදාන පත්‍ය භව. අන්නේ බැඳිලා යාම නිසා නෝදුනේ. එයාට භවයක් සකස් වුණා. භවපත්‍යා ජාති. එහෙනම් අර කරපු බලු සංකාරය. ඒ කරපු බලු වැඩේට මෙන්න බලු බවක් සකස් වෙනවා. බලු භවයේ ඊළඟ ඵලය තමයි බලු ජාතිය. අන්න බල්ලෙක් කියලා ඉපදුන. ඔබ කරපු වැඩක් අද උදේ ඔබ කරපු දෙයක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලන්න. ඔබ අද කීතනක උපදින කර්ම සකස් කරගත්තා කියලා. ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. හැබැයි ඔක බෞද්ධයන්ට විතරක් තියෙන එකක් නෙමෙයි. බෞද්ධයෝ තමයි ඔක දකින්නේ. ඔබ බලු සංකාර වඩනේ. සිංහ සංකාරවල නරි සංකාරවල පෙරේත සංකාරවල පෙරේත කියන්නේ පරේ අත තමන්ට කරන්න පුළුවන් දේ අනිත් අය ලවා කරවා ගැනීම තමන්ට හොඳටම කරන්න පුළුවන්කම තියෙද්දි අනිත් අය ලව්ව කර ගැනීම പ്രേත සංකාර දැන් එන්නේ කොහොමද එතකොට? අවිද්‍යාව නිසා പ്രേත සංකාරයක් වැඩෙනවා. ඒක නිකන් പ്രേත සංකාරයක් කියන්නේ. මොකක්ද නිකන් പ്രേත සංකාරයක් කියන්නේ? Taman හොඳටම කරන්න පුළුවන්කම තියෙන. අපි හිතමු අර කැමර කන්න බොන්න පුළුවන්කම තියෙනවා. මම බොරුවට සමහර මිනිස්සුන් ගෙදර වැඩ කරගෙන ඔක්කොම ටික කරගන්න. ඔව්. ඔව්. අපි දැන් මෙහෙම එකක් ගමු නැත්තම්. හරි. දැන් ප්‍රෙග්නන්ට් වෙලා. නමුත් වැඩ වැඩ කරන්න පුළුවන්. නමුත් අම්මලා වල ඔක්කොම කරගන්නවා. එහෙම දැකලා නැද්ද? මට කුගෙදර වැඩ කරනවා මොනවද කරන්නේ? නෝ වැරදි. අපිට තමයි හරි. එතකොට പ്രേත සංකාරයක් ගන්න. හරි. දැන් මම දන්නේ නැහැ මේ ප්‍රෙග්නන්ට් වෙලා එහෙම මොකුත් දන්නේ නැහැ. නැත්නම් එතකොට එහෙම වෙලාවක උත්සාහ කරනවා පුළුවන් තරම් අම්මලාගෙන් තාත්තලාගෙන් වැඩ ගන්න. හරි? එතකොට මොකද වෙන්නේ? ඔන්න ඒ සංකාරය වැඩිවා. ඊට අදාළ විඥානය පහළ වුණා. හරි? ඊළඟට ඒ විඥානය නිසා අර නාම රූප හට ගන්නවා. ඒ නාම රූප පට පට පට ගාලා මානසිකව හටගෙන ඉවරයි. දැන් ওই ටික වෙන්න සමහර පොඩි සුදු තම්බර ගාලා කියන්නේ නේ. දැන් ගොඩක් කරන්නේ වුණා. ඊට පස්සේ සලායතන හටගත්තා. ඒක ස්පර්ශ කළා. වින්දා. ඒකට තණ්හාව ඇති කරගත්තා. ඒ තැන්නේ හා වුණා. ඒක හොඳයි කියලා හිතාගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක උපාදාන වුණා. අන්න උපාදාන වුණාම මොකද වෙන්නේ? අන්න අර പ്രേත භව හටගත්තා. ඒ പ്രേත භවයේ next step එක. പ്രേත ජාතිය. කියනවානේ අපි හැම වෙලාවෙම බොහොම අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. කියන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ වෙච්ච කෙනා සෝ අඩුම ඔබට පටිච්ච සමුප්පාදය හරියට අවබෝධ වෙලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් සෝතාපන්න කෙනෙක්. අඩුම තරමේ. ප්‍රතින කිසිම වැරද්දක් තමන්ගෙන් වෙන්නේ නැහැ නේ. අනවබෝධයෙන් නෙමෙයි ඉන්නේ. හැමෝම අවබෝධයෙන් ඉන්නේ නේ. දැන් හරකා කියන්නේ කවුද? හරේ කාදමපු පුද්ගලයා. හරක් මේ ලෝකෙට උපදින්නේ මොකටද? මේ දැන් ලෝකෙට හරක් උපදින්නේ කිරටයි මසටයි. ඔබ හරක් නිදහස් කරලා වැඩක් නැහැ. ඔබ නිදහස් කරගන්නුනේ මිනිස්සුන්. හරක් වෙන්නේ අනේකෙන්. ඒක කිව්වේ සම්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට ධර්ම දානය උතුම් කියවේ ඒකයි. ඔබ ධර්මයේ දීලා කෙනෙක්ව සෝතාපන්න කළොත් ඔබ හරක් කෝටි ගණන් නිදහස් කළා වගේ වෙනවා. කෙනෙකුට ධර්ම දානය දෙන්න පුළුවන්. එතකොට අර හරේ කාදමපු ක්‍රියාවලියෙන් සිද්ධ කරපු නිසා එයාට මොකද උනේ? එයා හරකා කියන જાති උප්පත්තිය ලැබුවා. බලන්න එන විදිය. ඔබ කරන එක දෙයක් බුදුහාමුදුරුවොත් ඒ ගැන කරා. හොඳින් කියනවා. නරකින් කියනවා. නැත්තම් අත. රස්ත්‍ර ഘോഷයේ කතාව කියන්න පුළුවන් නේ හොඳට. හොඳින් කියනවා. මේකයි හොඳ. මේවා කළොත් හොඳයි. මේවා කළොත් දිව්‍ය ලෝක යනවා. මේවා කළොත් නිවන් දකින්න පුළුවන්. ඒක අහන්න නැත්තම් නරකින් කියනවා. කියන්නේ මේවා කරන්න එපා. මේවා කළොත් අපාය යනවා. මේ අපා මේවා කළොත් මේ අපායට යනවා. මේවා කළොත් අර අපායට යනවා කියලා දෙනවා. ඒකත් නැත්තම් අතෙන්ද දානවා. අමතක කරන්න එපා තමන් ඉන්ඩිවිජුවල්. මේ සසරේ දෙන්නෙක් එකට සැරිසරන්නේ නැහැ. මේ හුලඟ හමද්දී ඔය කොළ ඔය දැන් වැටිලා තියෙන කොළ එක එක අතට එක එක විදිහට යනවා. ගිහිල්ලා එක කොළ දෙකක් ටොක් ගාලා වැටෙනවා මෙතන. ඒ ඊළඟ හුලඟ එනකම්. ඊළඟ හුලඟට ඒ කොළ දෙක වෙන් වෙලා තවත් ඔය කොහේ හරි තියෙන කොළ ගොඩක් ඩොක් ගාලා වැටෙනවා. ඔක තමයි ස්වභාවය. මොළය හා හදවත මට ඒක විග්‍රහ කරන්න. මොළය සහ හදවත. සිත යට උඩ මොළයෙන් හිතන දේ පතන කියන දේවල්. එකක් යටි සිතේ තියෙන දේ තව එකක් කියන එකක් තියෙනවා. ඒ මොළය කියන්නේ ඉන්ද්‍රියක්. හදවත කියන්නේ ඉන්ද්‍රියක්. තව සිත කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි. මොලේ නෙමෙයි මොලේවත් හදවතේවත් නෙමෙයි සිත තියෙන්නේ. මොලේ හදවතයි කියන්නේ සිත නෙමෙයි. සිත නෙමෙයි. දැන් අපි තීරණයක් ගත්තේ කියනා නේද මොලේට වඩා හදවතට ඉඩ දෙන්න කියලා. දැන් සමහරවිට කරන දේවල් කියන්නේ මොලේ පාවිච්චි කරන තීරණය ගන්න. නෑ එතන එතන කියන්නේ වෙන දෙයක්. හදවත කියලා කියන්නේ කාරුණිකත්වයේ සංකේතයක්නේ. ආදරයට ලෙන්ගතුකමට සංකේතයක්නේ හදවත කියන්නේ. ඒ විදිහ හදවතට කරන්න පුළුවන් හදවත කරන්නේ මොකද්ද? මෙහෙන් මේක අරන් පොම්ප කරනවා ශරීරය පුරා අනිත් එක පෙනහළු වල යන පිරිසිදු කරනවා. මේක නිකන් මේ මේ මෝටරයක් විතරයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකෙන් තමයි මුළු හද මුළු ඇඟටම ලේ ධාතුව සප්ලයි කරන්නේ. වෙන කිසි දෙයක් කරන්නේ නැහැ මේක. සර්කිට් එකේදී බැටරියක් වගේ. මොලේ තමයි හිතන්නේ. හිත හිතනව නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ ඒ මොලේ තමයි අර මේ ඔක්කොම මේ මෙමරි මේ මේවා ටික තියෙන්නේ. ඒතර හිතන්නේ හිත. හිත තමයි විඥානය කියන්නේ. ඒක තමයි කල නිරසනය කරන බරි දුවේ තියෙන්නේ. ඒවාසික තමයි කිව්වේ. විඥානය නැති කරන්න ඕනේ. විඥානය අපි කන්වර්ට් කරන්න ඕනේ පාරිසුද්ධ චිත්තයකට. මොකද සිත කියන එක අපිට ඇති වෙන්නේ නැහැ. මොකද ඒක ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. සිත අපේ සිත කියන එක ඇති වෙනකොටම පටස් ගාලා ඒක ආගන්තුක උපස්පේෂයෙන් කිලිටි වෙනවා. කිලිටි වෙලා කෙලිම විඥානයක් තමයි හටගන්නේ. නමුත් අපි හැමෝටම මල්ලේ ඒ පාරිශුද්ධ සිත කියන එක අපේ තියෙනවා. නමුත් අර විඥානය තමයි අපිව කන්ට්‍රෝල් කරන්නේ. ඔව්. ඒ කියන්නේ අර සිත තමයි විඥානය වෙන්නේ. චිත්ත කියන එක මනෝ මානසං හදයන් පන්නලම් මනෝ මනායතනං මනේන්ද්‍රියං විඥාන මනෝ විඥාන විඥානස්කන්ධෝ ඔය විඥානස්කන්ධය කියන එක හටගන්නේ ඔන්න ඔය විදිහට අර සිත තමයි අර යන්නේ අර අර උප අර ක්ලේශයන්ගෙන් කිලිටි වෙමි කිලිටි මොකද අපි චන්ද්‍රාගෙන් ඇලිලා ඉන්නේ හැමතිස්සෙම හරි එතකොට එක සිතක් හටගත්ත ගමන් ඔය සිත මොකද වෙන්නේ ටක් ගාලා චන්ද්‍රාගයේ හැංගීම් වලින් ටක් ගාලා කිලිටි වෙලා යනවා දැන් අපිට ප්‍රබාසර චිතක් නැහැ. ප්‍රබාසර චිත්තය කියන්නේ මොකද්ද? භවයේ සැරි නොසරන චිත්තයකට. අපේ සිත භවයේ සැරි සරනවා. ඒ කියන්නේ අවසාන සිත භවයේ සැරි සරන නිසා නේද අනික් එකට පයින්නේ. ඉතින් අපිට භවයේ සැරි සරන්න නැති සිතක් නම් තියෙන්නේ. ප්‍රබාසර සිතක් නම් තියෙන්නේ. මොකද වෙන්නේ? අතනින් අදන්න පයින්නේ නැහැ. අතනින් ඉවරයි. ඉතින් ඔය චන්දරාගය නැති කරගන්න තමයි ඔය හැමදේම බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඔය පටිච්ච සමුප්පාදය කියයි සතර සතිපට්ඨානය කියයි ඔය හැම එකක්ම කියන්නේ. ඔන්න ඔය කියන චන්දරාගය නැති කරගන්න. ඉතින් ඒකට ධර්මය අහන්න, ධර්මය අවබෝධ කරගන්න. ඇත්ත කියනක ඇති සැටියෙන් දකින්න. අතින් අල්ලගෙන හිතින් අතාරින්න. ඒකයි වෙන්න ඕනේ. ඔබ දරුවට කන්න දෙන්නේ අතින්. දරුවාගේ වැඩ කරන්නේ අතින්. ඔබ හිතෙන් කරන්නේ දුක් විඳින එක විතරයි. නේද? ඔබ අතින් මේ සමාජයේ පුද්ගලයන්ව අතින් අල්ලගන්න හිතෙන් අතහැරලා දාන. ඒ ඒ ඒක ඒක තමයි තියෙන්නේ. අපේ අපි කරන්නේ මොකද? අතිනුත් අල්ලගෙන ඊට වඩා හයියෙන් හිතින් අල්ලගෙන ඉන්නේ. දේවා හිතින් අතාරින්න තියෙන විදිය තමයි මේක ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. නමුත් අතින් අල්ලගෙන ඉන්නේ. අපෙන් වෙන්න ඕන සියලු යුතුයකම් කරනවා. නමුත් මැරුණා කියලා දුකක් නෑ. ඇයි? අතට දුක දැනෙන්නේ නෑ. දුක දැනෙන්නේ කාටද? හිතට. කැඩෙන දේ කැඩෙත. හොඳ කමතහන. බින්දෙන හැම දේ බින්දෙත. නැහෙන දේ නැහෙත. අතර මිදුනම නිවන් දකිත. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගෙන වඩන්න. කැඩෙන දේවල්, කැඩීම උරුම කරගෙන ඇති දේවල් කැඩිලා යනවා. ඒක අපිට නවත්තන්න බින්දෙන හැමදේ බින්දෙත. බින්දීම උරුම කරගෙන නැති දේවල් බින්දිලා යනවා. ඒක අපිට නවත්තන්න බෑ. නැහෙන දේ නැහෙත. නැහිම උරුම කරගෙන ආපු දේවල්. අම්මා තාත්තා පුතා දුව අයියා අක්කා ආදී වශයෙන්. නැහිලා යනවා. ඒක අපිට නවත්තන්න බෑ. අතර මිදුනම නිවන් දකිත. මේ හැම දෙයක්ම අතහැරලා නිදිලා ගියාම නිවන් දකිත. ඔන්න ඕක වඩන්න. හැම වස්තුවකටම දාන්න. හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. එතකොට අම්මා කියන දේ ගත්තාම අපි දැනගන්නවා. අම්මා කියන්නේ නැහිම උරුම කරගෙන ආපු කෙනෙක්. නැහිම උරුම කරගෙන ආපු දෙයක්. නැහෙන එක ස්වභාවිකයි. ලස්සන මල් පෝච්චියක්. බිඳීම උරුම කරගෙන ආපු දෙයක්. ඒක කොයි වෙලේ හෝ බිඳෙනවා. ඒක අපි දන්නවනේ. ඒක අපි වඩලා තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා ඒක බින්දුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබ හොඳ කමටහන. නිකන් ඉන්න ගම වඩන්නේ. පටිච්චසමුප්පාදය ගැන ප්‍රශ්න අපි හොඳම දේ තමයි අපි ඊළඟ වාරයේදී ඒක ගැන කතා කරමු. මූලික දැනීම අපිට නදන්න ප්‍රශ්න තියෙනවා කොච්චර හැවත් තේරෙන්නේ නැහැ ඔය එක තමයි ප්‍රශ්න ටිකක් හදාගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බලන්න එකිනෙක අරගෙන මොනවද කියලා. දැන් මම නිකන් සංකාර කිව්වා මම පොඩි දෙයක් කිව්වේ. සංකාර ගැන කතා කළා හැකි දවස් දෙක තුනක්. මේක පිස්සුවක් වගේ තනි කර. තනි කර පිස්සුවක් මේ සංකාර මේ මේ මේ සංසාරය කියලා කියන්නේ. මේක ඉස්සරහට යන්න හදන අපි හරි මෝඩයි. මේ ඩෙස්ටිනි කියන එක දැන් කර්මය වෙනස් කරන්න බෑ. අපි පතාගෙන ආපු හැටියට ඒ ඒ දේවල් ඒ විදිහටම සිද්ධ නෑ. වෙනස් කරන්න පුළුවන්. සමහර දේවල් සමහර දේවල් පුළුවන්. සමහර දේවල් බෑ. සමහර දේවල් බෑ. ඒක අහන්න ඊළඟ පාර. ඕනම ප්‍රශ්නයකට උත්තර. ඔය ගේ පාරම කරන මේ එක්ස්ප්ලেইন කරන්නේ. පශ්චත් කර්ම වර්ග ඔක්කොම කියලානේ. ගොඩක් කියන්න ඕන එකක්. <laughs> ඒකත් මල්ලිගෙන් අහගන්න ඕනේ. ඒක දැන් මේකයි මම කියන්නේ ඒක දැන්. ඕක ඕගොල්ලෝ අහන්නේ ඇත්තට ලොකු උත්තරයක් බලාගෙන නෙමෙයි. <laughs> නමුත් ඉතින් ඒ අහන ප්‍රශ්නේ දවස් ගාණක් කතා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අහන්නේ. ඒක බුදුදහමේ පුජ්‍ය දෙයක් ඇහුවත් ඒ පුජ්‍ය දෙය විග්‍රහ කරන්න කොච්චර පුළුවන්ද? දුක්ඛාර සත්‍ය කෙනෙක් විග්‍රහ කරන්න පුළුවන් කොච්චර කාලයක් විග්‍රහ කරන්නේ?